ගෞරවනීය මහා සංඝරත්නයේ නමස්කාරයි පින්නතුනි අද දවසෙත් අපි සුපුරුදු පරිදි අපේ ධර්ම සාකච්ඡාව පවත්වන්න සූදානම් වෙන්නේ සාකච්ඡාව සිද්ධ වෙන්නේ ගිය සතියේ අපි සිදු කරපු සාකච්ඡාවේ අවසාන කොටසේ අපි කතා කරපු දේවල් වලට අදාළව අභ්‍යාස පරීක්ෂාවකින් පස්සේ ගිය වතාවේ අපි සාකච්ඡා කළේ සුභ භාවනාවත් මරණානුස්සතියත් ඒ වගේම මෛත්‍රී භාවනාවත් වශයෙන් අද දවසට අපි අභ්‍යාස පරීක්ෂාවට ගන්නවා මරණානුස්සතියත් මෛත්‍රී භාවනාවත්. ඔයත් ගිය වතාවේ මෛත්‍රී භාවනාවේ අත්දැකීම් ප්‍රකාශ කළා ඒ කලින් තමන් කරපු මෛත්‍රී භාවනාව සම්බන්ධව මේ සතිය ඇතුළත මෛත්‍රිය වඩන්න අවස්ථාව ලැබුණා නම් ඒ පිළිබඳව අත්දැකීම් සහ ඒ පිළිබඳව තියෙන අදහස් විමසීමට ලක් කරගෙන ඊළඟට මරණානුස්සතියත් වඩන්න අවස්ථාව තිබුණා නම් ඒ පිළිබඳවත් අදහස් අරගෙන අපි සාකච්ඡාව ඉදිරියට කරගෙන යමු. අද දවසේ සාකච්ඡාව වෙන්නේ මෛත්‍රී භාවනාව සම්බන්ධව ඊතුරු කාරණා ටික මරණානුස්සතියේ තියෙන යම් ගැටලුවක් තියෙනවා නම් අද කතා කරන්න පුළුවනි. නමුත් සාකච්ඡාව නම් වෙන්නේ මෛත්‍රී භාවනාවට අදාළ විදියට. මොකද අපි අවසාන කරේ මෛත්‍රී භාවනාවෙන්. ඉතින් අද දවසේ අපි එහෙමනම් මුලින් ඔයත්තුන්ගේ අත්දැකීම් සාකච්ඡාවට අරගෙන ඊට පස්සේ සාකච්ඡාව ඉතිරි කාරණා පවත්වාගෙන යමු. දැන් මුලින් එහෙමනම් මරණානුස්සතියත් මෛත්‍රී භාවනාවත් සම්බන්ධව තියෙන අත්දැකීම් කොයි වගේද කියලා බෙදා ගන්න අවස්ථාව යොදා ගමු. ස්වාමීන් වහන්සේ පෙරුවන් සරණයි මං චන්දනී කතා කරන්නේ මම කාලයක් තිස්සේම අවුරුදු ගාණක් තිස්සේම මෛත්‍රී භාවනාව කරපු කෙනෙක් ඉතින් ඇත්තටම තවත් ගොඩක් හොඳට මේක වැටහුණා මේ ආවට පස්සේ මගේ තියෙන අත්දැකීම් තමයි මම රාජකාරී කරන වෙලාවේ කාර්යාලයට යනකොට අපේ වැඩ කරගන්න කලාප කාර්යාලවලට ඒවායේ ඒ වැඩ කරන්නේ ක්ලාස්ලා ටිකක් අපිට හුඟක් වෙලාවට බලාපොරොත්තු වෙන විදියට නෙමෙයි කතා කරන්නේ. ඒගොල්ලත් මං හිතන්නේ අසහනෙන් ඉන්න නිසා වෙන්න ඇති මම ඉතින් අර කුරුද්දක් වශයෙන් මම ඒක ප්‍රැක්ටිස් කරපු දෙයක් නිසා මම නිතරම කලාප කාර්යාලයට යනකොට එතන ගිහිල්ලා වාඩි වෙලා ඉන්න වෙලාවෙ ඉඳන්ම ඒ එතන ඉන්න මහත්මයෙක්ව මහත්මියකට මෙස් වඩනවා මෙස් මෛත්‍රී කළා කළා තමයි මගේ වාරේ එනකොට මං ගියාම ඇත්තටම මට හොඳ අත්දැකීමක් තියෙනවා මට කවදාකවත් ඒගොල්ලන්ගේ එතකොට හොඳ පිළිතුරක් හැමතිස්සෙම ලැබුණා ඉතින් මාත් කියන්න පුළුවන් මේ මං හිතන්නේ ඒ මං මේ මෛත්‍රී මෙත් වැඩපු නිසා වෙන්නේ නැති හැම අවස්ථාවෙදීම කවදාකවත් නෙගටිව් ආන්සර් එකක් නැතුව හැමතිස්සෙම පොසිටිව් උත්තරයක් ලැබුණේ ඒ මං මෙත් වැඩපු නිසා කියලා මට හොඳට ඒක හිතෙනවා. ඒක තමයි හේතුව කියලා. මේක මං කාලයක් තිස්සේ කරපුම එකක් ඇත්තටම කියනවා නම් අවුරුදු 15ක් 20ක් ඊටත් වැඩි වෙන්නත් පුළුවන් සමහර විට මම ඒක දිගටම කරපු කෙනෙක්. ඒ අදහස මම හිතුවා වහන්සේට මේ සෑම දිනාටම ඒක හොඳ දෙයක් නිසා කියන්න ඕනේ කියලා. පෙරවන් කරණයි. තව අදහස් තියෙන ඒවා ඉදිරිපත් කරන්න මම ප්‍රශ්නය විදියට ගෙනාවේ ගිය සිකුරාදා ඉඳන් මේ දක්වා වන කාලය තුල මෛත්‍රී භාවනා වඩපු විදිය සහ ඒ ආශ්‍රිත අධ්‍යක්ීම් කොහොමද කියන එක සම්බන්ධව කතා කරන්නයි. ඒ නිසා මේ සතියක ඇතුළ කාලේ දේවල් විතරක් අපි දැනට මේ සාකච්ඡාවේදී මේ වටේදී අපි සාකච්ඡා කරමු. මොකද ගිය වතාවේ අවස්ථාව දුන්නා පරණ අධ්‍යක්ීම් බෙදා ගැනීම සඳහා. අවසරයි ස්වාමීන් වහන්සේ මම මේ දැන් කාලේ මෛත්‍රී වඩනකොට ඇත්තටම මේ පාන ඒවත් එක්ක මතක් වෙලා මෛත්‍රී භාවනාව කරනකොට ඒ අතීත සත්‍ය හොඳට පවත්වාගෙන ගිහින් තියනවා කියලා හිතනවා ඒ කාලේ ඒ හැබැයි අනිත්‍ය දුක්ඛ අනාත්මතාවය හොඳට තේරෙනවා ඉස්සර මෛත්‍රී භාවනාව කරනකොට ඇත්තටම සමතයක් හැටියට මෛත්‍රී භාවනාව වැඩුවේ දැන් විදර්ශනාවක් හැටියට මෛත්‍රී භාවනාව වඩන්න ඔබ වහන්සේලා තුන්නමගෙම උදව් වුණා කියලා හිතනවා මොකද මේ පොඩි කාලේ තරුණ කාලෙත් දැන් අතරත් සංසන්දනාත්මක වේ ඇතිවෙච්ච සතියවල් මතක් කර මතක් කළා භාවනා කරනකොට හිතුණා මේ ඒ ඉස්සර හිටපු මම නෙමෙයි ඒ කියන්නේ එක එක අවස්ථාවල මෛත්‍රිය වඩනකොට එක එක ගැටීම් ඇති තියෙන සම්බන්ධතාවයත් එක්ක අමාරු වෙනවා මෛත්‍රිය වඩන්න පෙලක් කට්ටියකට කියන්නේ සදාම් සෙන්ට වගේ මෛත්‍රිය කරන්න තමන්ගේ පුතාගේ කරන්න අමාරු ගතියක් තිබ්බ අවුරුදු 21 25 ඒ අතරේ කාලේ ඒ වුණාට දැන් ඒ තත්ත්වය අඩු වෙලා තියෙනවා ඒ අර ඇලීම් ගැටීම් වල තියෙන වෙනස් වීම හින්දා එතකොට ඒ වෙනස් වීමත් එක්කම බලනකොට හැම මොහොතක් ගානම වෙනස් වෙනකොට දුක ඇති වෙනවා ඒ දුක ඇති වෙන හැම මොහොතක් ගානම අනිත්‍යතාවයත් මෙනෙහි වෙනවා ඒ වගේම අනාත්මතාවයත් ඒ කියන්නේ ඇලීමක් නැතුව Tamanට පාලනය කරන්න බැරි තත්ත්වයක් ඇති වෙනවා කියලා තේරෙනවා. ඒ වගේ තමයි දැන් මාත්‍රි භාවනාව වැඩිවේ. මනාස්මස්තන් කියත් දැන් වර්තමානයේදී වන්නකොට ඒ වගේ විදිහටම ගොඩාක්ම සමාධියක් ඇති වෙනවා මරණානුස්තිතිය විදර්ශනාවට ගත්තා. තේරුම් ගන්න. කාමනාත මම පෞද්ගලික සුමානේ සාමාන්‍යයෙන් භාවනා කරන්න වාඩි වෙනකොට භාවනා කරන්න ඉස්සෙල්ලා දැන් මම පොඩ්ඩක් වෙලා සතර ආරක්ෂක භාවනාව කරන්න පටන් ගත්තා බහුලී සුමානේ. ඒකෙන් බුද්ධානුස්සතියයි බුද්ධානුස්සතිය ගමන් මම ගොඩාක් හැදිකටම බුදුහා කරන්නේ බුදුහාමරගේ මහා ප්‍රඥාවයි මහා කරුණාවයි ගැන තමයි මම හිතන්නේ. ඊට පස්සේ මම මේ අසුභ භාවනාව කරනවා. ඒකට මරණය ගැන මෙනෙහි කරනවා. ඊට පස්සේ මම විනාඩි 15කට මෛත්‍රී භාවනාව කරනවා. ඒ විදිහට මම පටන් ගත්තා. පෞද්ගලික සුමානේ තුල මම භාවනා කරන වෙලාවට හරි මට භාවනා කරන්න භාවනා කරන වෙලාවට මට මගේ හිත එහාට මෙහාට දුවලා කම්මැලිකමක් ඇති වෙනකොට මම පාට මරණ සතියට යනවා. එතකොට මට ඒකෙන් හිතනවා දැන් මම මේ මට ඒ වෙලාවට හිතන මම මේ මගේ හිත එහාට මෙහාට දුවන වෙලාවට මැරුණොත් මොකද වෙන්නේ කියලා මම ආපහු ඒකෙන් මට භාවනාව ආපහු මගේ සාමාන්‍ය කරන භාවනාවට ගන්න පුළුවන්. හිත එකඟ කරගන්න පුළුවන්. අනිත් එක තමයි මට හුඟක් වෙලාවට මේ මොන හරි අවස්ථාවක නෙගටිව් සිතිවිල්ලක් ආපු බව මට මතක් වෙච්ච දෙයක් තමයි මම මේ නෙගටිව් සිතිවිල්ල ඉන්න අතරේ මම මැරුණොත් මට මොකද වෙන්නේ කියන එක. අන්න ඒ වෙලාවට එහෙම එන අකුසල් සිතිවිලි හරි නෙගටිව් සිතිවිලි පාලනය කරගන්න මට ඒ මරණය පිළිබඳ සිහි කිරීම හුඟක් උදව් වුණා පහුගිය සුමානියට. අවසරයි හම්දුරනේ මම මෙච්චර කාලයක් මේ මරණානුස්සතිය භාවනාවක් වඩලා නැහැ. ඒ වුණාට මම මරණානුස්සතිය ගැන කියන්නේ මම මරණයටපත් වෙන එක කියන්න බෑනේ කියලා මම නිතර හිතලා තමයි භාවනා කරනකොට හරි බණ අහනකොට හරි පොඩි කම්මැලිකමක් ආවොත් මම ඒක හිතනවා. ඒ වුණාට මේ සතියේ මම ඇත්තටම මරණානුස්සතියයි මෛත්‍රියයි අසුබයයි බුද්ධානුස්සතිය ඇත්තටම වැඩුවා. එතකොට මට ඇත්තටම මේ මම පන්ති කියන්නේ ලෙක්චර් එකේදී අපිට පෙන්නවා මේ වීඩියෝ එකක් බදාදා ඒකේදී පෙන්වුවේ ඇත්තටම මේ black fish documentary එක තමයි පෙන්වන්නේ. ඒකේ එතකොට මට ඒක බලනකොට ඇත්තටම ඒක මට ඒ වෙලේ තේරුණේ නැහැ. ඒ වුණාට මම ටිකක් දවසේදී මම කල්පනා කරනකොට මට දැනුනේ ඒ black fish documentary එක බලනකොට මම වෙනදා ඒ කියන්නේ ඒක සූ ඒක ගැන concept එක ගැන කියලා දෙන්න තමයි ඒක පෙන්වන්නේ. ඒකේ තියෙන ඒ කෙලවය මනුස්ස එක්ක මරලා ඒක ඒක ඒක මේ ඒක කොහොමද දැන් ඒක concept එක කියලා කියලා දුන්නේ. එතකොට මේ ඇත්තටම වෙනදාට මට හිතනේ කියන්නේ මානේ මේ මනුස්ස මමුණාන මේ ට්‍රේනර් මමුණාන කියන්නේ මරණ බිය ඇත්තටම එන්නේ එහෙමයි මට. ඒකට මෙදාපා මෙදා සරේ ඒක බල ඇත්තටම කියන්නේ මේක සරේ පෙන්නකොට මට ඇත්තටම දැනුනේ ඒ කිලවල් මම වෙන්න පුළුවන් ඒක ඒ කිලවල් මම පොඩි කාලේ මගේ අම්මගෙන් වෙන් කරලා ඉල්ල කියන්නේ මම සත්‍යයක් විදිහට මම එහෙම වෙනදට එහෙම අත්දැකීම දැකලා නැහැ. ඇත්තටම මම මරණ සතිය වඩනකොට මේ මම මුලදීම හිතනවා මේ දැන් හැම දෙවියොම හැම භක්මියොම සතර අපාය වැස්සතින් මරණයට පත් වෙනවා නේද කියලා හිතනවා මම නිතරම ඒක නිසාද කියලා හිතනවා මට ඇත්තටම ඒක ඒක මං අර වෙනදට වීඩියෝ එහෙම දුක හිතෙන වීඩියෝ එකක් දැකලා අඬනවා වෙනකොට මෙදා පාරේ එක මට ඊට වඩා ගැඹුරු අත්දකින්න පුළුවන් වුණා කියලා මම හිතනවා එපමණයි සමහරවිට ඒරුවන් තරණයි ස්වාමීන් වහන්සේ මේ රජික කතා කරන්නේ මේ සමානේ මම මරණානුසතිය මරණානුසති භාවනාව නිසා දෙන්දාට වඩා භාවනා කරා වෙනදාට වඩා මන ඇහුවා වෙනදාට වඩා දුගෙන් නිදාගත්තා වෙනදා මම රෑ නැගිට්ටොත් මම ආනාපාන සති සති මෙත්තා භාවනා කරලා ආයිමත් නිදාගන්න යනවා මේ පාරු මම රෑ නැගිට්ටොත් නැගිටලා අපේ කුඩුකාමරයක ගිහින් භාවනාව කරා ඒ හින්දා පැය දෙකක් විතර වැඩි එක්ක වණ හැවුවා එක්ක භාවනා කරා ඒ නිසා රෑම පැය දෙකක් විතර වැඩි කාලයක් කරා දවස් 3ක්. ඒ වගේම දවල්ෙත් මට ටිකක් විවේකයක් තියුණොත් වෙන මොනාවත් කරන්න හිතුණත් මම පොතක් අන පොතක් හරි මනක් හරි ඇහුවා. ඉතින් මට කියන්න පුළුවන් නිතර නිතර අර යශමාන ඉගෙන ගත්ත ඒවා ටික හිතට ආප ආවොත්නින්ද කවදා නැති වෙයිද එනම් මොහොතදී හෙට නැති වෙයිද යන්නේ වගේ ඇඟීම නිසා මම වැඩි භාවනා කරයි බණ ඇහුවා කියලා කියන පුළුවන්. ඒ ඇරෙන්න මම තේරුවා එක සූත්‍රයක් විකටම කරන්න මේ සුමානේ මදුපිණ්ඩික සූත්‍රය තමයි මම අහුයි වෙන වෙන ස්වාමින් වහන්සේලාගෙන පොත් වලිනුත් ඒකම බලලා ඒට අමතරව භාවනාව කරේ ඒකෙමුත් මට ලොකු පැහැදීමක් ලැබුණා මොකද මම එක සූත්‍රයක් අරගෙන ඒක ඉන්දෙක් වෙන වෙන ස්වාමින් වහන්සේලාගේ පුළුවන් විදියට මට තේරුණ විදියට කරහින්දා වෙනද වගේ භාවනා කරනකොට මම හැමදාම net මෙත්තා සූත්‍රයෙන් තමයි පටන් ගන්නෙ. මේ පාරත් මම මෙත්තා සූත්‍රයෙන් තමයි පටන් ගත්තේ. ඒකේ තියෙන විදියටම ඉංග්‍රීසියෙන් තමයි මම කරේ. ඒකේ තියෙන විදියටම මුල කොටසේ මම හැම වෙලේම බලනවා මට මේ මේ සූත්‍රයේ තියෙන ගැටිගුණ තියනවාද කියලා. ඊට පස්සේ ඒ සූත්‍රයේ තියෙන විදියටම හැම දිනාටම මම එක් පදනවා. මට තේරුණා මේ අත්දැකීමෙන් හුඟක් මට සතුටක් ලැබුණා කියලා වැඩි ගැටීම් මොනවත් ඇති වෙන්න අවස්ථාවක් තිබුණේ නැහැ. මට සිත බලනකොට මේ මේ සුමානෙදි මේ මෙහෙම මෙත් වැඩුවේ හින්දා ලොකු වෙනසක් තියනවාද කියලා මොකද එහෙම බලන්න මට එහෙම අවස්ථාවක් වැඩි තියුන්නේ හැබැයි මට කියන්න පුළුවන් මම මේ සුමානේ තරහා වෙලා ඒ වගේ මොනවත් කියන්නේ නැහැ කියලා ගැටීම් මොනවත් කියන්නේ කියලා අර මදුපිණ්ඩික සූත්‍රයේ පංච කොටස නැති කිරීම ඒකේ භයානකතාවය මම ඉගෙන ගත්තේ හින්දා බණ ඇසීමෙන් ওই පොත් කියවීමෙන් ඒ වගේ දෙයක්වත් උනේ නැහැ කියලා මට මට කියන්න පුළුවන් මේ සුමානේ මෛත්‍රී භාවනාවෙන් හුඟක් ප්‍රතිඵල තියෙනවා කියලා මම අනිත් එක්කත් කියන්න කැමතියි. ඒ කියන්නේ ස්වාමීන් වහන්සේ මම මෛත්‍රී භාවනාව මේ සතිය දිගටම පුරුදු කරපු කෙනෙක් නිසා මේ සතියේ මට ඒක මම වෙනස් විදිහට ආකාරයකට දා ගිය සතිය සාකච්ඡා කර ආකාරයට මම පුරුදු පුහුණු කළා. ඇත්තටම මට මට ගොඩාක් මං හරීම මගේ හිත චංචල කෙනෙක් පොඩි කෙනෙක් ඕන කෙනෙක් හරි පොඩි දෙයක් කිව්වම මං හරියට ඒක ගැන හිතලා මං හිතින් දුක් ඉදිරිපත් කිරීම එක අපි ඉස්සරහට සාකච්ඡාව පවත්වාගෙන යමු. අදහස් වලින් තේරුණේ බොහෝ දෙනෙක් මේ සතිය තුළ තමන් සාකච්ඡා කරගත්තු අහපු ධර්මකාරණා අභ්‍යාස වශයෙන් ගත්තා කියලා. පැරණි අත්දැකීම් සහ වර්තමාන අත්දැකීම් මේ හැම අවස්ථාවකම ප්‍රයෝජනවත් වෙනවා. ඊළඟට මෛත්‍රිය සම්බන්ධව දක්වපු අදහස් වලදී තවදුරටත් ඒ පිළිබඳව කරුණු සාකච්ඡා කරලා තව ටිකක් තව පැහැදිලි කරගෙන සමත විදර්ශනා ක්‍රමයටම කොහොමද මේක වහුණු කරගන්නේ කියන තැනට කරුණු කතා කරගන්න තමයි අද දවසේ කාලය වෙන් කරගන්නේ. ඒ සඳහා තමයි වැඩි ඉඩක් වෙන් වෙන්නේ. මරණානුස්සතිය පිළිබඳව දක්වපු අදහස්වලදී මට වැටහුනේ වීරියක් ඉපදිලා තියෙනවා අපි මේක තව කළ යුතුයි නේද කියන තැනින්. ඒ වීරය උපදවාගෙන ඒ වීරය හරහා ඇතිවෙන ශ්‍රද්ධාව නිසා විවිධ දේවල් ධර්මයේයි පේන විවිධ දේවල් එක්ක පැටලෙන්නේ නැතුව යන්න අවශ්‍ය කරන මානසිකත්වයක් තමයි අපිට ගොඩනගෙන්න ඕන. අවසානයේ ඉදිරිපත් වුණු අදහසට යමක්ම කියනවා මේ අපි මේ කාරණාව තේරුම් ගන්නකොට ජීවිතෙන් පලා යෑම කියන තැනක කිසිම විදියකට අපිට පරිසරයක් හැදෙන්නේ නැහැ. මොකද ඉන්න කාලය තුළ කර්මානුරූපව ලබාගත්තු මේ ජීවිතය මරණයට නැත්තම් මේ ශරීරයෙන් වෙන් වෙලා යනකම් අවශ්‍ය කරන පහසුකම් ටිකක් මේකේ තියෙනවනේ අපිට. අප දරුවොත් එක්ක රැකී රක්ෂා කරගෙන ජීවිතේට මේ හදාගෙන තියෙන ජීවිතයට මුහුණ දෙනවා කියන අවස්ථාවක් තියෙනවා. එතෙන්ට අවශ්‍ය කරන දහම් පණිවිඩය තමයි අපි පුහුණු කරගන්නේ. මේ කරන්නේ මේ ජීවිතයේ දේවල් අතහැරලා දාලා නිදහස් වෙනවා කියන එක නෙමෙයි මේ ජීවිතය තුලදී අපි ධර්මය අවබෝධ කරගන්නවා නැවත ජීවිතයක් නොලැබෙන විදිහට. එතකොට මේක මේ ජීවිතය කියන්නේ අපිට අත්දැකීම් ගන්න තියෙන තැනක්. මේ ජීවිතය කියන්නේ අපිට උදාහරණ ගන්න තියෙන තැනක්. ගොඩාක් examples තියෙනවා මේ ජීවිතය තුළ ඒවා උදාහරණ කරගෙන මතුවටත් මෙවැනි එකක් නොහැදෙන විදියට පරිසරය හදා ගැනීම තමයි මේ ධර්ම මාර්ගය තුළ තියෙන කාරණාව. එතකොට මේ ජීවිතය තුළ අඹදරු පෝෂණය කරමින් රැකී ආරක්ෂා කරමින් ඉගෙන කියා ගනිමින් ඒ කටයුතු කරගන්නවා මොකද අපිට දැන් මෙතනින් පැනලා යන්න බැරි නිසා. ඉතින් යම් දවසක යම් කෙනෙකුට තේරුනොත් මේ තියෙන දේවල් බරසාර වැඩි මේ දේවල් වලින් අපි ටිකක් නිදහස් වෙලා හිත නිදහසේ මම හුදකලාව සම්පූර්ණ කාලය බණ භාවනාවට යොමු කරන්න ඕනයි කියන තැනකට Tamanට වැටහීමක් ආවොත් පරිසරයත් සුදුසු නම් අන්න එතෙන්දී Tamanට පුළුවන් සියල්ල භෞතික වශයෙන් තියෙන දේවල් වලින් නිදහස් වෙලා ගිහිල්ලා උදේකලාව Tamanගේ බණ භාවනා කරගන්න. අඹු සැමියන් විදියට දූ දරුවෝ පෝෂණය කරමින් ඉන්න උදවියට කරන්න පුළුවන් මට්ටමට කෙලස් දියුණු කරගෙන යන තරමට තමයි මේ කාරණා ටික මේ සාකච්ඡා කරන්නේ කෙලස් නැති කරගන්න වැඩපිළිවෙල විදිහට. ඒ නිසා මේ භාවනා ක්‍රමවලදී කිසිම විදියකින් Tamanගේ ගිහි ගෙදර ජීවිතයට හානි සිද්ධ වෙන්න බෑ මොකද මම හොඳ ආකාරවම දන්නවා සමහර විට නෝනා විතරයි එක්ක මහත්තයා විතරයි එක්ක දූදරුව කවුරු හරි තමයි මේ එක පැත්තකට නැඹුරු වෙලා තියෙන්නේ. ඒ නිසා ඉතින් තමන්ගේ පැත්තේ උමනාව වැඩි වෙනකොට අනිත් පැත්තට හානි වෙන්න බෑ. ඒක අසමතුලිත වුණොත් එහෙම ඇත්තන්ට බන භාවනා පැත්තක තියලා gedara ප්‍රශ්න විසඳන්න වෙයි. ඒ නිසා හැමදේම නුවණ මෙහෙයවලා කෙලස් නැති කරගන්න වැඩපිළිවෙලක් අපි කරගෙන යන්නේ. ඉතින් ඒ පිළිබඳව මතක් කරනවා මොකද මරණානුස්සතිය එහෙම වඩනකොට වීරයක් උපදිනවා කලකිරීමක් ඇති වෙනවා මොකද්ද මේකේ තියෙන මේ තේරුම හිස් බවක් නේද තියෙන්නේ කියන එක ඒ හිස් බව එන්න ඕන මැටීරියලි නෙමෙයි මැටීරියල් හිස් කළ නවත්තන්න බෑ කාටවත් ලෝකේ අපි කරන්න ඕනි මැටීරියල් අල්ලගෙන හිතේ හදන කලබලය හිතේ හදන අවුල හිතේ හදන ජරමරය හිතේ හදන කෙලෙස් කන්ද නවත්තන එක තමයි කරන්න තියෙන්නේ බාහිර දේවල් බාහිර දේවල් ඇටියට හිතින් අපි ඇතුළ වෙනස් කරගන්නවා බාහිර ඒ තාලෙටම ඒ යන විදියටම තියෙන්න දීලා එතකොට අපිට ඒක බාධාවක් වෙන්නේ නැහැ එකම දේ ඇතුළ හදන එක විතරයි එතකොට හැබැයි ඇතුළ හදන්න බාහිර ස්වභාවයත් අපි දැනගන්නවා අභ්‍යන්තර ස්වභාවයත් දැනගන්නවා එතනින් තමයි මේ වැඩපිළිවෙල නුවණ පාවිච්චි කරලා ක්‍රියාත්මක වෙන්න ඕන. මටත් මටත් පොඩි කාරණයක් එකතු කරන්න තියෙනවා අමතක වෙන්න කලින් අපේ මම හිතන රේණුකා නෝන එක මේ කතාවක් කිව්වා මරණානුස්සතිය වන්නකොට මේ තර කලකිරීමක් වගේ ඇති වුණා මොකටද මෙච්චර මේ හම්බ කරන්නේම මහන්සි වෙන්නේ කියලා හිතුණයි කියලා ඒ වගේ අදහස් එනකොට බොහොම කල්පනාකාරී වෙන්න ඕනා මොකද ප්‍රඥාවේ වේසයෙන් කම්මැලිකම තීන මිද්ද එන්න පුළුවන්. ඒක හරි ප්‍රශ්නයක් මේ ගමන් මගේ ඇති වෙන හොඳට විපරම් කළ බලන්න මේ වගේ අදහස් එනකොට මේ ඇත්තටම ඥානයක්ද එහෙම නැත්නම් නිකන් ඥාන වේසයෙන් වැඩේ අධෛර්ය කරන්න එන යම්සි මනෝභාවයක්ද කියලා. එහෙම අපිට මේ දැන් කවදාරි මැරෙනවායි කියලා මරණීය සත්‍යයක් කියලා මරණයෙන් ගැලවෙන්න බෑ කියලා දැක්ක පළියටම අපි කරන දේවල් ඔක්කොම දමලා ගහන එහෙම චර්යාවක් ඇති වෙන එක එච්චර සාධාරණ නෑ මොකද දැන් මෙහෙම මෙහෙමත් ගන්න පුළුවන් ඔව් ජීවිතේ අස්තිරයි අනිවාර්යෙන් මරණය සිද්ධ වෙනවා හැබැයි ඔය කරන දේවල් නැවැත්තුවා කියලා ඒ නැවැත්තපු පලියටම මරණයෙන් මිදෙන්න බෑ. මරණයෙන් මිදෙන්න නම් හොඳ වැඩපිළිවෙලක් තියෙනවා. දස පාරමිතාම දිනු කරන්න ඕන. දස කුසල්ම කරන්න ඕන. තවත් විදිහට කියනවා නම් ආර්ය අෂ්ටාංගික මාර්ගය වඩන්න ඕන. එතකොට ඒ දේවල් වලට මහන්සි නොවි බෑ. ගිහියෝ විදිහට ධනයත් හම්බ කරන්න අවශ්‍යයි. ඒක කෙරෙන්න ඕන දැන් බලන්න දානය කියලා කියන්නේ පළවෙනි පාරමිතාව. ඒක දන් දෙන්න සම්පත් අවශ්‍යයි. ඒ වගේම අද මේ මොහොත වෙනකොට ඒ ධනය අපි තු දාන වශයෙන් වියදම් කරන්න ඉතාම හොඳ පින්කෙතක් තියෙනවා. මේ සංඝ රත්නේ. ඒකට ශාසනයක් තියෙනවා රැක ගන්න. ඒ ඔක්කොම කරන්න ඕන. ඒ නිසා මැරෙනවා කියලා ඒක දැක්කොත් එහෙම එහෙනම් මරණයට හේතුවක් තියෙන්න ඕන. ඒ මරණේ නිරුද්ධ වෙන තැනක් තියෙන්න ඕන. මරණය නිරුද්ධ කරන නිරෝධ කරන මාර්ගයත් වැටහෙන්න ඕන. එතකොට ඒ ටික තුල අපිට පලා යන්න තැනක් නෑ අපි මේ කෙනෙක් හිතන්න පුළුවන් මම තවත් මහන්සියලා වැඩ කරනවා කියලා. මොකද මේ සම්බුද්ධ ශාසනයක් හම්බෙච්ච වෙලාවේ අපිට කරන්න තියෙන වැඩ කොටස කිරීම සඳහා එහෙම නැත්නම් මරණය ගැන සිහි කරුම් පළියෙන් නිකන් අකර්මණ්‍ය වෙලා අපි මේ කරන වැඩ කරන්නේ නැහැ කියලා අතහැරලා දැම්මොත් දැන් නිකන් හිතන්නේ ස්වාමින් වහන්සේලා අපිටත් එක පැත්තකින් මේ මේ අතිරේක බරක් නේ අපි අදින්නේ දැන් නිකන් හිතන්නේ දැන් මේ ස්වාමීන් වහන්සේලා ලංකාවේ හිටියනම් එහෙම ඒ දාන ටික හම්බෙනවා. සිවුරුත් හම්බෙනවා. මූලික අවශ්‍යතා ටික ඔක්කොම හම්බෙනවා. ඒ වගේම මේ අතිරේක මේ වැඩ ගොඩක් කරන්න වහන්සේ එක අවස්ථාවක සෝවාන් වෙච්ච හාමුදුරු කෙනෙක් ගාවට ගිහිල්ලා කියනවා මහාන රහත් වෙන්නේ නැතුව එහෙම නැත්නම් ඉතුරු මාර්ග වලට එන්නේ නැතුව සෝවාන් වෙලා විතරක් තව ඉස්සරහට විඳින්න තියෙන දුක් ටිකයි කියලා හිතන්න එපයි කියනවා. එතකොට ඔය කාරණේ නිකන් වැරදි විදිහට අර්ථකථනය කරලා කෙනෙක් හිතුවොත් එහෙම ආ සෝවාන් වෙලා වැඩක් නැහැ. බුදුහාමුදුරුවෝ කියලා තියෙනවා. ඒක බලන්නේ කොච්චර වැරදිද කියලා අන්න ඒ වගේ පැටලවිලි වෙන්න පුළුවන්. ඒ වගේම එක එක අවස්ථාවක අනාගාමී වෙච්ච හාමුදුර කෙනෙක් ගාවට ගිහිල්ලා බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා මහාන රහත් වෙන්නේ නැතුව අනාගාමී වෙලා විතරක් සෑහීමකටපත් වෙන්න එන්න එපා. මට විඳින්න තියෙන දුක් තව බොහොම ටිකයි කියලා. නේ ඉගෙන හිතලා කෙනෙක් අදහසක් ගත්තොත් එහෙම අපේ අනාගාමී වෙලා වැඩක් නැහැ කියලා. වැඩේ හරියන්නේ නැහනේ. ඉතින් ඒ නිසා ඒ ඒ දේශනා කරලා තියෙන ධර්මතාව පවා එක එක තැනට අදාළ විදිහට අපි ඉන්න තැන බලලා අවංකව අපි අද ඉන්නේ ගමන් මගේ කීවෙනි හැතැම්ම කනුවද ඉන්නේ කියලා හරියට තේරුම් අරගෙන අවංකව මේ ගුරුවරයාට කල්යාණ මිත්‍රයාට විවෘත වෙලා එතන ඉඳලා යන්න ඕන ගමනක් තියෙන්නේ. ඒ වගේම මේ කාණයටත් අදාළ නිසා තවත් එකක් මට කියන්න කැමතියි. සංස්කෘත ශ්ලෝකයක් තියෙනවා මෙහෙම. මට ඒක හම්බෙලා තියෙන සංස්කෘත ශ්ලෝකයක් විදිහට මේ ওই පරිවර්තන වෙලා මම හිතන්නේ සිතුවිලි 100 වගේ යම්සි පොතක මම හිතන්නේ බලම්ගොඩ නායක හවුරු මේක එකතු කරලා තිබ්බා. ඒ ශ්ලෝකයෙන් මෙහෙම කියවෙනවා මැරෙන බව දැනගෙන ජීවත් වෙන්න නමුත් සදාකාලිකව ජීවත් වෙන වගේ පින්කම් කරන්න කියලා කියනවා. ඒ කාරණේ මට හිතෙනවා හරි අදාළත්වයක් තියෙනවායි කියලා මොකද ඒ දැන් මේක මේක බැලන්ස් කර ගැනීම අවශ්‍යයි. සමබර කර ගැනීම අවශ්‍යයි. ඒ නිසා අර කිව්ව විදිහටම තමයි මේ නෝනා මේ විදිහට තේරුම් ගත්තනම් හොඳයි. තවත් විදිහට උපමාවක් මෙන්න මෙහෙම කියනවා නම් මිනිස්සෙක් යනවා ඔන්න ඉස්සර තිබිලා තියෙනවා මාළු අලන කෙමන් කියලා මේ එක්තරා උගුල් జాතියක්. ඒ කෙමන ඔයක හරි අලපාරක තියෙනවා. ඊට පස්සේ මාළුවා යනවා එක පැත්තට විතර යන්න පුළුවන් අනිත් පැත්තට එන්න බෑ මල්ව හිර වෙනවා. ඊට පස්සේ අර මසුන් මරන මිනිස්සයා මේකව අල්ල ගන්නවා කියලා මාළුන්ව. ඉතින් මෙහෙම උගලක් අටවනවා මිනිස්සෙක්. ඊට පස්සේ පහවදා ඇවිල්ලා බලනකොට මෙන්න ඇතුලේ දඟලනවා පේනවා මෙන්න හිතුවා මාළුවෙක් කියලා අත දාලා ඇල්ලුවා. අල්ලා එළියට ගත්ත ගාම දැක්ක මෙන්න විසකුරු සර්පෙක් නයික්. ඊට පස්සේ දැන් මේ ණයාගෙන් මිදෙන්න ඕන. මූව තව ටිකක් ආතේ තියන් හිටියොත් එහෙම මූ දෂ්ට කරනවා. මරණය හෝ මරණය සමාන දුකක් ඇති වෙනවා. ඊට මේ මිනිස්සයා මොකද කරන්නේ? මේ ණයාගේ වලිගෙන් අල්ලගෙන වේගෙන් හිස වටේ කරකවනවා. කරකවලා එක්තරා හොඳ වේගයක් ආවට පස්සේ දැන් මේක දැන් ණයාගේ හිතන්න ඔළුව ණයාගේ ඔළුව සැටලයිට් එකකගේ චන්ද්‍රිකාවක් වගේ මේ මිනිස්සයාගේ ඔළුව වටේ කැරකෙනවා. එහෙම හොඳට කල්පලා වේගය හොඳට ගත්තට පස්සේ ඈතට විසික් කරනවා. අතෑරිය ගම විසික් කරලා යනවා ඊට පස්සේ. එතකොට මෙතනදී මේ මිනිස්සයා අර කෙමනේ අහු වෙලා ඉන්න සතාව ඈතින් දැකලා මාළුවෙක් තමයි කියලා මේක අභිනන්දනය කරමින් හිටපු වෙලාව වගේ තමයි අපි මේ පංචස්කන්ධය කෙලේ ඇලුම් කරලා නිත්‍යයි සුභයි හොඳයි සැපයි කියලා හිත හිත හිටපු වෙලාව. මේ පංචස්කන්ධයේ ආදීනව නුවණින් දැක්ක වෙලාව තමයි ආ මේ මාළුවෙක් නෙමෙයි මේ විසකුපුරු සර්පෙක් අතේ අහුවෙලා ඉන්නේ කියලා දැකපු වෙලාව. ඊට පස්සේ රසපාමිතා පිරීම වශයෙන් රස කුසල් කිරීම වශයෙන් මේ මේ සර්පයාගෙන් මිදෙන්න වෑයම් කරන අවස්ථාව වගේ තමයි මේ සර්පයාව හිස වටේ වේගෙන් කරකවනවා. මොකද එකපාරට නිකන් සර්පයා විසික් කරලා හරියන්නේ නැහැ. ඌ ආයෙ ඇවිල්ලා ගහනවා. ඈතට විසික් කරන්න ඕන. හරියට මිදෙන්න ඕන. නිකන් යන්තම් මිදිලා බෑ. එසන්න ඒ සර්පයා වේගෙන් කරකවන වෙලාව තමයි මේ උත්සාහ කරන වෙලාව. මේක දසපාර්මිතා පිරීම වශයෙන් මේ වැඩ කොටස කරන්න ඕන. දස කුසල් කරන්න ඕන. මොකද දැන් ඔය පින් කිරීම සම්බන්ධව කාලයක් තිස්සේ නැවත නැවත කරනකොට තමයි ඒවේ අඩුපාඩු උනත් අහුවෙන්නේ. ඒවේ අඩුපාඩු අහුවෙන්නේ කාලයක් තිස්සේ කරනකොට. ඒකනේ හිතේ ඇති අපි මේ හේතු ඵල වශයෙන් අත්දැකීම් වශයෙන් ඉගෙන ගන්න එපා හැමදේම. අර බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා බුදුහාමුදුරුවෝ ස්වයම්භූ ඥාණයෙන් බුදු වුණේ කියලා. ස්වයම්භූ කියලා කියන්නේ තමන් උපදවාගත් ඥාණය. අපිට වෙන කෙනෙකුගේ ඥාණයෙන් නිවන් දකින්න බෑ. බුදුරජාන් වහන්සේ විතරක් නෙමෙයි අපටත් නිවන් දකින්න වෙන්නේ ස්වයංභූ ඥානෙම තමයි. ඒ ඥානෙ හේතුඵල වශයෙන් අපේ මානසික ගොඩනැගෙන්න ඕන. ඒ සඳහා වැඩ කටයුතු කරන්න වෙනවා. අධ්‍යක්ීම් ලබන්න වෙනවා. කුසල් දාම් නැවත නැවත කරන්න වෙනවා. අන්නේ පින් කරන කාලය වගේ තමයි අර මිනිස්සයා පින් කරන කාලේ තමයි උපමා වෙන්නේ මිනිස්සයා හිත වටේ කරකවනවා අර සර්පයාව. ඊට පස්සේ මේ පංචස්කන්ධයේ කෙරෙහි ඇලීම අත්හැරලා දාන අවස්ථාව තමයි අර සර්පයාව අතහැරලා දානවා. ඌ ඈතට ගිහිල්ලා වැටෙනවා ආයෙ එන්නේ නැහැ. උත්කලයා නිදහස් වෙනවා. ඉතින් මේ කාරණේ තමයි මට කියන්න තියෙන්නේ. ඒ පිළිබඳව ඒ ආකාරයට අදහස් දක්වමින් මම කැමති තවදුරටත් මෛත්‍රී භාවනාව සම්බන්ධව තියෙන ධර්මකාරණා ටිකක් සාකච්ඡා කරගන්න. ගිය සතියේ අපි අවසන් කළේ පටිසම්භිදා මග්ග ප්‍රකරණයේ තියෙන මෛත්‍රිය වඩන ක්‍රම තුනක් පිළිබඳව උගන්වලා තියෙනවා. ඒ ක්‍රම තුනට අනුව කොහොමද මෛත්‍රී භාවනාව යොදාගන්නේ කියන තැන සහ ඒ අනුව වඩනකොට ඉන්ද්‍රිය ධර්ම සහ බල ධර්ම කොහොමද එකතු වෙන්නේ කියන එක සම්බන්ධව අදහසක් ඉදිරිපත් කළා. ඒ වගේම අවසාන වශයෙන් වැඩිපුර මතක් කළේ සමත සහ විදර්ශනා වශයෙන් මෛත්‍රිය වඩාගන්නේ කොහොමද කියන එක සම්බන්ධව. දැන් මේ ඇත්තෝ හොඳාකාරවම දන්නවා මෛත්‍රී භාවනාවේ ක්‍රමය. මෛත්‍රී වඩන විදිහ දන්නවා. මෛත්‍රී වාක්‍ය දන්නවා. එතකොට ඒ පිළිබඳව තර්කයක් නැහැ. ඒ පිළිබඳව කිසිම ගැටලුවක් නැහැ. දැන් අපිට මේක විසඳන්න ඕන කෙලෙස් නැති වෙන විදියට කොහොමද මෛත්‍රී භාවනාව පාවිච්චි කරන්නේ කියන එක සම්බන්ධව. ඔයත්තුන්ගේ අදහස් ඉදිරිපත් කිරීමේදී මට පැහැදිලි වුණු විදිය තමයි අපි තරහ යටපත් කරගන්න අමනාපය යටපත් කරගන්න අනිත් අය අපිත් එක්ක මිත්‍රශීලී කරගන්න මෛත්‍රී භාවනාව උදව් උපකාර වෙනවා කියන අදහස. ඒක ඇත්ත. ඒ එක්කම ගිය සතියේ සාකච්ඡාවට යම් පමණකින් ආවා ඒ වගේම කීප දෙනෙක් අදහස් දැක්කුවා අර සත්පුජ්‍යල සංඥාවෙනුත් ඈත් වෙලා කෙලෙස් නැති වෙන විදිහට මේ මෛත්‍රී භාවනාව වැඩුවොත් ඒක අපිට වඩා ප්‍රතිඵලදායකයි නේද කියන අදහසකින් සාකච්ඡා කළා. ඒ ඔක්කොටම ගැලපෙන්න තමයි මම මතක් කළේ අපි මගෙන් පටන් අරන් අනිත් අයට මෛත්‍රී වඩනවද එහෙම නැත්නම් අනිත් අයගෙන් පටන් අරගෙන මෛත්‍රී වඩනවද කියන තර්කයක් අපි කවුරු අතරක් තියෙනවනේ. ගිහි පැවිදි අපි කවුරු අතරක් එහෙම තර්කයක් තියෙනවා. ඒ ඔක්කොම පැත්තකට දාලා සමත සහ විදර්ශනා ක්‍රමයට මෛත්‍රිය වඩාගන්නේ කොහොමද? කෙලෙස් නැති වෙන ක්‍රමය මොකද්ද මෛත්‍රී වැඩිවීමෙන් කියන තැනින් සාකච්ඡා කරමු කියලා ගත්තේ. මේ සාකච්ඡාවේදී අපිට ප්‍රතිඵලයක් උදා වෙන්න ඕන නිසා අදහස් විතරක් තිබිලා වැඩක් නැහැ මේක කරන වැඩපිළිවෙලක් බවට පත් වෙලා කෙලෙස් නැති වෙන වැඩපිළිවෙලක් බවට පත් කරගන්නයි ඕනකම තියෙන්නේ ඒ නිසා තමයි ඒ විදිහට මේ මාතෘකාව ඒ පැත්තට යොමු කරගත්තේ මොකද ධර්මයේ පිළිබඳ තර්ක විතර්ක කර කර හිටියා කියලා අපිට කෙලෙස් නැති වෙන්නේ නැහැ. අපි මේවා මේ කාලය කැප කරගෙන මේ තරම් වෙලාවක් මේ සඳහා යොමු කරගෙන මහන්සි වෙලා මේ ධර්මය සාකච්ඡා කරන්නේ අපේ කෙලෙස් දුරු කරගන්න. ඒ තර්ක විතර්ක ගොඩනගා ගන්න නම් මගේ අදහස මගේ තර්කය මගේ අභියෝගය ජය ගන්න නම් මේක සාකච්ඡා කරන එකේ තේරුමක් නැහැ. ඒ නිසා තම තමන්ගේ අදහස ස්ථිරසාර කර ගැනීම නෙමෙයි ඕන කරන්නේ බුදුරජාණන් වහන්සේ දේශනා කරපු විදිහට මෛත්‍රී වැඩුවාම කොහොමද කෙලෙස් නැති වෙන්නේ කියන තැනයි අපිට සාකච්ඡා කරගන්න ඕනකම තියෙන්නේ. ඉතින් ඒ නිසා අපි මෛත්‍රී භාවනාව වඩමු. ඒ වඩනකොට අපිට ලැබෙන ප්‍රතිඵල මොනවද කියන එක සම්බන්ධව මම කැමති මුලින් පටිසම්භිදා මග්ග ප්‍රකරණයේ තියෙන අනෙක් කාරණා කීපයක් මතු කරලා දීලා ඊට පස්සේ විදර්ශනා පැත්තට කොහොමද ඒක යොමු කරගන්නේ කියන එකට අදහස් ගන්න අනෙක් ස්වාමීන් වහන්සේලාත් සම්බන්ධ කරගෙන මම නැවත මතක් කරන්න කැමති මේ කොහොමද පස් ආකාරයකින් හත් ආකාරයකින් දස ආකාරයකින් මෛත්‍රිය වඩන්නේ කියන එක සම්බන්ධව මෙහෙම දේශනා කරනවා පස් ආකාරයකින් මෛත්‍රී වඩන්න පුළුවන්කම තියෙනවා හත් ආකාරයකින් මෛත්‍රී වඩන්න පුළුවන්කම තියෙනවා ඒ වගේම දස ආකාරයකින් මෛත්‍රී වඩන්න පුළුවන්කම තියෙනවා පස් ආකාරයකින් මෛත්‍රී වඩනකොට සියලු සත්වයෝ නිදුක් නිරෝගී වෙත්වා තරහ නැත්තෝ ක්‍රෝධ නැත්තෝ වෙත්වා සුවපත් වෙත්වා කියන අදහසින් සියලු ප්‍රාණියෝම සියලු භූතයෝම සියලු පුජ්‍යලයෝම ඒ වගේම සියලුම ජීවිත පරිහරණය කරන්නෝම කියන තැන් වලින් අරගෙන මෛත්‍රිය වඩනවා. ඒ වගේම හත් ආකාරයකින් මෛත්‍රී වඩනකොට සියලු ස්ත්‍රීන්ම සියලු පුරුෂයන්ම ඒ වගේම සියලු අනාර්යයෝම සියලු ආර්යයෝම සියලු දෙවියෝම සියලු මිනිස්යෝම සියලු විනිපාතිකයෝම තරහ නැත්තෝ වෙත්වා, ක්‍රෝධ නැත්තෝ වෙත්වා, වෛර නැත්තෝ වෙත්වා, නිදුක් වේවා, නිරෝගී වේවා, සුවපත් වේවා, සුවපත්ව ආත්මය පරිහරණය කරන්නෝ වෙත්වා කියලා මෛත්‍රී සිත පතරවනවා. දසාකාරයකින් මෛත්‍රී වඩනකොට දස දිසාව, දිසා හතරත්, අනුදිසා හතරත්, උඩ යට දෙදිසාවත් කියන දස දිසාව අරමුණු කරගෙන සියලු සත්වයෝම ආදී විදියට මේ මෛත්‍රී සිත පතරවනවා. එහෙම මෛත්‍රී කරනකොට ඒ මෛත්‍රියටම ඉඩ දීලා හිතේ. සම්පූර්ණ හිත මෛත්‍රියටම බර කරලා ඒක පුහුණු කරන්න. ඒකෙදි මෙහෙම මතක් කරනවා මේ කලබලයට ඉක්මනින් ඉක්මනින් මේ ටික කරගෙන යෑමක් නෙවෙයි බලාපොරොත්තු වෙන්නේ. දැන් පස් ආකාරයට කියන තැනින් ගත්තොත් පස් ආකාරයට මෛත්‍රී වඩනකොට මේ ඔක්කොම විනාඩි 5කින් කරලා ඉවර වෙන එකක් නෙවෙයි. හත් ආකාරයකට එහෙමයි. දස ආකාරයටත් එහෙමයි. උපරිම වේලාව අරගෙන කාලය අරගෙන ඒ කරන දේ කරන එකයි එතන කතා කරන්නේ. එතකොට එහෙම කරගෙන යද්දී තමන්ගේ හිත මෛත්‍රී චිත්තය නිසා උපරිමයට එකඟතාවය හැදෙනකම් මෛත්‍රී සිතෙන් හිත වහගන්නකම් මෛත්‍රී සිතම පිහිටලා තියනකම් මේ වෙලාවේ මෛත්‍රී සිත වඩනවා. එහෙම වඩනකොට මෛත්‍රී සිත විසින්ම මෛත්‍රී හිත වහගෙන ඉන්න තරමට හිත එනකොට Tamanට හොඳට ඒක අත්දැක ගන්න පුළුවන්කම තියෙනවා. එතකොට මෛත්‍රියම පමණයි මේ වෙලාවේ හිතේ තියෙන්නේ. මෙත්සිත. මෙත්සිත හාත්පසින්ම වැඩිම ගැන තමයි ධර්මයේ කතා කරන්නේ. සූත්‍ර කොටසටත් අභිධර්ම කොටසටත් දෙකටම මේ ආකාරයට තමයි මෛත්‍රී විග්‍රහය තියෙන්නේ. එහෙම මෛත්‍රිය හොඳට හිත ආවරණය කරගෙන මෛත්‍රියෙන්ම හිත වහගෙන ඉන්න මට්ටමකට මේ ස්වභාවය එනකොට හිත මෛත්‍රී චිත්තයේම නැගී හිටිනකොට එතන තමයි මෛත්‍රී චිත්ත විමුක්තිය කියන අවස්ථාව වෙන්නේ නැත්නම් හිත හොඳට මෛත්‍රියෙන් පිරීලා තියෙන අවස්ථාව. එතකොට ඒක සමතය කියන තැනින් තමයි ගන්න. එතෙන්දී බලන්න ඕන මේ මෛත්‍රී සිත නිසා තමන්ගේ හිත කොයිතරම් එකඟ වෙලාද මෛත්‍රී සිත නිසා තමන්ගේ හිත කොයිතරම් ප්‍රබෝධමත් වෙලාද හිත පිරීලාද කියන එක පරීක්ෂා කරලා බලා ගන්න ඕනි ඒ වෙලාවට. එහෙම වඩනකොට අපි කරගෙන යන අපිට වැඩෙන ධර්මකාරණා කීපයක් තමයි මතුකලේ ඉන්ද්‍රිය ධර්ම බල ධර්ම වැඩෙන විදියට. මම ඒක පිළිබඳව මේ විදියට පැහැදිලි කිරීමක් කරන්නම්. ඉන්ද්‍රිය කියලා කියන්නේ ප්‍රධාන වෙනවා කියන අදහසින්. ඇහැ කනනාසය දිව ශරීරය කියන ඉන්ද්‍රිය නෙවෙයි මේ කියන්නේ. නිවන් මගේදී මගඵල ලබනකොට ඉන්ද්‍රිය පහක් ධර්මතා විදියට අපිට ප්‍රධානත්වයේ අරගෙන කටයුතු කරනවා. අන්න ඒ නිසා ඒවට ඉන්ද්‍රිය ධර්ම කියලා කියනවා. ඒ ඉන්ද්‍රිය ධර්ම පහ මෛත්‍රිය අනුව වැඩෙන්නේ කොහොමද කියන එක පිළිබඳව මෙහෙම කියනවා. සීල සත්වයෝ තරහ නැත්තෝ වෙත්වා සුවපත් වෙත්වා ආදී විදියට මේ මෛත්‍රිය වඩමින් ශ්‍රද්ධාසිත උපදවා ගන්නකොට ශ්‍රද්ධාව උපදවාගෙන පැහැදුණු සිතින් යුතුව මේ මෛත්‍රී සිත පතුරවනකොට එතන ශ්‍රද්ධා ඉන්ද්‍රිය භාවිතාවට යනවා දියුණුවට යනවා පිරීමට යනවා. ඒ වගේම සියලු සත්වයෝ සුවපත් වෙත්වා කියන තැනින් වීරය කරනකොට මොකද මෛත්‍රී කරන වීරයක් ඕන. ඒ වීරයක් ගන්නවනේ අනිත් සිතුවිලි ඔක්කොම ඉවත් කරගෙන යටපත් කරගෙන මෛත්‍රී සිත නගා හිටවන්න නම් කිසියම් වීරයක් උත්සාහයක් කරන්න ඕනි. එහෙම වීරයක් ගන්නකොට උත්සාහ කරනකොට මොකද වෙන්නේ? වීරය ඉන්ද්‍රිය බවටපත් වෙලා විරිය ඉන්ද්‍රිය භාවිතාවට යනවා, දියුණුවට යනවා, පිරීමට යනවා. ඒ වගේම තමයි මෛත්‍රිය කරන්න යෝනිසෝ මනසිකාරය ඕන. සතිය ඕන. සතියෙන් යුතුව මෛත්‍රී වඩනකොට සතිමත් භාවය වැඩි වෙන්න වැඩි වෙන්න සති ඉන්ද්‍රිය පරිභාවිතාවට යනවා, පිරීමට යනවා, දියුණු වීමට යනවා. මොකද සතිය නැතුව මෛත්‍රී කරන්න බෑ. ඊළඟට සතිය පුහුණු කරමින් තවදුරටත් මෛත්‍රියට එකඟ වෙනකොට හිත එකඟ වෙනවා. හිත එකඟ වෙන්න එකඟ වෙන්න එතන හිතේ සමාධිගත වීම වැඩි වෙනවා. සමාධිගත වෙන්න තරමට මෛත්‍රිය දියුණු වෙනකොට එතන හිතේ එකඟතාවය වැඩි වෙනකොට ඒකට කියනවා සමාධි ඉන්ද්‍රිය දියුණුවට යනවා කියලා. මේ විදිහට සද්ධාවයි විරියයි සතියයි සමාධියයි හොඳට ප්‍රගුණ කරගෙන යනකොට යම් කෙනෙක් සමත සහ විදර්ශනා ක්‍රමයට මේ මෛත්‍රී භාවනාව පුහුණු කරගෙන යනවා නම් එතෙන්දී ප්‍රඥා ඉන්ද්‍රිය දියුණුවට එනවා සමාධිය දක්වා අපිට හිත දියුණු කරගෙන ආවට විදර්ශනා වැඩි වෙ නැත්නම් ප්‍රඥා ඉන්ද්‍රිය දියුණු වෙන්න බෑ. එතකොට පඤ්ඤා ඉන්ද්‍රිය වැඩෙන්න නම් විදර්ශනාව අපිට වැඩෙන්න ඕන. මොකද විදර්ශනාවමයි ප්‍රඥාව කියලා කියන්නේ. සීල සමාධි ප්‍රඥා කියන කොටත් සීලයයි සමාධියයි කියලා කියන්නේ සමතය හැමතිස්සෙම. විදර්ශනාව තමයි ප්‍රඥාව කියලා කියන්නේ. එතකොට නුවණින් දකින්න දකින්න ප්‍රඥා ඉන්ද්‍රිය භාවිතාවට යනවා. ඒ විදිහට තමයි ඉන්ද්‍රිය ධර්ම පහ වැඩෙන්නේ. ඊළඟට බල ධර්ම පහ වැඩෙන විදිය සඳහන් කරනවා. මෛත්‍රියෙන් හොඳට හිත එකඟ කරන්න එකඟ කරන්න ශ්‍රද්ධාවම වැඩි වෙනවා නම් අශ්‍රද්ධාවෙන් හිත ඈත් වෙනවා නම් ශ්‍රද්ධාවම හිතේ වැඩෙනවා නම් හිත ශ්‍රද්ධාව තුලම පෝෂණය වෙනවා නම් ඒ ශ්‍රද්ධාව බලයක් විදියට අපිට නැගී හිටිනවා. බල ධර්මයක් වෙන්නේ නිසා. කුසීතකම නැති වෙනවා නම් මෛත්‍රිය වඩන්න වඩන්න ශ්‍රද්ධාව වැඩි වෙමින් අපේ කම්මැලිකම දුරු වෙලා මෛත්‍රියටම හිත එකඟ වෙනවා නම් එතන තියෙන කෝසජ්ජය කම්මැලිකම නිදිමත ගතිය ඒ ස්වභාවය ඉවත් වෙලා යනවා නම් ඒ කම්මැලිකමෙන් නිදිමත ස්වභාවයෙන් ඒක වෙනස් වෙනකොටම අපිට වීරය හම්බ වෙනවා වීරය වැඩෙන නිසාම මොකද වෙන්නේ කම්මැලිකම කියන එක ඉවත් වෙලා යනවා වීරය ඉන්ද්‍රියක් බවට අපිට පත් වෙනවා ඊළඟට අපි මෛත්‍රිය පුහුණු කරන්න පුහුණු කරන්න අප්‍රමාදී බව ඇති වෙනකොට සිහියම නැත්නම් යෝනිසෝ මනසිකාරයම පුහුණු කරන්න පුහුණු කරන්න සතිය බල ධර්මයක් බවට පත් වෙනවා. සතිය බල ධර්මයක් බවට පත් වෙලා අපිට තවදුරටත් සතිය ශක්තිමත් භාවයට පත් වෙනවා. නැත්නම් අපේ සතිය වෙනස් වෙනවනේ සැරින් සැරේට කඩා වැටෙනවා, නැගී හිටිනවා, එහෙම දෙපැත්තට වැටෙනවා. දැන් මේකෙදී බල ධර්මයක් බවට පත් වෙමින් යද්දී තව තව සතිය තීව්‍ර වෙනවා, ශක්තිමත් වෙනවා කියන එකයි අදහස. එතකොට අපේ හිත මෛත්‍රිය තුළම එකඟ වෙනවා නම් නොසන්සුන්කම නැති වෙනවා. හිතේ විපිලිසර බව, කලබලය නැති වෙනකොට එන්න එන්න සමාධිය වැඩි වෙනවා. සමාධිය බල ධර්මයක් බවට පත් වෙනවා. එතකොට සමාධිය බලයක් කොට අපි වඩනවා නම් අපි තුල නොසන්සුන්කම කියන එක කලබලය කියන එක අඩු වෙලා අපිට සමාධිය බල ධර්මයක් බවට පත් වෙනවා. ඊළඟට විදර්ශනාකට මෛත්‍රී භාවනාව වඩද්දී මෛත්‍රී භාවනාවෙන් එකඟවන සමාධිය තුළින් අපි විදර්ශනා වඩනකොට නුවණින් දකිනකොට අපේ අවිද්‍යාව දුරු වෙනවා. අවිද්‍යාව දුරු වෙමින් ප්‍රඥාවම තහවුරු වෙනවා. ප්‍රඥාව වැඩි වෙන්න වැඩි වෙන්න ප්‍රඥාව බලය වෙන්න වෙන්න අවිද්‍යාව දුරු වෙන එක තමයි වෙන්නේ. සාමාන්‍යයෙන් ලෝකෙට වෙලා තියෙන්නේ අවිද්‍යාව බලවත් වෙච්ච නිසා දුෂ්ප්‍රඥ බව මිත්‍යා දෘෂ්ටිය කියන එක තමයි භාවිතාවට ගිහිලා බල ධර්මයක් බවට පත් වෙලා තියෙන්නේ. ඒ නිසා තේරුම් ගන්න ඕනි දේ තමයි අපි මේ විදියට භාවනා කරනකොට සමත විදර්ශනා කොට අපිට ප්‍රඥා ඉන්ද්‍රිය පරිභාවිතාවට දියුණුවට පිරීමට යනවා කියන්නේ අපි තුලින් අවිද්‍යාවයි නැති වෙන්නේ. එතකොට ඒකයි සම්බන්ධතාවය හැදෙන්නේ. ප්‍රඥාව බලයක් වෙනකොට අවිද්‍යාව දුර්වල වෙනවා. දැන් වෙලා තියෙන්නේ අවිද්‍යාව බලේ වෙලා ප්‍රඥාව දුර්වල වෙලා. දෙපැත්ත මාරු වෙලා අපිට තියෙන්නේ ඕකේ වෙනස තියෙන්නේ සම්මා දිට්ඨියෙන් සහ මිත්‍යා දෘෂ්ටියෙන්. සම්මා දිට්ඨිය වැඩි වෙන්න වැඩි වෙන්න ප්‍රඥාව බලය වෙනවා. අනිත් ධර්මතාව ටික වැඩෙනවා. සද්ධා විරිය සති සමාධි ප්‍රඥා වැඩෙන්නේ සම්මා දිට්ඨියත් එක්ක. අපිට මිත්‍යා දෘෂ්ටිය නම් බලවත් වෙලා තියෙන්නේ අපිට ඔය එකක්වත් බල ධර්ම බවටපත් වෙන්නේ මිත්‍යා දෘෂ්ටියට අදාළ දේවල් ටික තමයි බල ධර්ම බවටපත් වෙන්නේ. ඒක තමයි අපිට තේරුම් ගන්න ඕනි කාරණාව. එතකොට ඊළඟට කියනවා යම් කෙනෙක් මෛත්‍රී සිත හොඳට පුහුණු කරගෙන යනවනම් ඒ පුහුණු කරගෙන යන කෙනාට මෛත්‍රී සිතටම හොඳට හිත එකඟ වෙලා ඉන්නවනම් මෛත්‍රී සිතෙන්ම හිත සමාධිමත් කරගන්නවනම් එතන ඒ වැඩෙන සතිය සති සම්බොජ්ජංග බවට පත් වෙනවා. ඒ මෛත්‍රියෙන් උදා වෙන සතිය නිවනට උපකාරක ධර්මයක් බවට පත් වෙනවා. ඊළඟට මෛත්‍රිය වඩනකොට නුවණ උදා වෙනවා නම් ප්‍රඥාව ඇති වෙනවා නම් ධර්මය පැහැදිලි වෙනවා නම් එතන ඒ ධම්මවිචය බොජ්ජංගයේ බවට පත් වෙනවා. කියන්නේ ධර්මය නුවණ නිසා මෛත්‍රිය වැඩිම නිසා උදා වෙන නුවණින් ධර්මය වැටහීමට යනවා. ධම්මවිචය බොජ්ජංගයේ වෙනවා. ඒ නිසා මෛත්‍රී වැඩිම නිවනට උපකාරයක් බවට පත් වෙනවා. ඊළඟට මෛත්‍රී වැඩිම තවදුරටත් පුහුණු කරගෙන යනකොට ඒ තුළ වීරියක් ඇති වෙනවා. එන්න එන්න මෛත්‍රී සිතෙන් වීරිය වඩනවා නම් නිවන කෙරෙහිම නැඹුරු වෙච්ච මනසක් තියෙනවා නම් වීරියම කරනවා නම් ඒ වීරිය නිසාම උනන්දුව නිසාම ඒ ගන්න උත්සාහය විරිය සම්බොජ්ජංග බවට පත් වෙනවා වීරිය නිවනට හේතු වෙනවා ඒ ගන්න නිවන ඊළඟට මෛත්‍රිය වැඩි නිසා හිත සංසිඳෙනවා නම් ඒ කියන්නේ තරහ ආදිය නැති වෙමින් ඇලීම් ගැටීම් වලින් හිත නිදහස් වෙවි හිත සංසුන් වෙනවා නම් කෙලෙස් වලින් පවන දවන ගතිය අඩු වෙවි යනවා නම් නැති වෙනවා නම් ඒ තුල අපිට ප්‍රීති සම්බොජ්ජංගය ඇති වෙනවා. ඒ කෙලෙස් දවන තවන ගතියෙන් නිදහස් වෙමින් හිත සංසුන් කරනකොට ඇති වෙන ප්‍රීතිමත් බව නිවන දක්වා අරගෙන යනවා නිවනට උපකාරක ධර්මයන් බවට පත් වෙන පීටි සම්බොජ්ජංග වෙන්නේ ඒ නිසා ඊළඟට ඒ තුල ඇති වෙන ශාන්ත භාවය හිතේ ඇති වෙන කලබලය සංසුන් වෙනකොට කයත් සංසුන් වෙනකොට පස්සද්ධිය ඇති වෙනවා. කලබලය නැති වෙලා හිතයි ගතයි දෙකම සංසුන් වෙනවා. හිතේ කලබලය නැති වුනහම ප්‍රීතිය උපදිනවා. හිත සංසුන් වෙනකොට කයේ කලබලයක් නැති වෙනවා නම් කයත් සංසුන් වෙනකොට ඒකට කියන පස්සද්ධිය කියලා. එතකොට හිතයි ගතයි දෙකම පිබිදිලා දැන් පස්සද්ධිය බොජ්ජංගයක් බවට පත් වෙනවා. ඒක නිවන දක්වා අපිට උපකාර වෙනවා. අපි කියන්නේ හිත සංසුන් වෙනකොට සැපයක් දැනෙනවා. සැපය දැනෙනකොට හිත හොඳට එකඟ වෙනවා. හිත නොසන්සුන් නම් කයද නොසන්සුන්. කය නොසන්සුන් නම් හිතද නොසන්සුන්නේ අපේ. එතකොට අපිට අදාළ විදිහට බණ භාවනා කරගන්න ලැබෙන්නේ නැහැ. ඒතර මෛත්‍රී වඩන කෙනාගේ හිතයි ගතයි දෙකම සංසුන් වෙනකොට එතන පස්සද්ධිය ප්‍රබෝධමත් බව කායික සුවපත් භාවය පවා උදා වෙමින් ඒක නිවනට උපකාරක ධර්මයක් බවට පත් වෙනවා. දැන් සිහියෙන් ධර්මය නුවණින් මෙනෙහි කරමින් වීරයෙන් ප්‍රීතියෙන් ඒ වගේම කායික මානසික සුවතාවයෙන් යුතුව එහෙම මේක වැඩෙන කෙනාට ඒ හේතු කරගෙනම මෛත්‍රිය නිසා හිත එකඟ වෙනවා නම් මෛත්‍රී නිසාම හිත පිහිටලා තියෙනවා නම් සංසුන් වෙනවා නම් দমনය වෙනවා නම් විසිරෙන්නේ නැතිනම් එතෙන්ට කියනවා එකඟතාවය කියලා. ඒක තමයි සමාධිය. ඒ සමාධිය බෝධි අංගයක් බවට නිවනට උපකාරක ධර්මයක් බවට පත් වෙලා බොජ්ජංග බවට පත් වෙනවා. ඒ කියන්නේ සමාධි බොජ්ජංගය වැඩෙනවා. ඒ සමත විදර්ශනා කොට යම් කෙනෙක් මෛත්‍රිය වඩනවා නම් ඒ වඩන නිසා ඒ කෙනා නුවණින් කෙලෙස් ප්‍රතිවේක්ෂා කරනවනේ. කෙලෙස් නුවණින් දකිනවා. දැන් අපි සමතයෙන් හැමතිස්සෙම කරන්නේ කෙලෙස් නුවණින් දකින්න එක නෙමෙයි. කෙලෙස් වල නිසා කෙලෙස් නිසා ඇතිවෙන හිතේ කලබලය සංසුන් කරන එක තමයි හැමතිස්සෙම සමතයෙන් කරන්නේ සමාධියෙන් කරන්නේ. සමාධියෙන් සමතයෙන් හිතේ කලබලය සංසුන් කරගෙන ඊට පස්සේ නුවණින් පරීක්ෂා කරන්න ඕන. නුවණින් විමසන්න ඕන. නුවණින් විමසනකොට අපි එතෙන්ට කියනවා කෙලෙස් ප්‍රතිවේක්ෂා කරලා බලලා අතීත අනාගත වර්තමාන වශයෙන් නුවණින් දැකලා ප්‍රඥාවෙන් දැකලා හේතුඵල අනුව දැකලා කෙලෙස් කපනවා කෙලෙස් නැති කරනවා එහෙම නැති කරනකොට ඒක නුවණින් පරීක්ෂා කරනකොට අපිට එතන අභ්‍යන්තර වශයෙන්වත් බාහිර වශයෙන්වත් ඇලීමකට හෝ ගැටීමකට යන්නේ නැතුව කායිකවත් මානසිකවත් ඇලීම් ගැටීම් දෙක නැති වෙනකොට සුවදුක් සොම්නස් දොම්නස් සියල්ල අපෙන් ඉවත් වෙනකොට එතෙන්ට කියන උපේක්ෂා සහගත මනසක් ඇති වෙනවායි කියලා. ඒ උපේක්ෂාව තමයි උපේක්ඛා සම්බොජ්ජංග බවට පත් වෙන්නේ නිවනට උපකාර වෙන්නේ. මෙතන තියෙන්නේ සම්පූර්ණම සමත විදර්ශනා ක්‍රමය මේ කතා කරන්නේ. ඒ නිසයි මේ කියන්නේ තරම් බලන්න මෛත්‍රී භාවනාව කළ වැඩක් අනිත් අය මට দমনය කරලා තියාගෙන මෛත්‍රී කළ වැඩක් වෙන්නේ ඒකත් ඕන. ඒක නෙමෙයි කෙලවර. මම මෛත්‍රී කරාම අහවලා මට ටේම් වෙලා ඉන්නවා දැන් එයා මට අන්ඩර් කන්ට්‍රෝල් කියාගෙන ඉන්න මෛත්‍රී අවශ්‍යතාවයක් නැහැ. හැබැයි මම අහුවෙලා නින්නේ වෙන පැත්තක. මෛත්‍රිය පාරිසරික වශයෙන් අපිට උපකාරයක් තියෙනවා. හැබැයි ඒ උපකාරය අපි වැරදියට පාවිච්චි කරන්නේ වැරදියට ඩිෆයින් කරගන්න සුදුසු නැහැ. මෛත්‍රියෙන් බොජ්ජංග ධර්ම වැඩෙන්නේ සමධි දර්ශනාකට වඩනකොට විතරයි. එතකොට අපේ මෛත්‍රිය දැන් ආගමික වශයෙන් ගත්තත් වෙනස් වෙනවනේ. දැන් බෞද්ධයන්ට විතරක් නෙමෙයිනේ මෛත්‍රී භාවනාව වඩන්න පුළුවන්. අනිත් ආගමිකයෙක් ගත්තොත් ඒ අයටත් අනේ මේ මිනිස්සුන්ට දුකක් කරදරයක් නොවේවා කියන හැඟීමක් ඇති වෙනවා. එහෙම දුකක් කරදරයක් හැඟීමක් තිනෝ ඒවා කියලා හැඟීමක් ඇති වුණාට ඒ ඇති වෙන හැම හැඟීමක්ම නිවනටම යොමු වෙලා තියෙන කාරණා නෙවෙයි. එතෙන්දි සම්මාදිට්ඨිය වැඩෙන්නේ නැති වෙන්න පුළුවන්. ඒ නිසා තමයි බුදුරජාණන් වහන්සේ මේ සමත විදර්ශනා ක්‍රමයට මේ කාරණාව පැහැදිලි කරන්නේ. එහෙම නැත්නම් කවුරුත් කරන විදියට සුවපත් වෙත්වා සුවපත් වෙත්වා කිය කිය ඉන්න පුළුවන්. හිටියයි කියලා කෙලස් නැති වෙන්නේ. වෙන්නේ මොකද්ද? මානසිකව සංහිඳියාවක් ඇති වෙනවා විතරයි. මානසිකව සංසොන් උනායි කියන්නේ කෙලෙස් නැති උනායි කියන අදහස නෙමෙයිනේ. හේතුව අපිට වැරදිච්ච තැනක් තමයි හැමතිස්සෙම දැන් ඔය අපි හිතනවා හිත හොඳට සංසුන් වුණාට පස්සේ දැන් තරහ නෑ වගේ ඇලීම නෑ වගේ දැන් මම නිකන් බොහොම හොඳට කෙලෙස් නැති කෙනෙක් වගේ පේනවනේ මට. බෝසතාණන් වහන්සේ ගිහි ගෙදරින් ගිහිල්ලා ඉස්සර වෙලාම ගුරුවරු දෙන්නෙක් ළඟට ගියානේ. ආලාර කාලා මුද්දකරාම ළඟට. ආලාර කාලා මුද්දකරාම කියලා කියන්නේ අද අපිට හිතා ගන්නවත් බැරි මට්ටමේ චිත්ත සමාධියක් විවේකයක් තිබුණු උදවියනේ. නේව සංඥා නාසඤ්ඤායතනෙ දක්වා හිත දියුණු කරගත්තු උදවියනේ. ඒගොල්ලෝ කෙලෙස් නැති කරගෙනද? එහෙනම් එතන උප්පරිම ලෝකයේ මේ මිනිස්සෙක් විදියට ලබන්න පුළුවන් උපරිම චිත්ත විවේකයක් එතන තිබෙද්දි ඇයි බෝසතාණන් වහන්සේ දාලා ගියේ? ඒ නිසා චිත්ත සමාධියක් තියෙනවායි කියලා කියන්නේ කෙලෙස් නැති වෙනවායි කියන එකට හේතුවක් කාරණාවක්ම වෙන්නේ නැහැ. හේතුව විදර්ශනා කරන්න. චිත්ත විවේකය හදාගන්නේ මොකටද කියන එක අමතක වුණොත් එහෙම අපිට වැඩක් නැහැ. බෝසතාණන් වහන්සේ ලෝකයේ දුක ඇති වෙන නැති වෙන ක්‍රමය හොයාගෙන මේක කෙලවර කරන්න ගියේ. ඒ ගිය ගමනේ සමාධියට රැවටුණා නම් උන්වහන්සේ ආලාර කාලාම ළඟ නවතින්නෙත යුද්ධ කරාම ළඟ එතනින් නවතින්නෙත යයි. ඒ අය හමුණාම ඒගොල්ලෝ ධර්මය දේශනා කරනකොට ඒගොල්ලෝ තොල් හොල්ලනකොට බෝසතාණන් වහන්සේට අවබෝධ වෙලා ඉවරයි. ඒ කියන්නේ තොල් දෙක හෙල්ලෙන මාත්‍රෙන් බෝසතාණන් වහන්සේ ධර්මයේ තේරුම් ගත්තා කියලා නේ කියන්නේ ඒගොල්ලෝ කියලා දුන්නනේ. එතකොට ඒ වේගයට උන්වහන්සේ ඉගෙන ගත්තා ඒක. පුහුණු කරගත්තා. එතකොට ඒගොල්ලන්ට සමාන වුණා. ගුරුවරයාට සමාන වුණා. එතකොට ගුරුවරු ඔෆර් එකක් දුන්නා. කිව්වනේ මගේ ගෝලියෝ අපි එහෙනම් මේ අපි දෙකට බෙදාගෙන මේ ගෝලියෝ පරිහරණය කරමු ගෝලියන්ට මග පෙන්නමු කියලා. සමාධියට අහු වුණා නම් උන්වහන්සේ එතන නවතිනවනේ ඒ ගෝල පරිහරණය කරමින් ඉන්න තිබ්බනේ. නමුත් උන්වහන්සේ එතනින් අතහැරලා දාලා ගියේ ඒ අය ළඟ මේ හොයන විවේකය මේ හොයන අවශ්‍යතාවය හම්බ වෙලා නැති නිසා. එතකොට සමාධිය කියන්නේ අපිට විදර්ශනාවට උපකාර වෙන දෙයක් පමණමයි. අපි දැන් මේ විනාඩි 10ක් 15ක් හරි පැයක් හමාරක් හරි මෛත්‍රිය හරි බුද්ධානුස්සතිය හරි ආනාපාන සතිය හරි අරමුණක් අල්ලගෙන ටිකක් චිත්ත විවේකය හදාගෙන ඒක ගැන උදම්මනාන ඉන්න එකක් නේ අපේ තියෙන්නේ. අපේ ඉතනේ ලෝකෙම ජයගත්තා කියලා. ආලාර කාලා මුද්දකරාම කියලා කියන්නේ අපිට හිතා ගන්නවත් බැරි මට්ටමක චිත්ත සමාධියක් ඇති කරගත්තොත් දෙවියන්. නේව සංඥා නාසඤ්ඤායතන ස්පර්ශ කරේ ඒගොල්ලෝ. කියන්නේ බ්‍රහ්මතලවල තියෙන ඉහළම බ්‍රහ්මතලයක් දක්වා ඒගොල්ලන්ට යන්න පුළුවන් අවශ්‍ය මානසිකත්වයට තමයි ඒගොල්ලෝ හිත හදාගෙන තින්නේ සමාධිය තියෙන. එතකොට අපේ භාවනාවේදී හෝනෙච්චික් ගෑවත් අපි කලබල වෙනවානේ. ඒගොල්ලන්ට සංඥා නැතිම මට්ටමකට තමයි හිත දියුණු වෙලා තිබුණේ. එයද බුදුහාමුදුරුවෝ බාරගත්තද? ඒකද ඇතෑරියා. එයද ඇතෑරියා. ඇතෑරලා විදර්ශනාවෙන් තමයි මේක අවසන් කරගත්තේ. ඒ නිසා තමයි අපිට ඕන කරන්නේ චිත්ත විවේකය ඕන අපිට මොකටද විදර්ශනා පිණිස. චිත්ත විවේකය විදර්ශනාවට පහසුවක්. හැබැයි චිත්ත විවේකය නැහැ කියලා විදර්ශනා කරන්න බෑ කියලාත් නෑ. විදර්ශනා ක්‍රම තියෙනවනේ. චිත්ත විවේකයෙන් පටන් ගන්න විදර්ශනා තියෙනවා. චිත්ත විවේකයෙන් නැතුව පටන් ගන්න විදර්ශනාත් තියෙනවා. ඒ කියන්නේ සමතයෙන් පටන් ගන්නත් පුළුවන් විදර්ශනාව. සමතය නැතුව විදර්ශනා කරන්නත් පුළුවන්. ඒතර සමත විදර්ශනා දෙකම එකට දාලා විදර්ශනා කරන්නත් පුළුවන්. මේ හැම ක්‍රමයකටම බුදුරජාණන් වහන්සේක දේශනා කරලා තියෙනවා. එතකොට අපි එක තැනකට විතරක් කොටු වෙන්න බෑ. එහෙනම් ලෝකේ මම මේ කියන්නේ හැම කෙනෙකුටම මෛත්‍රිය කියන එක වඩන්න පුළුවන්. මෛත්‍රිය කියන එක වඩන්න පුළුවන්. වැඩුවට සම්මාදිට්ඨියෙන් යුතුව සමත විදර්ශනා කොට වැඩෙන්නේ නැත්තම් එය බොජ්ජංග ධර්ම වැඩිවීමට බල ධර්ම වැඩිවීමට ඉන්ද්‍රිය ධර්ම වැඩිවීමට යන එකක් බවටපත් වෙන්නේ නැහැ. වරදවා ගන්න එපා. මේ ශාසනයේ උගන්වන ඉන්ද්‍රිය ධර්ම බල ධර්ම බොජ්ජංග ධර්ම ඊළඟට මේ irdipaද මේ ධර්මතා වැඩෙන්නේ නැහැ නිකන්. මේවා වැඩෙන්න සම්මා දිට්ඨිය ඕන. එයි අපි මොනවා කරන්න කලිනුත් අපේ දෘෂ්ටිය නිවැරදි වෙන්න ඕනනේ. දෘෂ්ටිය නිවැරදි උනේ නැතුව මොනවා වැඩුවත් අපිට වැඩෙන්නේ නැහැ. తాවකාලිකව වැඩෙන්න පුළුවන්. ඒ නිසා මේ ශාසනයේ කාමසුකල්ලිකානුയോഗයටයි අත්තකිලමතානුയോഗයටයි යන්න එපාය. මධ්‍යම ප්‍රතිපදාවේ ඉන්නය කියලා තථාගතයන් වහන්සේ දේශනා කරලා පටන් ගත්තේ මොකෙන්ද? මේ නිවන කියන්නේ දුක නැති කරන වැඩපිළිවෙල කියන්නේ මධ්‍යම ප්‍රතිපදාවයි කියලා දේශනා කරපු උන්වහන්සේ සම්මා දිට්ඨියෙන් නේද මාර්ගය පටන් ගත්තේ. එහෙනම් සම්මා දිට්ඨිය නැතුව කරන කිසිම භාවනාවක් නිවනට උපකාර වෙන්නේ නැහැ. සම්මාදිට්ඨිය නැතුව කරන කිසිම භාවනාවක් නිවනට අපිට උපකාර වෙන්නේ නැහැ. සම්මාදිට්ඨිය විදර්ශනාවමයි. සම්මාදිට්ඨිය නිසාමයි සමත විදර්ශනාව වැඩෙනවා නම් එය නිවනට උපකාර වෙන්නේ. එතකොට සම්මාදිට්ඨිය නැතුව මිත්‍යා දෘෂ්ටියනොත් සමාධි හදන්න පුළුවන්. එහෙනම් සම්මාදිට්ඨිය තියෙනකොට තමයි ඒ වඩන ධර්මතා ටික ඒ එන ශ්‍රද්ධාව, ඒ එන සිහිය, ඒ එන වීරිය, ඒ එන ප්‍රඥාව, ඒ එන ප්‍රීතිය, පස්සද්ධිය, උපේක්ෂාව නිවනට උපකාර වෙන්නේ. එතනින් නුවණ මෙහෙවන්න ඕන. නැත්තම් අපිට තරක කරලා එක එක අදහස් වලට මේක විග්‍රහ කරන්න පුළුවන්. ඒ එකක්වත් නිවනට උපකාර වෙන්නේ. එතකොට එහෙනම් දැන් මේ බල ධර්ම, බොජ්ජංග ධර්ම, ඉන්ද්‍රිය ධර්ම වැඩෙන විදිහට තමයි මේක වඩන්නේ. ඊළඟට මේකේ අවසානයට එන්න මම මේ විදිහට නැවත මතක් කරනවා මේ පටිසම්භිදා මග්ගේ පැහැදිලි කරලා තියෙන විදිහට ආර්ය අෂ්ටාංගික මාර්ගයත් ආර්ය අෂ්ටාංගික මාර්ගයත් වැඩෙනවා මේ මෛත්‍රී භාවනාව නිසා. කොහොමද වැඩෙන්නේ කියන එක පැහැදිලි කරනවා. සියලු සත්වයෝ සුවපත් වෙත්වා නිදුක්කෙත්වා කියන මෛත්‍රී සිත උපදවාගෙන යම් කෙනෙක් නුවණින් දකිනවනම් ඒ මෛත්‍රී සිත උපදවා ගන්න ගමන් සත්පුජ්‍යල සංඥාව නැති වෙන විදිහට යම් කෙනෙක් මේක දිනු කරනවා නම් ඒ කෙනා එතන නුවණින් දැකීම හේතු කරගෙනම සම්මා දිට්ඨිය වැඩි ඇති වෙනවා. සම්මා දිට්ඨියට උපකාර වෙනවා. යම් කෙනෙක් මේ සියලු සත්වයෝ සුවපත් වෙත්වා කියන තැනින් අරගෙන මෛත්‍රී භාවනාව වඩනවා නම් ඒ වඩන කෙනාට හිත නංවනවා නම් හිත ප්‍රබෝධමත් කරනවා නම් හිත උස්සලා ගන්නවා නම් උඩට මෛත්‍රිය නිසාම හිත පුබුදවනවා නම් හිත නැගී හිටිනවා නම් එතන සම්මා සංකප්පය එනවා සම්මා සංකප්පය එන්නේ ඇයි සම්මා දිට්ඨිය නිසා දැන් මෛත්‍රී සිතට විරුද්ධ පැත්තනේ ව්‍යාපාදය, හිංසාව. එතකොට සම්මාදිට්ඨියෙන් යුතුව නුවණින් දකිමින් මාර්ගය වඩන කෙනාට සම්මා සංකප්පණේ ඇති වෙන්නේ කෙලෙස් නැති කරන්න ඕනි කියන අදහසයි ඊට පස්සේ තරහ හිංසනය කියන ඒවා බැහැර කරන්න ඕනේ කියන අව්‍යාපාද අවිහිංසා කියන සංකල්පනානේ ඇති වෙන්නේ. ඒක තමයි මෛත්‍රී සංකල්පනාව කියලා කියන්නේ. තරහට විරුද්ධ පැත්ත තමයි මෛත්‍රිය. ඒ විදිහට සංකල්පනා උපදිනකොට එතන වැඩෙන්නේ සම්මා සංකප්ප. ඒ එක්කම එතන සම්මා වාචාව වැඩෙන්නේ අපි සම්මා සංකප්පය දියුණු කරගෙන යනකොට, ඒ කියන්නේ සංකල්පනාව අපේ හිත සම්මා වෙනකොට අපි කතා කරන වචන ඒකට ගැළපෙන වචන බවට තමයිපත් වෙන්නේ. එතකොට අපේ වචන බොරුවෙන්, කේලමෙන්, හිස් වචනයෙන්, පරුස වචනයෙන් වෙනස් වෙවි නිවැරදි පැත්තට යොමු වෙන්නේ මේ සම්මාදිට්ඨියෙන් පටන් ගත්තු නිසා. නැත්තම් වෙන්න බෑ. එතකොට අපේ මනස හුරු වෙනවා තරහ නැති කරමින්, හිංසාව නැති කරමින්, රාග දෝෂ මොහ දුරු කරන වැඩපිළිවෙලකට. එහෙම හුරු වෙනකොට අපි කතා කරන වචනත් අරකටම ගැලපෙන වචන තමයි කතා කරන්නේ. එතකොට ඒක සම්මා වාචා පරිභාවිතාවට යනවා. ඊළඟට හිත හොඳට නැගිට්ටවනවා අපි. නැගිට්ටවන්නේ කොහොමද උත්සාහ කරනවා. හිත වීරය කරනකොට උත්සාහ ගන්නකොට අපි මේ කරන හැමදේම හොඳින් කරන්නනේ උත්සාහ කරන්නේ. මෛත්‍රිය නිසා මෛත්‍රී සිත ඇති කරගන්න කෙනා ඊට පස්සේ කරන කටයුතු තියෙනවානේ. මොනවද කරන කටයුතු? සම්මා කම්මන්ත. ප්‍රාණඝාතයෙන් වැළකෙනවා, හොරකමින් වැළකෙනවා, කාමමිත්‍යාචාරයෙන් වැළකෙනවා. දැන් මෛත්‍රී සහගත, ත්‍රිසහගත මනෝකම්ම, වචීකම්ම, කායකම්ම කියලා අවස්ථා තුනක් තියෙනවා. මනසින් මෛත්‍රී කරනවා, වචනයෙන් මෛත්‍රී කරනවා, කයෙන් මෛත්‍රී කරනවා. දැන් කයෙන් වෙන වැරදි වලින් නිදහස් වෙනකොට ඉවත් වෙනකොට අපි මෛත්‍රී සාගතව තමයි ඉවත් වෙන තියෙන්නේ. ප්‍රාණඝාතයෙන් වැළකෙනවා, හොරකමින් වැළකෙනවා කියන්නේ ඒකයි. එතකොට මෛත්‍රිය වඩන කෙනාට සම්මා කම්මන්තයද දියුණුවට යනවා, පිරියමට යනවා. ඊළඟට ඒ කෙනා මෛත්‍රිය මුල් කරගෙනම නිවන් මඟ මුල් කරගෙනම මේ මාර්ගය වඩාගෙන යන නිසා කවදාවත් මේ කය මුල් කරගෙන ජීවත් වෙන ක්‍රමය මේ වැරදියට පාවිච්චි කරන්නේ ඒ කෙනාගේ කය මුල් කරගෙන නැත්තම් මේ ජීවත් වීම සඳහා කරන උත්සාහය ජීවත් වෙන්න ගන්න රැකී ආරක්ෂාදී හැමදේම පිරිසිදුයි. පිරිසිදුයි කියලා කියන්නේ Tamanටත් හානි නොවන, අනුන්ටත් හානි නොවන, දෙගොල්ලන්ටම හානි නොවන නිවැරදිව කය පරිහරණය කරමින්, නිවැරදිව වචනය පරිහරණය කරමින්, නිවැරදිව හිත පරිහරණය කරමින් කටයුතු කරනකොට ඒ කෙනාගේ රැකී ආරක්ෂා පවා ජීවන මාර්ගය පවා නිවැරදි වෙනවා. ඒ නිසා ඒ කෙනාට සම්මා ආජීවයත් වැඩිවීමට යනවා. ඊළඟට මෛත්‍රිය වැඩිීමේ ප්‍රතිඵලයක් විදිහට මෛත්‍රිය වඩනකොට අපි හිත නැගිට්ටවනවනේ වීරය කරනවා හිතට උනන්දු කරනවා තරහ නැති කරගන්න අපි කටයුතු කරනවා ඒ කටයුතු කරනකොට අපිට සම්මා වායාමය පරිභාවිතා වටිනවා සම්මා වායාමයේ වැඩෙනවා. ඒ සම්මා වායාමයෙන් තියෙන්නේ නූපන්න අකුසල් නූපද වීමත්, උපන්න කුසල් බැහැර කිරීමත්, නූපන්න කුසල් ඉපදවීමත් නූපන් උපන්න කුසල් දියුණු කිරීම. නූපන්න අකුසලය තමයි තරහ. එතකොට නූපන්න අකුසලය උපන්න කුසලය තමයි ඒ තරහ. ඉපදුණු තරහ හෝ ඉපදෙන්න තියෙන තරහ. එතකොට උපන්න හා නූපන්න අකුසල්. ඒ දෙක දියුණු නූපදවා ඉන්නත් දියුණු නොකරන්නත් වෑයම් කරනවා. නූපන්න තරහා නූපදවා ඉන්නත් උපන්න තරහ නැති කරන්නත් වෑයම් කරනවා. ඒක කරන්නේ මෛත්‍රිය. ඊළඟට මෛත්‍රී කරාට සම්මාදිට්ඨිය එන්න ඕනේ. මේ එකකට එකක් සම්බන්ධතාව තියෙනවා. ඒකයි මේ කියාගෙන යන්නේ. ඊළඟට දැන් උපන්න කුසලය දියුණු කරන්න බෑ. නූපන්න කුසලය උපදවන්න ඕන. නූපන්න කුසලය තමයි මෛත්‍රිය. නූපන්න කුසලය මෛත්‍රිය, උපන්න කුසලයත් මෛත්‍රිය. එහෙනම් උපන්න කුසලය දියුණු කරනවා මෛත්‍රියම වඩනවා, නූපන්න කුසලය උපදවනවා මෛත්‍රියම උපදවනවා. තරහා ඉපදුණු තරහයි නොඉපදුණු තරහයි අයින් කරනවා විරුද්ධ පැත්ත කුසල පැත්ත වඩවනවා එතකොට වායාමයේ වෑයම් කරනවා එහෙම වෑයම් කරනකොට ඒකට කියන සම්මා වායාමයේ දියුණු වෙනවා කියලා සම්මා වායාමයේ වැඩෙනවා කියලා මේක මතක කරන්න එපා සම්මා දිට්ඨිය නිසා සම්මා වායාමයේ තියෙන ඊළඟට එහෙම වායාම කරන්නත් සංකප්ප වාචා කම්මන්ත ආජීව වායාම මේ හැමදේම කරන්න මෛත්‍රී සිත පිළිබඳව එකඟතාවයක් තියෙනවා. මෛත්‍රියම හිත එකඟ වෙන්න ඕනේ. නැත්තම් මෛත්‍රී සිත පවත්වන්න ඕනේ. මෛත්‍රී සිත පවත්වනවා කියන්නේ සමාධියක් එන්න ඕනේ, සතිය තියෙන්න ඕනේ. මෛත්‍රී සිතක් ඕන නැත්තම් මේ තරහා නැති කරගන්න නම් මෛත්‍රිය පවත්වන්න ඕනේ කියන සිහිය තියෙන්න ඕනේ. එහෙම නැති වුණාම මේ තරහ එන්නේ අපිට අනිත් පැත්තට. කියන්නේ මෛත්‍රිය අපි භාවනා කරන්න කලින් හිත එකතු කරගන්න ඕන මෛත්‍රී භාවනාව කරාම හොඳයි. ඒ නිසා ආනාපාන සතිය කරන්න කලින් විනාඩි 5ක් 10ක් සියලු සත්‍යෝ සෝපත් වෙත්වා කියලා හිත හිතා ඉඳලා ආනාපාන සතිය කරනවා. පිනනවා. දැන් මම මෛත්‍රී භාවනාව කරලා තියෙනවා. මේ ආනාපාන සතිය වැරදුනොත් එහෙම ඔන්න ටිකක් තමන් තමන් කෙරෙහිම කලබල වෙනවා. කේන්ති එන්නත් පුළුවන්. එතකොට දර කරපු මෛත්‍රී භාවනාවේ ප්‍රතිඵල නැති වෙලා යනවා නේද? ඒ නිසා අපිට එතන උනේ මොකද එහෙනම් කේන්ති ආවනා. සතිය නැති වුණා. යෝනිසෝ මනසිකාරය නැති වුණා. යෝනිසෝ මනසිකාරය නැගිට්ටා. මේ සම්මා සතිය නැති වුණා. එතකොට සතිය පවත්වනවා හැමතිස්සෙම තරහ නොයන විදියට තරහ නොයන විදියට සතිය පවත්වනවා කියන්නේ මෛත්‍රියෙන් සතිය පවත්වනවා පවත්වනකොට අපිට සතියම එළඹ හිටිනවා සම්මා සතිය පරිභාවිතාවට යනවා දියුණු වීමට යනවා එහෙම සම්මා සතිය වඩමින් යන කෙනාට මේ ටික සම්පූර්ණ වෙනකොට මොකද වෙන්නේ හිත හොඳට එකඟ වෙනවා එකඟ හිතක් ඇති වෙනවා මේ විදියට මේ විදියට සම්මා දිට්ඨියෙන් යුක්තව සම්මා කම්මන්ත සම්මා සංකප්ප සම්මා වාචා කම්මන්ත ආජීව වායාම සති ආදී විදියට යනකොට වෙන්නේ මොකද අවසාන ප්‍රතිඵලය තමයි ආර්යශ්‍රාණික මාර්ගය තුල තියෙන සම්මා සමාධිය අපිට හැදෙනවා. එතකොට මේ සියල්ල එකකට එකක් සම්බන්ධතා තියෙන ධර්මතා. දැන් මෛත්‍රී භාවනා වඩන කෙනාට නුවණින් විමසද්දී සම්මා දිට්ඨිය උදා වෙනවා. ඒ විදිහට විමසමින් යනකොට හිතේ ඒ ඒ ස්වභාවයන් එක්ක සම්මා සංකප්ප සම්මා වාචා සම්මා කම්මන්ත ආජීව වායාම සති සමාධි කියන අවස්ථා ටික පරිපූර්ණත්වයට යනවා. ওই විදිහට තමයි ආර්ය අෂ්ටාංගික මාර්ගය වැඩෙන්නේ මෛත්‍රී භාවනාවත් එක්ක. දැන් එතකොට අපි මේ කරන මෛත්‍රී භාවනාව බුදුරජාණන් වහන්සේ දේශනා කරලා තියෙනවනේ මෙත්ත සූත්‍රයේදී දිට්ඨින් චනපගම්ම සීලවා දස්සනේන සම්පන්නෝ කාමේසු විනයයේගේ දැන් නහිජාතු ගබ්බ සෙය්‍යං පුනරේති කියලා. සම්මාදිට්ඨියෙන් යුතුව සීලයද වඩමින් සමාධියද වඩමින් රාග දෝෂ මෝහ දුරු කරනකොට කාමය දුරු කරනකොට නහිජාතු ගබ්බසෙය්‍යං පුනරේති කියනෝනේ නැවත ගැබකට එන්නේ නැහැ කියනෝනේ මව කුසකට එන්නේ නැහැ කියන්නේ අනාගාමී වෙනවා කියන එකනේ. එතකොට අනාගාමී මට්ටමකට කෙනෙක්ට මෛත්‍රිය මෛත්‍රිය නිසා අනාගාමී මට්ටමට කෙනෙක් එන්න ඕන නම් මෛත්‍රී භාවනාවෙන් කෙනෙකුට අනාගාමී වෙන්න ඕන නම් සමතේ විතරක් වඩ වඩා ඉඳලා අනාගාමී වෙච්චයි ලෝකේ නෑ කොහෙවත්. ඇයි? මේ තරම් විශාල පරිමාණයෙන් නේව සංඥා නාසඤ්ඤා යතිනේ දක්වා පුහුණු කරන් ඉඳපු ආලාර කාල මුදකරාම ගුරුවරුත් නැවත ලෝකෙට එනවා. ඒ කියන්නේ තුන් ලෝකේ කොහේ හරි නේ ඒගොල්ලෝ ඉන්න තියෙන්නේ. ඒ ඉන්නකොට ඒගොල්ලන්ට නැවත මෞකසකට එන්න පුළුවන්. හැබැයි මෛත්‍රී කරපු කෙනෙක් අනාගාමී වුණොත් නහි ජාතු ගබ්බසෙයම් කොනරේති නැවත මෞකසකට එන්නේ අනාගාමී. ඒ නිසා තමයි ගිය සතියේ කතාවේදී මම මතක් කළේ සුනෙත්ත කියන ශාස්ත්‍රවරයා. නොකඩවා අවුරුදු 7ක් එක දිගට මෛත්‍රී සිත වඩලත්. ඒ මෛත්‍රී සිතේ ආනිසංසයෙන් බබලව ඉපදුනාට බුදුහාමුදුරෝ දේශනා කරනවා අපරිමුත්තෝ දුක්ඛස්මාති වදාමි. ඒ සුනෙත්ත ශාස්ත්‍රවරයාද දුකෙන් නිදහස් වෙලා නැහැ. එයි බබලව ඉපදුනා තමයි මෛත්‍රී වඩලා. හැබැයි ඒ සමතය විතරයි වැඩිලා තියෙන්නේ. විදර්ශනා කරේ නැති නිසා පරිමුත්තෝ දුක්ඛස්මාති වදාමි කියලා බුදුහාඳුර දේශනා කළේ ඒ කෙනා සසර දුකෙන් නිදහස් වෙලා නැහැ. දෙවියන් හෝ බ්‍රහ්මයන් හෝ මිනිස්යන් අතර උපදින්න පුළුවනි. සතර අපායෙන් නිදහස් වෙලත් නැහැ. සසර දුකෙන් නිදහස් වෙලා නැහැ. ඒ නිසා අපිට මේ භාවනාව වැඩෙන්න ඕන සසර දුක නැති වෙන විදියට. తాවකාලිකව කෙලෙස් නැති කරගන්න හරි, පරිසරය සංසුන් කරගන්න හරි, මිනිස්සු দমনය කරගන්න, බල්ල බලල්ලු দমনය කරගන්න මෛත්‍රී භාවනාව කරනවා කියලා විතරක් මේක හරියන්නේ නැහැ. ඒක මේ తాවකාලික පැලැස්තර. අපිට සමත සහ විදර්ශනා ක්‍රමයට මෛත්‍රිය වැඩෙන්න ඕන. වැඩෙනකොට තමයි මේ නිවන් මඟ කියන එක අපිට වැඩෙන්නේ. නිවන් මඟ වැඩෙන කාරණා ටික තමයි මේ කතා කළේ ආර්ය අෂ්ටාංගික මාර්ගය, බොජ්ජංග ධර්ම ටික උපකාරක ධර්ම ආර්ය අෂ්ටාංගික මාර්ගයට, බල ධර්ම, ඉන්ද්‍රිය ධර්ම ආර්ය අෂ්ටාංගික මාර්ගයට උපකාරක ධර්ම. එතකොට මතක තියාගන්න හැමෝම අපි වඩන ඉන්ද්‍රිය ධර්ම, බල ධර්ම, බොජ්ජංග ධර්ම ඊට පස්සේ ඉර්ධිපාද මේ සියල්ල උපකාර වෙන්න ඕන මොකටද? නිවන් මඟට. මොකද්ද නිවන් මඟ කියන්නේ? ආර්ය අෂ්ටාංගික මාර්ගය. මධ්‍යම ප්‍රතිපදාව. මධ්‍යම ප්‍රතිපදාවට උපකාර වෙන්නේ නැත්නම් අපි කරන කිසිම භාවනාවක් නිවනට උපකාර වෙන්නේ නැහැ. නිවන කියන්නේ ආර්ය අෂ්ටාංගික මාර්ගය. ආර්ය අෂ්ටාංගික මාර්ගය වැරදුනොත් අපිට නිවන වරදී. ආර්ය අෂ්ටාංගික මාර්ගය හරි ගියොත් තමයි නිවන හරියන්නේ. එහෙනම් අපි කරන සියලු භාවනා උද්දාන සතියෙන්, මෛත්‍රියෙන්, අසුබයෙන්, මරණයෙන්, ආනාපාන සතියෙන් කොයි යම්ම තාලේ භාවනාවක් කරත් පරිපූර්ණ වෙන්න ඕනි මොනවද? ආර්ය අෂ්ටාංගික මාර්ගය. ආර්ය අෂ්ටාංගික මාර්ගය හම්බ වුණොත් විතරයි ආර්ය අෂ්ටාංගික මාර්ගයට අදාළව වැඩුණොත් විතරයි නිවන කියන එක හම්බ වෙන්නේ අපිට. ඇයි? නිවනට හේතු වෙන්නේ ආර්ය අෂ්ටාංගික මාර්ගය විතරයි. එහෙම නැත්නම් අපිට නිවන හම්බ වෙන්නේ නැහැ. සීල සමාධි ප්‍රඥා වැඩෙන්නේ නැහැ අපිට. නිකන් අපිට වඩන්න පුළුවන්, භාවනා කරන්න ඕන කෙනෙකුට පුළුවන්. ඒ නිවන හම්බ වෙන විදිහට භාවනා කරේ නැත්නම් නිවන දකින්න හම්බ වෙන්නේ කාටවත්. ඒ පිළිබඳව තමයි මූලිකව කරුණු කතා කරන්න තියෙන්නේ. ඉතින් මම පැයක් විතර තිස්සේ දැන් කතා කරා. ඔය කාරණා සම්බන්ධ කරගෙන මම කැමති දැන් සාකච්ඡාවට අවස්ථාවක් යොමු කරගන්න. මම හිතනවා ගිය සතියේ කතා කරපු කාරණාවලටත් අද උත්තර හම්බ වෙන්නේ නැති විදර්ශනා කොට කොහොමද වඩන්නේ කියන එක සම්බන්ධව සහ මෛත්‍රිය එළඹ හිටින විදියට වඩන්නේ කොහොමද කියන එක සම්බන්ධව තව ටිකක් ඉස්සරහට කරුණු කතා කරගන්න ඕන. ඉතින් ඔය ඇත්තොන්ට තියෙන ගැටලුත් ඊළඟට අනෙක් ස්වාමීන් වහන්සේලාට තියෙන අදහසුත් ඉදිරිපත් කරන්න අවස්ථාව සලසලා මම පොඩි වෙලාවකට නිහඬ වෙන්නම්. ස්වාමීන් වහන්සේලා දෙනමත් ඒ වගේම ඔය ඇත්තොන්ගේත් අදහස් ඉදිරිපත් කරන්න අවස්ථාව දැන් තියෙනවා. තෙරුවන් සරණයි. මට එමයි මෙත් බලනකොට ශ්‍රද්ධා ඉන්ද්‍රිය ශ්‍රද්ධා බලය වැඩෙන කියන්නේ පොඩි කාරණාවක් එකතු කරන්න පුළුවන්. ශ්‍රද්ධාව කොහොමද වැඩින්නේ කියලා මට පුද්ගලිකව තියෙන අත්දැකීම මෛත්‍රිය හොඳට වැඩිච්ච දවසට මට මෙහෙම හිතලා තියෙනවා ඒ බුදුහාමුදුරන්ගේ පරිනිර්වාණයෙන් අවුරුදු අවුරුදු එහෙම නැත්නම් සියවස් 25කටත් පස්සේ ඉන්න මට මේ මට්ටමට ද්වේෂයටපත් වුණා නම් මේ මොහොතේ මේ මට්ටමට මෛත්‍රිය වැඩුණා නම් ඒ මෙසිත මෙච්චර වටිනවා නම් ඒ බුදුහාමුදුරුවන්ට කොච්චර ප්‍රබල මෛත්‍රියක් තියෙන්නද කියලා මට ඒ වෙලාවේ ලොකු ශ්‍රද්ධාවක් ඇතිලා තිනවා. එහෙනම් ඒ අනුසාරයෙන් අනිත් බුදු ගුණත් සත්‍ය විය යුතුයි කියලා මට එහෙම අදහසක් ඇවිල්ලා තියෙනවා. එතනදී මේ විදිහට මට ශ්‍රද්ධාව වැඩිලා තියෙනවා. ඒතර ශ්‍රද්ධා ඉන්ද්‍රියත් ශ්‍රද්ධා බලයත් ඒ වගේ වෙන්න හැටි මට මතුවලා තියෙනවා. ඒ වගේම ආයි පොඩ්ඩක් මතක් කරොත් මොකද්ද මේ ශ්‍රද්ධාව කියලා කියන්නේ? සද්ධා සද්ධාතියේදී සද්ධා කියලා නිර්වචනය තියෙනවා. ඒ කියන්නේ බුද්ධ ධම්ම සංඝ කියන ත්‍රිවිධ රත්නයේ ಗುಣ අදහන ස්වභාවයේ සද්ධාවයි. ඒ විදිහට මම කියපු විදිහට බුදුරජාන් වහන්සේගේ ගුණ ගැන බුදුහාමුදුරුවෝ ගැන සද්ධාව මට වැටලා තියෙනවා. ඒ වගේම ධර්මයේ ගුණ එහෙමනම් මට මේ මට්ටමේ ද්වේෂය යටපත් කරගන්න මේ වෙලාවේ පුළුවන් වුණා නම් මේ ධර්මය මනාව දෙසපු ධර්මයක්. ඒ වගේම Tamanටම ගුණ දැනගන්න පුළුවන් ධර්මයක් හැබෑම තමයි ඒ වගේම කාට හරි ඇවිල්ලා මේ ක්‍රමවේදය පාවිච්චි කරලා බලලා කියලා බලන්න කියලා කියන්න පුළුවන් කමක් තියෙනවා. ඒ මට්ටමට එහිපස්සිකෝ ආදි වශයෙන් ධර්මය ගැන ශ්‍රද්ධාව ඇති වෙලා තියෙනවා. ඒ වගේම සංඥා ගැන ශ්‍රද්ධාව මතුවලා තියෙනවා. මේ ක්‍රමවේදය මේ සංඥා මෙතෙක් කාලයක් නිකම්ම අටපාඩම් කරගෙන රැකගෙන ආව නෙමෙයි මේක අනිවාර්යයෙන්ම ප්‍රැක්ටිස් කරලා තියෙනවා මේ මේ මෛත්‍රී භාවනාව. එහෙම පුරුදු කළේ නැත්නම් ඔය නැවත නැවත මෙච්චර අමාරුවෙන් ওই ධර්මයේ රැකගන්න බෑ. සහ බුදුහාමුදුරුවෝ පරිමේ පිරිනිවන් පෑවට පස්සෙත් මේ ධර්ම සාහිත්‍යයට යම් යම් කොටස් එකතු කරලා තියෙනවා. ඒවා අට කතා කියන්නේ ඒ කොටස්. සමහර අට කතා කෙලිම බුදුහාමුදුරුවෝ ජීවමාන කාලෙම බුදුහාමුදුරන්ගේ අනුදැනුවත් ඇතුවම එකතු වුණා. සමහර ඒවා පස්සේ පස්සේ කාලෙක බිහි වෙනවා. අද දක්වාම සමහර ස්වාමීන් වහන්සේලා කෙලින්ම මේ මේ ධර්ම සාහිත්‍ය මෛත්‍රී භාවනාවට අදාළ සාහිත්‍ය පෝෂණය කරනවා. ඒ ඒ කරුණ අවධානය අවධාරණය කරපු ස්වාමින් වහන්සේලා මේ මෛත්‍රිය ආනිසංස දැක්කම තමයි මේක අරගෙන ආවෙත් අදත් ඒ සාහිත්‍ය ഘോഷණය කරන්න කියලා මට සංගය ගැන ඒ විදිහට ලොකු ශ්‍රද්ධාවක් ඇතිලා තියෙනවා මේ ඇත්තම තමයි මේ කිව්වේ නිකම් මේ කොහෙන් හරි සූත්‍රයක තියෙන දේවල් බලලා රිපීට් කරලා කිව්වා නෙමෙයි ඇත්තමයි කියලා මේ ඒ විදිහට ත්‍රිවිධ රත්නය ගැනම ශ්‍රද්ධාව මට වැඩිලා තියෙනවා. ඉතින් ඒ වගේම අර සුසිල ස්වාමීන් වහන්සේ සම්මා වායාම ගැන විස්තර කළා. ඒකටත් පොඩි කාරණයක් එකතු කරන්න පුළුවන්. දැන් නූපන් සම්මා වායාමයට අයිති වෙනවා උපන් කුසල් දියුණු කිරීම නූපන් කුසල් ඉපදවීම. එතකොට අපි හිතමු පුද්ගලයෙක් එක අපි යෝගියා එක පුද්ගලයෙක් අරමුණු කරගෙන මෙත් වඩලා පුරුදු නම් ඒක ඒ පුද්ගලයාට මෙත් වැඩීම එයාට උපන්න කුසලය නූපන් කුසලයේ තමයි සියලු සත්ත්ව ප්‍රජාව කෙරෙහි මෙත් වැඩි වඩන්ට ඊළඟට try කරා. එයා උත්සාහ කරනවා. ඒක නූපන් කුසලයේ වෙනවා. ඒ වගේම ධ්‍යානයට එන්න ඉස්සලා උපචාර සමාධිය කියලා එකක් තියෙනවා. උපචාර සමාධි මට්ටමේ ඉන්න කෙනාට උපචාර සමාධි මට්ටම උපන්න කුසලය, නූපන්න කුසලය ධ්‍යානය. ප්‍රථම ධ්‍යානය. ඒ වගේම ප්‍රථම ධ්‍යානය ලබලා පුරුදු කෙනාට ප්‍රථම ධ්‍යානය උපන්න කුසලය වෙනවා. ඊට පස්සේ උත්සාහ කළ යුත්තේ දෙවනි ධ්‍යානෙට යන්න. ඒක නූපන්න කුසලය. ඒ විදිහට එතන ඒ පර්යායත් ගන්න පුළුවන්. ඉතින් මේ කාරණා ටික තමයි මට දැනට එකතු ගන්න තියෙන්නේ. තේරුම් ගන්න. සම්බිරස් මට පොඩි ප්‍රශ්නයක් අවතරව මේක සාමාන්‍ය පොඩි ප්‍රශ්නයක් වගේම මේක සාමාන්‍ය කොමන් ප්‍රශ්නයක් කියන්න පුළුවන්. වහන්සේ අතරම බොහොම ලස්සනට මේ ගොජංග වටන ආකාරයයි වගේම අරෂ්ඨාංග මාර්ගයේ වැඩෙන ආකාරයයි මෙත්තාව මේ උපයෝග කරගෙන කියලා දුන්න මම හිතන බොහොම වටිනවා ඒක ගොඩක් කියලා මේ ධර්මදේශනාවල වුණත් කියෙන්නේ අරෂ්ඨාංග මාර්ගයේ තියෙන වටිනාකමයි කොහොමද භාවනාවෙන් අරෂ්ඨාංග මාර්ගයේ වැඩෙන්නේ කියන ඒ නිවනට යන්න පාර අපිට හැමතිස්සෙම අමතක වෙනවා. ඉතින් මම හිතන්නේ මේක මතක් කරලා දුන්නා ඒක පැහැදිලි කරලා දුන්නා. මේකට ගොඩාක් තින්ගුණා හච්චට. එතෙන්දී අත්‍තරම දැන් උපවාසයට සම්මා දිට්ඨිය කියන එක නේ ටික සාමාන්‍ය ආරශ්‍රංග මාර්ගයේ මුල වෙන්නේ. ඉතින් එතෙන්දී එක තැනක ලබාසකින් කියුණා මේ නුවණ මෙනෙහි කරගෙන යනකොට තමයි සම්මාදිට්ඨිය ඇති වෙන්නේ කියන එක. එතකොට මම හිතන්නේ උපවාසය එතනින් අදහස් කරන්නේ නැත්තේ අනිත්‍ය දුකනත් දේවල් අපි දකින වෙලාවේ සම්මාදිට්ඨිය ඇති වෙනවා කියන එක වෙන්නේ නැති. එතකොට නමුත් මේකේ මාර්ගයට පිවිසෙනකොට අපිට ඒ තරම් දුරට විදර්ශනාවක් වැඩිලා නැත්තම් සම්මාදිට්ඨිය ඇතිව කියන්නේ නිකන් නිකන් අපි කිව්වොත් නිකන් දුක්ඛය දැකලා කියන්නේ අපි සාමාන්‍යයෙන් කියන්නේ ආර්ය සම්මාදිට්ඨිය කියන්නේ මේ චතුරාර්ය සත්‍ය මනාව දැනගෙන සිටීම කියන එකනේ. දැන් එහෙම ගත්තොත් ඒක අතීතය එහෙම නැත්නම් වෙනම කක්ෂරේ කාරණයක් උපවාසී ඉස්මතු කරන්න ගත්තේ මේ දේශනාවේ තිරසන්නයි. සම්මා දිට්ඨිය දැන් බුදුරජාණන් වහන්සේ දෙපරිදි කොට දේශනා කරනවානේ ලෝකෝත්තර සම්මාදිට්ඨිය සහ ලෞකික සම්මාදිට්ඨිය කියලා. එතකොට අපිට ලෞකික සම්මාදිට්ඨිය මූලිකව තියෙනවා. ඇත්තට මේ නිසා තමයි අපිට මේ දේවල් වලට පරිසරය උදා වෙන්නේ. ලෞකික සම්මාදිට්ඨිය හරහා දිනු වෙන ලෝකෝත්තර සම්මාදිට්ඨියක් අපිට හමු වෙනවා. ඒ තමයි දුක පිළිබඳ නුවණ, දුකට හේතුව පිළිබඳ නුවණ, දුක නැති කිරීම පිළිබඳ නුවණ, නැති කරන මාර්ගය පිළිබඳ නුවණ කියන අවස්ථා හතර එතෙන්දී සම්මාදිට්ඨිය ඇති වෙන්නේ කෙනෙකුට කාරණා දෙකක් නිසා. පරතෝ ഘോഷයයි යෝනිසෝ මනසිකාරයයි නිසා. පරතෝ ഘോഷය කියන්නේ චතුරාර්ය සත්‍ය ඝටිත. චතුරාර්ය සත්‍ය මිශ්‍රිත චතුරාර්ය සත්‍ය කියවෙන ධර්ම දේශනාවලට සවන් දීම. පරතෝ ഘോഷ කියලා කියන්නේ ඒකට. කියන්නේ අනිත් අයගෙන් අහන්න ඕනේ. බණ අහනවා කියලා මොනවා හරි අහලා වැඩක් නැහැ. හේතුව අහන බණෙන් චතුරාර්ය සත්‍ය හතරෙන් එකක් වත් අපිට මතුවෙන්න ඕන. දැන් බුදුරජාණන් වහන්සේ දේශනා කරනනේ සතර මහා අපදේශ කියලා අවස්ථාව. සතර මහා අපදේශ කියන්නේ යම් කෙනෙක් ඇවිල්ලා කිව්වොත් බුදුරජාණන් වහන්සේගේ කටින්ම මම මේ ධර්මකාරණේ අහගත්තය කියලා ඒක පිළිගන්නත් එපා බැහැර කරන්නත් එපා ඒක පැත්තක තියලා කියන දේ අහගන්න අහලා ඒ කියන දේවල් සූත්‍රයට සහ විනයට දාලා බලන්න කියනවනේ සූත්‍රයට ධර්ම විනය එතකොට ධර්මය කියලා කියන්නේ අභිධර්ම සහ සූත්‍ර ධර්ම දෙකට. එහෙම දාලා බැලුවහම චතුරාර්ය සත්‍ය මතුවෙන්න ඕනේ කියපු බණේ. දුක මේකය, දුකට හේතුව මේකය, දුක නැති කරන්නේ මෙහෙම, නැති කරන මාර්ගය මේකය කියන එක පිළිබඳ උත්තරයක් හම්බ වෙන්න ඕන. ඒ කියන්නේ චතුරාර්ය සත්‍ය හතරෙන් එකක්වත් මතුවෙන්න ඕන ඒ බණ ඇහිලා ඉවර වෙනකොට. එතකොට ඒ විදිහට කාගෙන් අහන් ආවයි කිව්වත් අහන දෙයින් චතුරාර්ය සත්‍ය පේන්නේ නැත්තම් මගේ දුක නැති වෙන විදිය පේන්නේ නැත්නම් දුක අවබෝධ වෙන්නේ නැත්නම් දුක හැදෙන විදිය මට අවබෝධ වෙන්නේ නැත්නම් ඊළඟට දුක නැති කිරීම පිළිබඳව නැති කරන මාර්ගය පිළිබඳව මට අවබෝධ වෙන්නේ නැත්නම් මට ඒකෙන් බණක් කියලා බාර ගන්න බෑ මොනවා හරි කිව්වයි කියන එක බණ කිව්වයි කියන එක නෙවෙයි එතකොට ඒ නිසා පරතෝ ഘോഷ කියලා කියන්නේ අනුන්ගෙන් අහන්න ඕනි අහන්නේ වෙන්නේ මොකද්ද චතුරාර්ය සත්‍ය මිශ්‍රිත චතුරාර්ය සත්‍ය ඝටිත ධර්මය එතකොට එහෙම අහන කෙනා අහනවා කියන එක එකක්. ඊට පස්සේ ඒ කෙනා යෝනිසෝ මනසිකාර නුවණින් මෙනෙහි කරන්න අහන ධර්මය නුවණින් මෙනෙහි නොකළොත් ඒ කෙනා සම්මාදිට්ඨිය උපදින්නේ ඇයි? දිට්ඨිය වැරදි කෙනෙක් ඉස්සෙල්ලා චතුරාර්ය සත්‍ය මිශ්‍රිත ධර්මයක් අහනවා. ඇහුවහම අහලා ඉවර වෙලා ඒ කෙනා පස්සේ මේ කියපු ධර්මයේ මෙහෙමයි මෙහෙමයි නේද මේක නේද මේ කිව්වේ කියන නුවණෙන් මෙහෙවන්න ඕන. ඒ නුවණ මෙහෙවනකොට ඒක තමයි යෝනිසෝ මනසිකාරය කියන්නේ. අහන ධර්මයේ චතුරාර්ය සත්‍ය මිශ්‍රිත ධර්මයක් අහලා නෝ ඒ අනුව නුවණ මෙහෙවන්න ඕනේ. මං ඇහුව එක තාලයකට නම් මං හිතන්නේ තව තාලයකට නම් එතනත් වැඩක් වෙන්නේ ඒ නිසා තමයි කියන්නේ බණ අහනකොට ඒ බණට හිත දියාගෙන යන්න ඕනේ කියලා එක දිගට. දැන් මම ඇහුවේ චතුරාර්ය සත්‍ය ගැන නම් මං හිතන්නේ මං ඉගෙනගත්තු විෂයන් වලට අනුව නම් මේක කම්පයා කරන එකනේ අපි හැමතිස්සෙම කරන්නේ නේද? බුදුරජාණන් වහන්සේ දේශනා කරපු ධර්මයයි ලෝකේ තියෙන ලෞකික විද්‍යාවයි දෙක කම්පෙයා කර කර බලනවා. කොහෙද චතුරාර්ය සත්‍ය අවබෝධ වෙන මිනිස්සුන්ට? ගිහියෝ කරන්නෙත් ඒක, පැවිද්දෝ කරන්නෙත් ඒක. තමන්ගේ විෂයට බුදුහාමුදුරන්ගේ විෂය ගැලපෙනවද කියලා කම්පෙයා කරලා නිවන් දකින්න බෑ කාටවත්. ඇයි? බුදුහාමුදුරෝ දේශනා කරපු ධර්මය ලෝකෝත්තරයි. අපි ඉගෙන ගන්න ඔක්කොම සබ්ජෙක්ට්ස් ලෞකිකයි. ලෞකික විෂයක් ලෝකෝත්තර විෂයට කවදාවත් පාහන්න බෑ. ඒ නිසා අපේ මෝඩකමට ගැලපෙන්න බුදුහාමුදුරන්ගේ ධර්මයේ වෙනස් කරයි කියලා අපිට දිට්ඨිය උපදින්නේ. අපි අර අහගත්තු ධර්මය දේශනා කරපු පිළිවෙලක් තියෙනවනේ. මෙන්න මේ ක්‍රමයටයි අපි හිතමු දැන් දුක දේශ දුක කියන්නේ මේකයි කියලා බුදුහාමුදුරුවෝ දේශනා කරපු පිළිවෙලට දේශනා කරාම අපි හිතන්න ඕනේ කොයි පිළිවෙලටද එහෙම. ඒ දේශනා කරපු පිළිවෙලට. අන්න ඒ පිළිවෙලට මෙනෙහි කරනකොට වෙන්නේ මොකද? මව මව ක්ලියර් වෙනවා. පිරිසිදු වෙනවා. එතෙන්ට කියනවා යෝනිසෝ මනසිකාරය කියලා. නුවණින් මෙනෙහි කරනවා. දැන් මට ඕන තාලෙට මම මෙනෙහි කරගත්තොත් වෙන්නේ මොකද? අයෝනිසෝ මනසිකාරය. මට ඕනෙකනේ මං හිතලා තියෙන්නේ. මං හිතන්නේ ධර්මයට අනුව. එතකොට දැන් බුදුරජාණන් වහන්සේ දේශනා කරොත් ඇහැයි රූපයයි දෙක එකතු වුණාම චක්කු විඥානය එපදෙනවා ස්පර්ශය හැදෙනවා එතනින් සුව වේදනා දුක් වේදනා එනවා ඒ අනුව තමයි මේ සංහා සංයෝජන ආදී හදලා මේ සංසාරය හදන්නේ කියලා බුදුහාඳුරෝ මෙනෙහි කරන්න ක්‍රමයක් ඉගන්නුවා නම් මම මෙනෙහි කරන්න ඕන කොහොමද ඒ ක්‍රමයට මම ඒ ක්‍රමයට මෙනෙහි කරනකොට අන්න මට ඒක අවබෝධ වෙනවා මට ඕන විදිහට මෙනෙහි කරන්න ගියොත් එහෙම වෙන්නේ මෙහෙමයි අපි පටන් ගන්නේ බුදුහාඳුරෝ කිව්වත් ඉතින් මෙහෙමයි කියලානේ එතනින් වෙන්නේ ආයෝනිසෝ මනසිකාරය. දැන් පරතෝ ഘോഷයයි යෝනිසෝ මනසිකාරයයි දෙක එකතු වෙලා අපිට මොකද වෙන්නේ? ආන් සම්මාදිට්ඨිය කියන එක උපදිනවා. ඒක එක එක්කෙනාගේ වැඩිලා තියෙන ප්‍රඥාවේ තරමට වෙනස් වෙන්න පුළුවන් ඉතින්. දැන් සම්මාදිට්ඨියට ආරම්භයක් විදියට තියෙන තැනක්නේ සද්ධානුසාරී ධම්මානුසාරී කියලා කිව්වේ. සද්ධානුසාරී කියලා කිව්වේ මේ බුදුරජාණන් වහන්සේ දේශනා කරපු ආකාරයට මෙනෙහි කරලා අදහනවා. අදහන්නේ කොහොමද? බුදුහාමුදුරෝ දේශනා කරානේ ඇහැ අනිත්‍යයි. රූපය අනිත්‍යයි. කන අනිත්‍යයි. ශබ්දය අනිත්‍යයි. ওই විදිහට දේශනා කරා. එහෙම දේශනා කරපේක අපි අදහනවා විශ්වාස කරනවා. කියන්නේ බුදුහාමුදුරුවෝ එහෙම එකක් දේශනා කළා කියලා විශ්වාස කරනවා. අන්න ඒක අදහමින් ඒකේ ගතියකට යනවනේ අපි. දැනීමකට. ඒකට කියනවා සද්ධානුසාරී. සද්ධාවෙන් බාරගත්තා. ඊට පස්සේ ඒ මොකද්ද බුදුහාමුදුර ඇහැ කියලා දේශනා කරේ? මොකද්ද බුදුහාමුදුර රූපය කියලා දේශනා කරේ? මොකද්ද බුදුහාමුදුර චක්ක විඥානය කියලා දේශනා කරේ? මොකද්ද බුදුහාමුදුර මේ අනිත්‍යයි කියලා කිව්වේ? මේ ඇයි මේව අනිත්‍ය වෙන්නේ? කියලා නුවණින් මේ විසනවා. නුවණ මෙහෙවනවා. යෝනිසෝ මනසිකාරය තව තව කරනවා. ශ්‍රද්ධාවෙන් යෝනිසෝ මනසිකාරය කරනකොට අන්න ධම්මානුසාරී වෙනවා. ඒ කියන්නේ සද්ධානුසාරී ධම්මානුසාරී කියලා කියන්නේ අපි අර ලෞකික ශ්‍රද්ධාව තියෙන කෙනා නැත්තම් සම්මාදිට්ඨිය තියෙන කෙනා එතන ඉඳගෙන මේක මෙහෙයවනකොට ලෝකෝත්තර සම්මාදිට්ඨියට එහෙනම් බුදුහාඳුර දේශනා කරේ මේ එහා අනිත්‍යයි කන අනිත්‍යයි රූපය අනිත්‍යයි ශබ්දය අනිත්‍යයි කියලා බුදුහාඳුර දේශනා කළේ ඒවා මමය මගේ කියලා ගත්තොත් දුක හැදෙන නිසා. එතකොට ඒවා මමය මගේ කියලා ගැනීම තමයි දුකට හේතුව. ඒක නැති වුණොත් තමයි දුක නැති වෙන්නේ. ඒක නැති කරන විදිය තමයි මේ මෙනෙහි කරන්න කියලා කිව්වේ. අනිත්‍යයි කියලා මෙනෙහි කරන්න කිව්වේ ඒකට. ඇයි? ඇහැ අනිත්‍යයි, කන අනිත්‍යයි, රූපය අනිත්‍යයි, ශබ්දය අනිත්‍යයි කියලා මෙනෙහි කරනකොට දුක හදන එක නවතිනවා. දුක්ඛ නිරෝධ වෙනවා. එහෙම මෙනෙහි කරන වැඩපිළිවෙලක් යනවනේ අපේ. ඒ වැඩපිළිවෙල තමයි ආර්ය අෂ්ටාංගික මාර්ගය බවටපත් වෙන්නේ. එතකොට අන්න අපිට සම්මාදිට්ඨිය ස්ටැබලිෂ් වෙනවා. මේකේ මාර්ගය යනකොට. දැන් අපි හිතමුකෝ අපි අහලා තියෙනවා මෙහි ඉඳන් අසවල් නගරයක් තියෙනවා. ඒ නගරයට මෙන්න මේ විදිහේ නමක් තියෙනවා. මේ නගරය මේ මේ විදිහේ දේවල් වලින් පිරීලා. මේ නගරය මෙහෙම එකක් කියලා කාගෙන් හරි අහනවා. අපි දැකලා නැහැනේ. ඊට පස්සේ අපි හොයාගන්නවා එහෙනම් මෙහෙම නගරයක් තියෙනවලු අපි එතෙන්ට යන්න ඕනි කියලා හොයලා අපි මොකද කරන්නේ? ඒ නගරට යන දුර හොයාගෙන වියදම හොයාගෙන මග වියදම් ඔක්කොම කරගෙන නගරට යන්න ඒ යනකොට අර කියපු හැඩතල ටිකට අනුව ගැලපෙන නගරයක් නේද හොයාගෙන යන්නේ. එහෙම යනකොට මම ටික දුරක් යනකොට නගරයක් හම්බ වෙනවා. කම්පෙයාර් කරලා බලනවා මේකට ඒක ගැලපෙනවද කියලා නෑ. හැබැයි අපි එහෙනම් මේක තමයි මේ නගර කියලා නැවතුනොත් එහෙම එතන හම්බ වෙනවද අපිට? නෑනේ නගරේ හම්බෙලා නෑ. ඒ වගේ අර නගරය හම්බ වෙනකන් යනවා. අපිට කිව්වොත් මෙන්න මේ පාරෙන් ගිහලා මේ සලකුණු එක ගියොත් තමයි මේ නගරේ හම්බ වෙන්නේ කියලා අපි එක දිගට මේ මාර්ගයේ අර කියපු මග සලකුණු ඔස්සේ යනවා. ඒ ගිහිල්ලා යම් දවසක අපිට අර කියපු දේවල් ටික පහු කරගෙන ගියාට පස්සේ අර කියපු විදිහේ නගරයක් හම්බ වෙනවා. අපි එහෙනම් පටන් ගත්තේ ඒ නගරට යෑමේ පරමාර්ථයෙන් නම් ඒක කෙලවරදී හම්බ වෙනකම් යන්න ඕන නේද? අතරමඟ අම්බලන්වල නැවතුනොත් මොකද වෙන්නේ නගරේ කියලා. අපිට හම්බ වෙන්නේ අන්න ඒ නිසා අපිට මේ ධර්ම මාර්ගයේදී ඔය සමාධිය කියන්නේ ඊට පස්සේ ධාන කියන්නේ අභිඥා කියන්නේ අම්බලන් වගේ හරියට තියෙන ඒවා. අතරමඟ නවතෙන් ගන්න තියෙන ඒවා. අපි කරන්නේ මේ නවාතැන්පලේ ඉඳගෙන කෙලවරේ කියලා හිතාගන්න ඒවා. එතෙන්දී අපි සම්මාදිට්ඨිය උදා කරන්නේ. එතකොට යම් කෙනෙක් මේ අනුගමනය කරගෙන ගිහිල්ලා මේ මග සලකුණු ඔස්සේ අර නගරයට ගියොත් එතෙන්දී යා තහවුරු කරගන්නවා මේ කියපු සියලුම දේවල් ටික දැන් කරගෙන ආවා දැන් මෙන්න මට මේ නගරය හම්බ වෙලා තියෙනවා කියන ඒකාන්ත බවකට එන්න පුළුවන් නේද අන්න ඒ වගේ තමයි සම්මාදිට්ඨියත් එතකොට සම්මාදිට්ඨියට සීලයෙන් ශ්‍රද්ධාවෙන් ධර්මය ඇහිීමෙන් නුවණින් මෙනෙහි කිරීමෙන් භාවනාවෙන් සමතයෙන් විදර්ශනාවෙන් උපකාර කරන්න ඕන. උපකාර කරාම ප්‍රතිඵලයේ විදියට නගරය හම්බ වෙනවා වගේ ගමනේ කෙළවරේදී අපිට ප්‍රතිඵලයේ විදියට සම්මා දිට්ඨිය හම්බ වෙනවා. එතකොට සම්මා දිට්ඨියට එන්න මේ වැඩපිළිවෙල හැම පැත්තකින්ම උපකාර වෙනවා කියන අදහස තමයි මම එතෙන්ට ගත්තේ නුවණින් මෙනෙහි කරනවා කියලා කිව්වේ. අපි දන්න එක තමයි වෙලා තියෙන්නේ. ඒක යෝනිසෝමනසිකාරයෙන් පාවිච්චි කරන්න ඕනේ. දන්න එක සහ අවබෝධය කියන්නේ දෙකක්නේ අපේ. එතෙන්දි සම්මාදිට්ඨිය ස්ථාවර කර ගැනීම තමයි කතා කරන්නේ. මොකද සම්මාදිට්ඨිය කියලා හිතාගෙන ඉන්න එක නෙමෙයි අපි මේ කරන්න ඕන. සම්මාදිට්ඨිය කියන එක එළඹ හිටින්නයි ඕන. අපි කරන්නේ මල්ලේ දාගෙන ඉඳලා ඕන වෙලාවට සම්මාදිට්ඨිය පාවිච්චි කරලා ඊයි මල්ලේ දාගන්න එකනේ. එහෙම එකක් නෙවෙයි මේ කියන්නේ. ඒ නිසා සම්මාදිට්ඨිය රජිත මහත්තයා මතක් කරපු විදිහට අනිත්‍ය දුක්ඛ අනාත්ම වශයෙන් මෙනෙහි කරමින් නුවණට එන එක තමයි. ඒක ස්ටැබලිෂ් වීම තමයි මේ කතා කරන්නේ. එමත් එමත් ස්වාමීන් වහන්සේ ගොඩාක් තියෙන කොටස් තියෙනවා ස්වාමීන් වහන්සේ දැන් භාවනා කරනකොට අපි ඉඳගෙන භාවනා කරනකොට වහන්සේ විස්තර කරපු විදිහට අර සත්‍ය බොජ්ජංග ධර්ම වැඩෙනවා අපි ඉඳගෙන භාවනා කරනකොට. ඒ වගේම අපි මේ භාවනාව භාවනාවෙන් කරන යම් දෙයක් දැන් මෙත්තාව කියන්නකො ඒක ඉදිනදා ජීවිතයට පුරු කරගන්න කොටස් ඒකත් ඒ ධර්ම වැඩිවීමට උපකාර වෙනවද කියලා දැනගන්න කැමතියි ස්වාමීන් වහන්සේ. ඔව් සසඳන ඕන අහන කාරණාවේදී මම කැමති සතිපට්ඨානයේ තියෙන හතර ඉරියව්වම සම්බන්ධ කරලා උත්තරයක් සපයන්න. ඒ කියන්නේ මම නිතර මතක් කරන එකක් තමයි මේ භාවනාව කියලා කියන්නේ වාඩි වෙලා ඉන්න එකයි සක්මන් කරනවායි කියන එකට කියන නමක් නෙවෙයි කියලා. භාවනා කියන්නේ වාඩි වෙලා ඉඳීමයි සක්මන් කිරීමයි කියන එකට කියන නමක් නෙවෙයි. භාවනා කියලා කියන්නේ පාවිච්චි කරනවා කියන එකයි. පුහුණු කරනවා කියන එකයි. දියුණු කරනවා කියන එකයි. වඩනවා කියන එකයි. ඒ නිසානේ භාවනාව කියන එක අර්ථ ගන්නන්න තමයි ඒ භාවිතා බහුලී කතා යානි කතා වත්තු කතා ආදී විදිහට බුදුහාමුදුරු දේශනා කරලා තියෙන ඒ ටික. එතකොට මෛත්‍රිය වාඩි වෙලා කරන එක එකක් ආපහු සක්මන් කර කරත් මෛත්‍රී කරන්න පුළුවන්. ඊට පස්සේ හාන්සි වෙලත් මෛත්‍රී කරන්න පුළුවන්. හිටගෙන ඉඳගමත් මෛත්‍රී කරන්න පුළුවන්. ඒ හැම වෙලාවකම යෝනිසෝ මනසිකාරය උපදවමින් නුවණින් දකිමින් මේකේ අවශ්‍යතාවය බලමින් නම් මේක කරන්නේ එතෙන්දි ඉන්න ඉරියව්වේ හැඩේ මොකක් වුණත් ශ්‍රද්ධාවෙන් නම් වීරියෙන් නම් උනන්දුවෙන් නම් කැමැත්තෙන් නම් ප්‍රඥාවෙන් නම් මෛත්‍රී හිතත් මෛත්‍රී වචනයත් මෛත්‍රී ක්‍රියාවත් සිද්ධ වෙන්නේ ඒ හැම අවස්ථාවකම හතර ඉරියව්වේදීම මේ සති ඉන්ද්‍රිය බල බොජ්ජංග ආර්ය අෂ්ටාංග මාර්ගය කියන මේ සියල්ලම වැඩෙමින් යනවා. ඒක එක අවස්ථාවකට විතරක් හේතු වෙන එකක් නෙවෙයි. වාඩි වෙලා භාවනා කරනකොට ඇස් දෙක වහගෙන හොඳට මෛත්‍රී සිත එකතු එකඟ වෙලා එතන භාවනා කරනකොටත් එතන ඒ අවස්ථාව උදා වෙනවා. අපි හිතමුකෝ ඇවිදින ගමන් දැන් මෛත්‍රී සිත ඇති කරමින් යනවා කියලා. ඇවිදින ගමන් මෛත්‍රී සිත ඇති කරගන්න සිහිය ඕන නේද? ඒ වගේම එක නොකැඩී යන්න නම් එතන වීරියක් කරන්න එපයි. දැන් මේ තරහ අකුසල් නොවන විදිහට කුසලයේ උපදවාගෙන යන වීරියක් නේ කරන්නේ. එතනත් අපිට හිතේ එකඟතාවය වැඩෙනවා. එතනත් සමතය වැඩෙනවා. එතනත් චිත්ත විවේකය හැදෙනවා. හැබැයි අර වාඩි වෙලා කරනකොට කයත් ගතත් දෙකත් හොඳට සැහැල්ලු වෙලා එන විදිහේ පුළුල් විදියට දැනගන්න අවස්ථාව ලැබෙන්නේ නැති වෙන්න පුළුවන්. නමුත් හිත කියන එක ඒ අවස්ථාවට අපි තහවුරු කරලා තියෙනවා. මෛත්‍රී සිතෙන් වැඩ කරනවා. හිටගෙන නිකන් ඉන්න වෙලාවට හරි වැඩ කරන වෙලාවට හරි ඊළඟට හාන්සි වෙලා ඉඳගෙනත් මෛත්‍රී සිත පුහුණු කරන මේ හැම අවස්ථාවකම මේ කියව හැම ධර්මයක්ම ප්‍රගුණත්වයට යනවා සම්මාදිට්ඨියෙන් යුතුවම මේක කරගෙන යනකොට හවසයි ස්වාමීන් වහන්සේ වහන්සේ විස්තර කරා සම්මාදිට්ඨිය ධර්මානුසාරී தත්වයට යනකම් රත් මහත්යගේ ප්‍රශ්නෙට සෝවාන් මාර්ගයට යනකොට කොහොමද කියලා විස්තර කරන්න පුළුවන් ස්වාමීන් වහන්සේගේ වචනේ. සද්ධානුසාරී ධම්මානුසාරී කියන්නෙම සෝවාන් මාර්ගය. එතකොට සම්මාදිට්ඨිය අපිට අර ලෞකිකව ලැබෙන සම්මාදිට්ඨියෙන් එන බලය එතන ඒ තියෙන ගැම්ම නිසා එතනින් ඇතිවෙන ඒ වීරිය නිසා එතනින් ඇතිවෙන ඒ උනන්දුව නිසාම තමයි අපිට ඉස්සරහට මේ ධර්මයේ වඩන්න ඕනේ කියන අදහසකට එන්නේ. ස්වාමීන් වහන්සේ නමක් දීපෝ උදාහරණයක් තියෙනවා මම මේක කලිනුත් කියලා තියෙනවා බලන්න මේ උදාහරණයෙන් කොහොමද මේක තේරුම් ගන්න පුළුවන්ද කියලා. දැන් කවුරු හරි කියනවා ඉස්සෙල්ලම සීතකරණයක් ෆ්‍රිජ් එකක් දැකපු කෙනෙක් ෆ්‍රිජ් එකේ දොර අරිනකොට ඇතුලේ එළියයිනේ. එතකොට ඒ කෙනා ෆ්‍රිජ් එක ගැන දන්න තව එක්කෙනෙකුට ගිහිල්ලා කියනවා මේක නෙමෙයි බලන්නකෝ අර ෆ්‍රිජ් එක ඇතුලේ එළියයිනේ. එතකොට ඒ අහන් ඉන්න එක්කෙනා කියනවා නෑ ඕකේ දොර වැහුවම ඇතුළ කළුවරයි කියලා. දැන් ෆ්‍රිජ් එක ගැන කලින් අත්දැකීමක් නෑනේ මේ කෙනාට. පළවෙනි කෙනා අර ෆ්‍රිජ් එකේ එලියක් තියනවා කියපු කෙනා මේ කෙනා කියනවා නෑ නෑ ඒක එලිය. ඊට පස්සේ දෙවෙනි කෙනා කියනවා නෑ ඒක කළුවරයි ඇතුළ දොර වැහුවාම. පිළිගන්නෙම නෑ. යන්කෝ එහෙනම් බලන්න කියලා ගිහිල්ලා යාරයාගේ මෝඩකම නිසා තර්ක කරනවානේ. එලියයි කියලා යන්කෝ එහෙනම් ගිහිල්ලා බලන්න කියලා ගිහිල්ලා දොර අරිනවා. දොර අරිනකොටම මොකද වෙන්නේ? එළිය නේද පේන්නේ. ඒ කියන්නේ අර ඇතුළ කරවලයි කියපු එක්කෙනාගේ ප්‍රඥාව ඔප්පු වුණාද ඇතුළ එළියයි කියපු එක්කෙනාගේ මෝඩකමද ඔප්පු වුණේ? මෝඩකම ඔප්පු වෙන එක නේද උනේ. ඒ කියන්නේ දොර අරිනකොට මා මං කිව්ව ඇත්ත නෙවෙයි. ඉතින් දැන් එළියයි. එයාගේ මෝඩකමම ස්ථිර වුණා. මෙසක අරයයි මේක දොර වැහුවම කළුවරයි කියන එක පේනුන්නේ නැහැ නේද එතන. කියන්නේ සත්‍ය පේනුන්නේ එතකොට දැන් මේ දෙවෙනි එක්කෙනාට සිද්ධ වෙනවා නැහැ මෙන්න මේකයි සිද්ධිය. මේකේ තියෙනවා මේ ස්විච් එකක්. ඒ ස්විච් එක එබුණාම දොර වහනකොට මේක එබෙනවා. එතකොට මේ ලයිට් එක නිවෙනවා. දොර අරිනකොට මේක උඩට එනවා. එතකොට මේ ලයිට් එක ආයේ පත්තු වෙනවා කියලා පෙන්වන්න වෙනවා. දැන් මේක දොර වැහුවාම පෙන්වන්න බෑනේ. ඒ නිසා මෙයා මොකද කරන්නේ? ඇඟිල්ලෙන් මේ ස්විච් එක ඔබලා පෙන්නනවා. පෙන්නුවාම අරක එබුවාම ලයිට් එක යා බලන් ඉද්දිම නිවෙනවනේ. නිවෙනකොට අර ලයිට් එකක් පත්තු වෙනවය කියපෝ ඒ මිනිස්සයාට දැනීමක් එනවා. ආ එහෙනම් මේ ස්විච් එක නිසා තමයි මෙන්න මේකේ මෙහෙම වෙන්නේ. දැන් එයා මේ කියලා දීම නිසා ෆ්‍රිජ් එක ඇතුලේ කරුවලයි කියන එක පිළිගන්නවා අරක කරලා පෙන්නලා ඒ හේතුව පෙන්නපු නිසා. එතකොට ඒ මිනිස්සයා අර කාරණාව පිළිබඳව අදහනවනේ ඒ කියන්නේ එහෙනම් ෆ්‍රිජ් එක ඇතුළ කළුවර. දොර වැහුවම මේ හේතුව නිසා. එහෙම කියලා එයා අදහන්න පටන් ගන්නවා. එතකොට එයා දන්නවා එහෙනම් කොයි ෆ්‍රිජ් එකක් දොර වැහුවම කරුවර. ඒ වගේයි බුදුරජාණන් වහන්සේ දේශනා කරපු ධර්මය අනුව මේ ඇහැ අනිත්‍යයි, රූපය අනිත්‍යයි, කන අනිත්‍යයි, ශබ්දය අනිත්‍යයි, නහය අනිත්‍යයි, ආග්‍රහණය අනිත්‍යයි කියලා ඒ ආශ්‍රිත දේශනාවක් ඇහෙනකොට ඒකේනා එහෙම වෙන්න පුළුවන් කියලා කිසියම් ඇදහිීමකට යනවා. හැබැයි ස්ථිර නිගමනයකට එන්නේ නැහැ. සමහර විට සමහර අය ඔය කිව්වට පිළිගන්නේ ඇයි? ඇහැ අනිත්‍යයි කිව්වට බලන බලන තැන රූප පේනවා. දැන් හිතන්නකෝ මෙහෙම මේ ඔය ඇත්තෝ කියනවා පන්සල කියලා එකක් තියෙනවා. හිතාගෙන ඉන්නවා අපි පන්සල කියලා එකක් තියෙනවා. අපි දැකලක් තියෙනවා. අපි කවුරු හරි කියනවා නෑ පන්සල කියලා දෙයක් එහෙම දෙයක් නෑ මේ හිතාගත්තු එකක් තමයි තියෙන්නේ කියලා කියනවා. කිව්වට නෑ නෑ යන්කෝ මම පෙන්වන්නම් කියලා යනවා. ගිහිල්ලා ඒ අදාළ තැනට යනකොටම ඇස් දෙක ඉස්සරහට මෙන්න පන්සල කියලා එකක් හම්බ වෙනවා. දැන් එතකොට එයයි පන්සල නෑ අරයා පන්සල නැහැ කියප එක ඔප්පුනේ නෑනේ. පන්සල තියෙනවයි කියන එක ඔප්පුනා. මොකක්ද උනේ? ඇහැ හමුවට රූපයක් හම්බ වුණා. එතකොට කොච්චර කිව්වත් මේ ලෝකේ රූපය අනිත්‍යයි කියලා පිළිගන්නේ නැහැ. මොකද හැමතිස්සෙම රූපේ හම්බ වෙනවා. ඒතර අදහන්නේ එහෙම කෙනාට අර ෆ්‍රිජ් එකේ කතාව වගේ මේක ටිකක් මෙන්න මේකයි කියලා විස්තර ඇතුව කරුණු පැහැදිලි කරලා මේකයි කාරණාව කියලා ටිකක් කියලා දෙනවා. ඒ කියලා දුන්නාම ආ එහෙම හේකුත් තියනව නේද එහෙනම් කියලා අන්න අදහන්න පටන් ගන්නවා. කියන්නේ ඇහැ අනිත්‍යයිලු නේද? රූපය අනිත්‍යයිලු නේද? කන අනිත්‍යයිලු නේද? බුදුහාමුදුරුවොත් එහෙම කියලා තියෙනවලු නේද කියලා ඇදහිීමට පටන් ගන්නවා. ඒ කියන්නේ ශ්‍රද්ධාවක් පටන් ගන්නවා. ඒ කියන්නේ ශ්‍රද්ධානුසාරී. ඒ අනුව ඇයි අර අහපු දෙයට අනුව තමන්ගේ ශ්‍රද්ධාව මෙහෙවනවා එතකොට. ඒ කියන්නේ යා ශ්‍රද්ධා මාත්‍රෙන් දැනීමක් තියෙනවා මේකයි නේද මේ කියන්නේ කියලා. ඊළඟට ඒ කෙනාට තවදුරටත් ඒ පිළිබඳව ධර්මය අහන්න ලැබෙනකොට සාකච්ඡා කරන්න ලැබෙනකොට සිල් ගන්න ලැබෙනකොට සමාධි සමත විදර්ශනා වඩන්න ලැබෙනවා ඒ ලැබෙන්න ලැබෙන්න මොකද වෙන්නේ? අර යාර හිතාගෙන ඉඳපු එක ස්ථිර වෙන්න පටන් ගන්නවා. ඒ කියන්නේ ඇහැ කියන එක අනිත්‍යයි. අනිත්‍යයි ලෝව කියලා නේද මුලින් හිතුවේ? දැන් එහෙනම් ඇහැ අනිත්‍යයි. කන අනිත්‍යයි. ශබ්දය අනිත්‍යයි. රූපය අනිත්‍යයි. මේ සියල්ල ඇති වෙලා නැති වෙලා යන අනිත්‍ය ධර්මතාවයක් තියෙන මෙතන සත්‍යයක් නෑ කියන ධර්මයට එනවා. ධම්මානුසාරී වෙනවා නුවණින් මෙහෙයවනවා. නුවණින් බලනවා. ඒ බලන්න බලන්නේ කරනට ධම්මානුසාරී වෙනවා. එයි ශ්‍රද්ධාවෙන් පටන් අරගෙන දැන් ධර්මයට අනුව නුවණින් මෙහෙවන. හැබැයි මේ නුවණින් මෙහෙවුවට ඒ කෙනාට වේගයෙන් වැඩෙන නුවණක් නැහැ. ඒ කෙනාට පහසුවෙන් වැඩෙන නුවණක් නැහැ. ඒ කෙනාගේ නුවණ අබල දුබලයි. ඒ කියන්නේ අප් ඇන්ඩ් ඩවුන් කොයි වෙලාවෙ. අඩු වැඩි වෙනවා. මොකද හිටි ගමන් එක එක ඒවා අහන්න ලැබෙනවනේ බුදුහාඳුර මෙහෙම දේශනා කරලා තියනවලු හරම දේශනා කරලා තියනවලු කියලා රටේ ලෝකේ ඉන්න එක එක්කෙනා එක එක තාලෙට දේශනා කරන්න පටන් ගන්නවා. ඒ පටන් ගන්නකොට මොකද වෙන්නේ? මේක අන්බැලන්ස් ඊට පස්සේ. එතකොට එහෙම වැටි වැටි හරි නැගිට නැගිට හරි යම් කෙනෙක් මේ ධර්මයට හිත තියාගෙන මේ ධර්මය මෙනෙහි කර කර ගියොත් ඒ කෙනාට අන්න සම්මාදිට්ඨිය උපදිනවා. ඒ කියන්නේ සෝතාපට්ටි ඵලය හිමි වෙනවා. බුදුරජාණන් වහන්සේ දේශනා කරන්නේ යම් කෙනෙක් සද්ධානුසාරී ධම්මානුසාරී වෙලා මේ ක්‍රම දෙකට මේ මේ ක්‍රමේ වඩාගෙන යනවා නම් ඒ කෙනාට මරණය හිමි වෙන්නේ නැහැලු සෝතාපට්ටි ඵලය නොලැබී. කියන්නේ යම් කෙනෙක් ශ්‍රද්ධානුසාරීව ධම්මානුසාරීව මේ මාර්ගය වඩ වඩා යනවා නම් ඒ වඩන අයට කියන්නේ ශ්‍රද්ධානුසාරී ධම්මානුසාරී කියලා. කියන්න බෑ මම දැන් මේ ශ්‍රද්ධානුසාරී එක වඩනවා ධම්මානුසාරී එක වඩනවා කියලා ලේබල් ගහILLක් නෙවෙයි මේ කියන්නේ. වඩාගෙන යනකොට ඒ ස්ටේජස් තමයි මේ කියන්නේ. ස්ටේජස් ගන්න එපා නිවන කියලා. අපිට හැමතිස්සෙම පැටලලා තියෙන එක. ආනාපාන සතිය ටිකක් වඩාගෙන ගිහිල්ලා කියනවා දැන් මම ආනාපාන සතිය වඩන්න දන්නවා කියලා. එහෙම එකක් නෙවෙයි මේ කියන්නේ. සුවපත් වෙත්වා නිදුක්කත්වා කිව්වයි කියලා මෛත්‍රී භාවනාව වඩනවා කියලා කියන්නේ නැහැ. මෛත්‍රිය තියනවද නැද්ද කියලා හිතා ගන්න පුළුවන් වෙන්නේ තරහ නැද්ද කියන තැනින් විතරයි. ආනාපාන සතිය ප්‍රතිඵල නැද්ද කිය ප්‍රතිඵල තියනවද නැද්ද කියලා බලන්න ඕන නම් ආනාපාන සතිය වැඩුවාම තර්ක දුර වෙනවද විතර්ක දුර වෙනවද හිත සංසුන් වෙනවද කියලා හොයා ගන්න. හිත සංසුන් වෙන්නේ නැත්නම් ආනාපාන සතිය වැඩිලා නැහැ. ක්‍රමයක් නැහැ එතන. ඒ වගේ සද්ධානුසාරී කියන්නේ සම්මාදිට්ඨිය නෙවෙයි. ධම්මානුසාරී කියන්නේ සම්මාදිට්ඨිය නෙමෙයි. සෝතාපට්ටි මාර්ගය ට කියන නමක් ඒක. නම කියන්නේ ප්‍රතිඵලෙ නෙමෙයිනේ. එතකොට යම් කෙනෙක් මේ මාර්ගයේ වඩමින් යනවා නම් බුදුහාමුදුරෝ දේශනා කරනවා මේ මාර්ගයේ වැඩිීමේ ප්‍රබලත්වය අනුව. ඒ කියන්නේ එක එක්කෙනා දුර්වල වෙනවනේ වඩන්නේ නැත්නම් ප්‍රතිඵල නැහැ මේක. දැන් හිතන්න කෙනෙක් බුදුහාමුදුරෝ ඇහැ අනිත්‍යයි කන අනිත්‍යයි කියලා දේශනා කරලා තියෙනවා කියලා දැනගෙන සද්ද නැතුයි. එහෙම දැනගත්තයි කියලා එයාට නුවණ වැඩෙන්නේ නැහැ ඒක. එතකොට සමත විදර්ශනා දෙකටම වැඩෙන්න ඕනේ ඒක. ඒ වැඩෙනකොට නුවණ වැඩෙනකොට ඒ කෙනාට ඒක ප්‍රතිඵලයක් විදියට සෝතාපට්ටි ඵලයටපත් නොවි මැරෙන්නේ නැහැ කියලා බුදුහාමුදුරෝ දේශනා කරනවා. ඒ කියන්නේ මරණාසන්න මොහොතේ හෝ සෝතාපට්ටි ඵලයටපත් වෙනවා කියලා දේශනා කරන. ඒ කියන්නේ සම්මාදිට්ඨිය ස්ටැබ්ලිෂ් වෙනවා කියන එක. ඒක තමයි සුදුසුකම. එතකොට ඒ තරම් ප්‍රයෝජනවත් ධර්මයක් බුදුහාමුදුරෝ දේශනා කරන්නේ. ඒකයි මේක නිෂ්ප්‍රයෝජන නැත්තේ. මේ මාර්ගය හරියට වැඩුවොත් ප්‍රතිඵල එවෙලේ. පස්සේ නෙවෙයි. දැන් බලන්නකෝ මැරුණාට පස්සේ නෙවෙයි ප්‍රතිඵල හම්බෙන්න කියන්නේ. මැරෙන්න කලින් හම්බ වෙලා යන්නේ. මෙහි ග්‍රැජුවේට් වෙලා යන්නේ. ඒකයි බුදුහාමුදුරෝ දේශනා කරන්නේ. මලාට පස්සේ ලැබෙන එකක් නම් කොයි කාලේ කරගන්න බැරිද? එතකොට දැන් වැඩුවොත් දැන් ප්‍රතිඵල. එහෙම වඩාගෙන යන කෙනාට ඊට පස්සේ සම්මාදිට්ඨිය ස්ථාවර වෙනවා. ඒ කියන්නේ සම්මාදිට්ඨිය ස්ථාවර යන කෙනා අර මැරෙන්න කලින් හරි සෝතාපට්ටි ඵලයටපත් වෙලා මැරෙනවා කියන්නේ සම්මාදිට්ඨියෙන් යුක්තව මැරෙනවා කියන එක. එතකොට අපි දැන් ඇහැ අනිත්‍යයි කන අනිත්‍යයි කියලා දැන ගැනීමෙන් විතරක් මේ වැඩේ වෙන්නේ නැහැ. ඒක නුවණින් මෙනෙහි කරන්න ඕන. දැනගන්න ඕනි නුවණින් මෙනෙහි කරන්න ඕනි මෙනෙහි කරමින් අපි ප්‍රතිඵල ගන්න ඕනියක්. ඇයි? හිත මෙහෙයවන්න දැන් අපේ හිත කාලයක් මෙහෙවලා තියෙන කෙලෙස් හැදෙන විදියට නම් කෙලෙස් කැපෙන විදියට හිත මෙහෙයවන්න ඒ මෙහෙයවනකොට ලැබෙන ප්‍රතිඵලය තමයි සම්මාදිට්ඨිය කියලා ඊට පස්සේ අපිට හම්බ වෙන්නේ. එතකොට දැන් ඇහැ අනිත්‍යයි කන අනිත්‍යයි රූපය අනිත්‍යයි ශබ්දය අනිත්‍යයි කියලා කිව්වයි කියලා හෝ හිතුණයි කියලා හෝ සම්මාදිට්ඨිය වෙන්නේ නැහැ. ඇහැ පිළිබඳව දැනගෙන කන පිළිබඳව දැනගෙන රූපය ශබ්දය පිළිබඳව දැනගන්නකොට එතන ඇහැ අනිත්‍යයි කන අනිත්‍යයි කියලා දැන ගැනීමක් ඒ දෙක දැන ගැනීමේදී නුවණක් උපදිනවනේ අපිට. මෙන්න මේකයි මේ වෙන්නේ කියලා. අන්න එතෙන්දි තමයි කෙලෙස් නැති වෙන්නේ. නුවණට තමයි කෙලෙස් නැති වෙන්නේ. ඇහැ අනිත්‍යයි. රූපය අනිත්‍යයි. කියලා හිතුවට එහෙම කෙලෙස් නැති වෙන්නේ නැහැ. ඇයි? ඒ දෙක දැනීමෙන් කෙලෙස් නැති වෙන්න බෑ. ඒ දෙක දැනගන්නා නුවණක් උපදින්න එපයි අපිට. අන්න ඒ නුවණේදී අපිට ක්ලේශේ කැපෙනවා. එතෙන්දි තමයි අපිට ප්‍රතිඵලය හම්බ වෙන්නේ. එහෙම නැත්නම් රූප අනිත්‍යයි දිරාපත් වෙනවා පේනවා, මැරෙනවා පේනවා. ඉතින් කො අපේ කෙලෙස් නැති වෙලා නැහැ නේදකට. දැන් මෛත්‍රී වැඩුවාම ඔයත් කියනවා තරහ නැති වෙනවා ඊළඟට අනිත් අය අපිට ප්‍රේසීලී වෙනවා කියලා. මෛත්‍රී වඩාගෙන ගිහිල්ලා බල්ලෙන් නැට්ටවනම් ආව දැන් ඒ බල්ලා මාත් එක්ක හිතවත් කියලා මගේ තරහ නැති වෙලා නැහැ. එතකොට එහෙනම් අපිට මගේ ක්ලේශය කැපෙන දැන නුවණක් එන්න ඕන. කොහෙවත් ඉන්න අය මාත් එක්ක hina වෙනවා කියන එකෙන් තරහ නැතිලා කියලා මම ඉන්නේ. ඊට පස්සේ මම දැන් අනිත් අයත් එක්ක තරහ නැහැ කියන තැනින් නෙමෙයි මම ඉන්න තියෙන්නේ. මේ දෙක මෙහෙම උනේ මෙන්න මේ නිසා නේද කියන නුවණක් උපදින්න ඕන. සම්මාදිට්ඨිය කියන්නේ එතනින් එන එක. එතකොට එහෙනම් මෙහෙම වුණොත් මෙහෙම දුක හැදෙනව නේද කියලා නුවණක් එන්න ඕන. දුක දැන ගැනීම කියලා කියන්නේ දුක අවබෝධ කරා කියන එක නෙවෙයි. දුක්ඛ කියන එක නුවණින් දන්නව නම් තමයි දුක නොහැදී ඉන්න පුළුවන්කම තියෙන්නේ. පැහැදිලිද කොන්ද කියන එක? එතකොට දුක හැදෙන්නේ මෙහෙමයි කියලා දැන ගැනීමෙන් දුක හැදෙන එක නවතින්නේ නැහැ. දුක හැදෙන්නේ මෙහෙමයි කියලා නුවණින් බලන්න ඕනේ. නුවණ තමයි දුක නොහදා තියන ඊට පස්සේ. එයි. දැන් අපි දුක කියන්නේ මේකයි තණ්හාවයි කියලා දන්නේ නැති අය නෙවෙයි මේ කවුරුත් අහගෙන ඉන්නේ. හැබැයි දැන් දුක හැදෙන එක නවත්තලාද? නෑනේ. ඇයි කොච්චර දුකයි කියලා අර පළඟටිය ගින්නට පනින්න වගේ අපි ගිහලා දුකටම වැටෙනව නේද? ඒ කියන්නේ නුවණ නැති නිසානේ අපිට. නුවණ තියෙනවා නම් එහෙනම් අපි ඊතන අවබෝධ කරලා තියෙන්නේ බෑ. එතකොට අපි කරන්නේ මේ දැනගත්තු එක කරලා තියෙන්නේ. දන්නවා අපි. ඔය කරපු හැම ප්‍රකාශයකින්ම මට තේරිච්ච කාරණේ තමයි ඒක දන්නවා කට්ටිය. හැමදේම තේරෙනවා. හැබැයි කෙරෙන්නේ. එකම තැන තමයි යන්නේ. වටේ කරගෙන. එතකොට අපිට අහු වෙන්නේ කවදාවත් අදාළ අර බල්ලෙක් නැට්ටල්ලන්න බෙල්ල හරවගෙන දඟලනවා දඟලනකොට වටේට කරකින එක නෙවෙයි නැට්ට අහුවෙන්නේ නැහැ සමහර වෙලාවට බලලට. ඒ වගේ අපි භාවනා වටේ කරකිනවා. ගුණාස එක්කු වටේ කරකිනවා වගේ භාවනා ටෙක්නික් එක වටේ කරකිනවා. කරෙක් කර කියනවා. හැබැයි අපිට වැඩි අහුවෙලා නැහැ. එතකොට දුක්ඛ නිරෝධය කියන්නේ මේකයි කියලා දැනගත්තට වැඩක් නැහැ. නිරෝධය පිළිබඳ නුවණින් ඕනේ. ඒකයි දුක්ඛේ ඥාන සම්මාදිට්ඨිය තියෙන්නේ එහෙමනේ. දුක්ඛේ ඥානං දුක පිළිබඳ නුවණ. දුක්ඛ සමුදය ඥානං දුක්ඛ හට දුක හට ගැනීම පිළිබඳ නුවණ එන්න ඕනේ. නුවණ ආවත් විතරයි දුක්ඛ සමුදය නොවෙන්නේ. එතකොට දුක්ඛ නිරෝධේ ඥානං දුක්ඛ නිරෝධය පිළිබඳ නුවණ එන්න ඕනේ. නුවණ આવොත් විතරයි නිරෝධ වෙන්නේ. මග්ගේ ඥානං මාර්ගය පිළිබඳ නුවණ එන්න ඕනේ. එතකොට තමයි මාර්ගය වැඩෙන්නේ. ආර්ය අෂ්ටාංගික මාර්ගය කියන්නේ නිවන් මාර්ගයි. අපි දැන් සිල් ගන්නවා බණ අහනවා කිව්වයි කියලා ආර්ය අෂ්ටාංගික මාර්ගය වැඩෙන්නේ නැහැ. ඒවා උපකාරක ධර්ම ටික විතරයි. ඒක උපකාර වෙලා නුවණ මෙහෙවන්න ඕනේ. අන්න එතකොට තමයි අපිට මේක වෙන. එතකොට සද්ධානුසාරී ධම්මානුසාරී කියන්නේ ශ්‍රද්ධාවයි නුවණයි ප්‍රඥාවයි මෙහෙවමින් ශ්‍රද්ධාවයි ප්‍රඥාවයි සීල සමාධි ප්‍රඥා මාර්ගයම තමයි. එහෙම යනකොට ඒ ලැබෙන ප්‍රතිඵලයට අනුව තමයි බුදුහාමුදුරගෙන සම්මාදිට්ඨිය ලැබෙනව දේශනා කරන්නේ. ඉතින් ඒ විදිහට නුවණ මෙහෙ වෙන්න ඕනි මේ කාරණාවේදී ඇත්තටම. මන්ද පැහැදිලි වුණාද කියලා එහෙම පැහැදිලි නම් නැවත කියන්න මම තව ටිකක් කරුණු කියන්න උත්සාහ කරන්න. ඕවාන්ට පුළුවන් නම් උදාහරණයක් අරගෙන ඒක කොහොමද කරන්න කියන එක පැහැදිලි කරනවා. ඒ කියන්නේ දැන් මට මේ වෙලාවේ තරහක් ආවා. දැන් මම ඒක කොහොමද නුවණින් දකින්නේ කියන එක ඕවාන්ට පුළුවන් දැන පැහැදිලි කරන්න පුළුවන් ඔබට පුළුවන් <laughs> අපිට ඒක පොඩ්ඩක් පැහැදිලි කරොත් මේක මම දන්නේ මොකද ප්‍රශ්නයක්ද කියලා හැබැයි ඔබවත් ඒක පැහැදිලි කරොත් එහෙමයි මම කොහොමද දැන් අවසානෙට සමතෝයි දර්ශනාකට මේක ගන්න විදිය කියනවනේ එතෙන්දී ওই කාරණාවට උත්තරයක් හම්බ වෙවි හොඳයි ස්වාමීන් වහන්සේ බොහොම පිං හොඳයි එහෙමනම් තව අදහස් ඉදිරිපත් වෙන්නේ නැති නිසා මම දැන් විදර්ශනා කතාව ටිකක් කියන්න කාලය යොදා ගන්නම් ඒකට මේ විදියට පරිසරය හැදෙනවා. දැන් අපිට මෛත්‍රී භාවනාව වඩලත් අනිකුත් සියලු භාවනා ක්‍රම වලින් විදර්ශනාවට හැරෙන්න තියෙන්නේ එකම විදිහට. විදර්ශනාව පිළිබඳව අපි කලින් සතිවලත් කතා කරා විතෙන් විට සමතයෙන් ඉස්සෙල්ලා මෛත්‍රියෙන් සමතය හදා ගන්නවා. මෛත්‍රී සමතය හදාගෙන ඊට පස්සේ ඒ ඇති වෙන මෛත්‍රී චිත්තයේ ඉඳගෙන මෛත්‍රී සමතයේ ඉඳගෙන එතන ඉඳන් අපි විදර්ශනා කරනවා. දැන් විදර්ශනා කරනකොට මෛත්‍රී සිත අල්ලන්නේ නැහැ. මෛත්‍රී සිතක් අදාළ නැහැ විදර්ශනාවට. මොකද විදර්ශනා ගොඩක් නැහැ. විදර්ශනා ක්‍රම හතරයි දේශනා කරලා තියෙන්නේ. ඒ ක්‍රම හතරටම තියෙන එකම විදිහක්. සමතයෙන් පටන්ගත්තු විදර්ශනාවක් තියෙනවා විදර්ශනාවෙන් පටන්ගත්තු සමතයක් තියෙනවා යුගනද්ද කියලා තියෙනවා සමත විදර්ශනා දෙක එකට වැඩෙන එකක්. ධම්මොද්දච්චය මානස කියලා තව එකක් තියෙනවා. එතකොට ඒ ක්‍රම හතර තමයි විදර්ශනාවට උගන්වන්නේ. ඒකෙදි විදර්ශනාව පිළිබඳව උගන්නන ක්‍රමය බලන්න තියෙන ක්‍රමය එකයි. සමත සමත ක්‍රමයට විදර්ශනා වැඩුවත් අනිත්‍ය දුක්ඛ අනාත්ම වශයෙන් බලන්න තියෙනවා. විදර්ශනා ක්‍රමයෙන් පටන් ගත්තත් සමතේ වැඩෙන විදියට වඩන්න තියෙන්නේ අනිත්‍ය දුක්ඛ අනාත්ම විදියට. යුගනද්ද විදියට දෙකම එකට සමත විදර්ශනා දෙක එකට වැඩුවත් වඩන්න තියෙන්නේ අනිත්‍ය දුක්ඛ අනාත්ම විදියට. ඊළඟට ධම්ම උද්දච්ච විග්‍රහිත මානස ඒ කියන්නේ ධර්මය පිළිබඳව නැත්තම් මේ සමත විදර්ශනා වඩමින් ආවට පස්සේ එතෙන්දී ඇති වෙන මනසේ ඇති වෙන උද්දච්ච ස්වභාවයක් නසංසුන්කමක් ඇති වෙනවා ඒ කියන්නේ මම දැන් විදර්ශනා වඩලා මේ විදියට ස්වභාවයකින් දැන් හිත තැම්පත් කරලා තියෙනවා කියන අර විදර්ශනා නුවණ නිසා විදර්ශනාව නිසා කලබලය කරනවා ඊට පස්සේ. එතනත් බුදුහාඳුරෝ දේශනා කරන්නේ ඒකත් විදර්ශනා කරන්න කියලා. එයද අනිත්‍යයි දුකයි අනාත්මයි කියලා බලන්න කියලායි දේශනා කරන්නේ. ඒතර ඔය ක්‍රම හතර තමයි විදර්ශනාවට බුදුරජාණන් වහන්සේ දේශනා කරලා තියෙන්නේ. දැන් ඔය කොයි ක්‍රමයකට ගියත් විදර්ශනාව කරගන්න විදිහ ටිකක් කියන්නම් විදර්ශනාව කෙරෙන්නේ සම්මා දිට්ඨියෙන් යුතුව. නැවත නැවතේ මතක් කරන්නේ අපි එන්න ඕන කොහේ ගියත් එතනින් ආපස්සට. එතෙන් තමයි හම්බ වෙන්න ඕනේ අපිට සම්මා දිට්ඨියෙන් යුතුවම මාර්ගය වැඩෙන්න ඕනේ වෙන වැඩෙන්න ක්‍රමයක් නැහැ. ඒ නිසා තමයි දැන් අපි කියන්න පුරුදු වෙලා ඉන්නව නේද මේ අපි මෙච්චර භාවනා කරලා තියෙනවා තාම කෙලෙස් නැති වෙලා නැහැ. දැන් ඔයetto බොහෝ දෙනෙක් අවුරුදු ගණන් ජීවිත කාලෙම කැප කරලා තියෙනවා සමහරු. දැන් සමහර ඇත්තෝ මං හිතන්නේ අපි ඉපදෙන්නත් කලින් ඉඳන් බණ භාවනා කරනවා ඉන්නවනේ. තාමත් භාවනා කරනවා. එතකොට තාමත් තරහ නැති කරගන්න මෛත්‍රී වඩනවා ඉන්නවා. අවුරුදු ගණන් භාවනා කළත්. තාමත් රාගය නැති කරගන්න අසුබේ වඩනවා. එතකොට මෙච්චර කාලයක් වඩලත් ඇයි අපිට තාම ප්‍රතිඵල හම්බෙලා නැහැ. තාමත් ඇයි අපි වඩ වඩා ඉන්නේ? සමත විදර්ශනා කොට වඩනවා කියන්නේ මාර්ගය. අපි හිතාගෙන ඉන්නවා මේ සමත විදර්ශනා වැඩිල්ල තමයි නිවන කියලා. නිවන කියන්නේ සමතේවත් විදර්ශනාවක් නෙවෙයි. නිවන කියන්නේ සමත විදර්ශනා දෙක වැඩිම නිසා හම්බ වෙන ප්‍රතිඵලයි. අපි ඉන්නේ ප්‍රතිඵලය උඩ. නෙවෙයි අපි ඉන්නේ මාර්ගය උඩ. අපි කරන්නේ මාර්ගය කර කර ඉන්න එක තමයි හැමදාම. ප්‍රතිඵලේ හම්බ වෙන්නේ නැහැ. ප්‍රතිඵල හම්බ වෙන විදියට මාර්ගේ වඩන්න ඕන. ප්‍රතිඵල එන්නේ එහෙම උනාම. හැමදාම මෛත්‍රී වඩ වඩා මෛත්‍රී සිත ඇති කරගෙන දැන් මේ තරහ නැති කරගන්නයි මේක කරන්නේ කියලා ඒක කර කර හිටියයි කියලා තරහ නැති වෙලත් නැහැ. භාවනා කැඩෙන්නේ නැවතිලත් නැහැ. ජීවිත කාලෙම භාවනා කරන සමහර අයගේ අදහස මරණ මංජකෙත් භාවනා කරගෙන. එතකොට ඇයි අපිට මෙහෙම වෙලා තියෙන්නේ? බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා යම් කෙනෙක් මෛත්‍රිය වඩලා කියනවා නම් බුදුහාමුදුරුවෝ මෛත්‍රිය වැඩුවම තරහ නැති වෙනවයි කියලා කියනවා. ඒ වුණාට මම මෛත්‍රිය වඩලා කොහොමගේ තරහ නැති වෙලා නැහනේ කියලා කියනවා නම් ඒක බුදුහාමුදුරන්ට අපහාස කිරීමක්, උපවාද කිරීමක් කියලා කියනවා. හේතුව බුදුහාමුදුරුවෝ දේශනා කරා නම් මෛත්‍රිය වැඩුවම තරහ නැති වෙනවයි කියලා අපි මෛත්‍රී කරා නම් අපේ තරහ නැති වෙලා තියෙනවා. ඒ කියන්නේ අපි මෛත්‍රී කරලත් අපේ තරහ නැති වෙලා නැත්තම් ඒ කියන්නේ අපි කරපු විදිය වැරදි මිසක බුදුහාමුදුරුවෝ වැරදි නෑ. අපිට වැරදිලා තියෙනවා. මෙච්චර කාලයක් වෙලා තියෙන්නේ අපිට ඒක. ඒකයි මේ අවුරුදු ගාන 15 20 30 වඩනවා. ඒත් අපිට වෙනසක් නැහැ. අපි හැමදාම කතා කරේ මෛත්‍රී වැඩුවාම බාහිර පරිසරයේ සංසුන් වෙච්ච එකයි කලබල නැති වෙච්ච එකයි අනිත් අය hina වෙච්ච එකයි ওই දේවල් ටික තමයි මෛත්‍රී භාවනාවෙන් තන්දිරු උත්තර හම්බෙලා තියෙන්නේ අපිට. මේක වැඩෙන්න ඕන සම්මා දිට්ඨියෙන් කියලා මේ පුන පුනා පුන පුනා කියන්නේ තරහ නැති වෙන්න නම් සම්මා දිට්ඨිය ඕනමයි. ඇයි? සම්මා දිට්ඨිය තියෙනකොට නේද සම්මා සංකප්ප වෙන්නේ? කෙලෙස් නැති කරගන්න ඕනේ කියන කම්ම සංකප්පයත් කාමයෙන් වෙන් වෙන්න ඕනේ කියන කාමයෙන් එක්කම්ම සංකප්පයත් තරහ නැති කරගන්න ඕනේ කියන අව්‍යාපාද සංකප්පයත් හිංසාවෙන් දුර වෙන්න ඕනේ කියන අවිහිංසා සංකප්පයත් කියන තුන ඉන්නේ සම්මා දිට්ඨිය නිසානේ අරකට සම්බන්ධ වෙලා නෙන්නේ. ඒක නැත්තම් මේකෙන්නේ එතකොට අපේ මෛත්‍රිය කියන්නේ හිතෙන් විතරක් වැඩෙන එකක් නෙමෙයි. මුල් වෙන්නේ හිත වුණාට සම්මාදිට්ඨිය යොත් වෙනකොට සම්මා වාචාව නැත්නම් අපේ වචනයත් මෛත්‍රී සහගත වෙනවනේ. අපි කතා කරන වචන මෛත්‍රී සහගතයි. ඒ නිසානේ දේශනා කරන්නේ පරස වචන කතා නොකර මෘදුමලක් වචන කතා කරන්න කියලා. හිස් වචන කතා නොකර ධර්මයට අදාළ වචන කතා කරන්න කියලා. බොරු කියන්නේ නැතුව සත්‍ය කතා කරන්න කියලා, කේලම් කියන්නේ නැතුව ભેද බින්න කරන්න නැතුව සමගි කරන්න කියලා කියන්නේ ඒ නිසා. එතකොට සම්මාදිට්ඨිය නැතුව ඒක කරන්න බෑ. දැන් අපි කියනවා අහවලා කේලම් කිව්වා, අහවලා බොරු කිව්වා, අහවලා මෙහෙම කිව්වා කියලා අපි දොස් කියනවනේ. ඕක තමයි ලෝකේ ස්වභාවය. අපි මේ බැන බැන ඉන්නේ ලෝකේ අනිත් අය කරන <laughs> ඒවට මිසක ඒගොල්ලන්ට එහෙම උනේ මේක නිසයි කියලා අපිට තේරෙන්නේ නැතිකම තියෙන. එක එක්කෙනා උපදූප කතා කරනවා නම්, කේලම් කියනවා නම්, ભેදමින්න කරනවා නම්, හිස් වචන පරස වචන කතා කරනවා නම් ඒ කතා කරන්නේ ඒ අයගේ තියෙන නුවණිමදිකම නිසා. එහෙම නැතුව වෙන ප්‍රශ්නයක් නිසා නෙමෙයි. එතකොට මේක අර ඒකයි කියන්නේ යෝනිසෝ මනසිකාරය යෝනිසෝ මනසිකාරය කියලා දෙකක් තියෙනවනේ. යෝනිසෝ මනසිකාරය නැති වෙනකොට අයෝනිසෝ මනසිකාරය වැඩ කරන දෙකෙන් එකක් වැඩ කරන්න ඉපේ. ඒත් අයෝනිසෝ මනසිකාරයයි යෝනිසෝ මනසිකාරයයි මේ දෙකම තියෙනවා සමපාතව යනවා අපිට. විට එක මේක විට එක අරක දෙක එනවා. එතකොට මේ ධර්මයෙන් උගන්වන්නේ හැමදෙස්සෙම යෝනිසෝ මනසිකාරය ස්ටැබ්ලිෂ් කරගන්න විදිය. එතකොට අයෝනිසෝ මනසිකාරය එන්නේ නැහැ. ඇයි අපිට මෙච්චර කාලයක් මෛත්‍රී වඩ වඩා වඩ වඩා තාමත් මේ දිගට දිගට යන්න වෙලා තියෙන්නේ? යෝනිසමනසිකාරය විතරක් නැති නිසා. තරහ එනවා කියන්නේ මා යෝනිසමනසිකාරය නිසා. ඇයි? දැන් මම මේක ඉස්සරහට යන්න කලින් ප්‍රශ්නයක් අහලා යන්නම්. ඔය ඇත්තන්ට තේරෙන විදිහට උත්තරයක් දෙන්න මම හිතන්නේ මේක දන්න ඔය ඇත්ත බොහෝ දෙනෙක්. තරහ ඇති වෙන හේතුව මොකක්ද? මොනවා මෙනෙහි කිරීමෙන්ද තරහ ඇති වෙන්නේ? කොයි විදියට මෙනෙහි කරොත්ද තරහ ඇති වෙන්නේ? කොයි විදියට මෙනෙහි කරොත්ද තරහ නැති වෙන්නේ කියන එකට වචන දෙක තුනකින් දෙන්න උත්තරයක් තියෙනවා. ඒ උත්තරේ දැනගෙන ඉන්නවනම් කවුරු හරි කීප දෙනෙක් මතක් කරන්නකෝ මතකයේ තියෙනවද කියලා බලා ගන්නත් එක්ක. ස්වාමීන් මට තේරෙන හැටියට තරහ එන්නේ සිහිය නැතිකොට කියලා. සිහිය තියෙනකොට මොකක් හරි කාර් එකක් drive කරගෙන යනකොට කවුරු හරි ඉස්සරහට කැපුවොත් දැන් මට සිහිය තියෙනවා නම් මට තේරුණා තරහක් ඇති වෙන්න හේතුවක් නැහැ කියන එක. ඒ වගේ උදාහරණ වල ගොඩාරියක් දෙන්න පුළුවන්. මොකද මම ඒක හොඳට එක්ස්පීරියන්ස් කරලා තියෙනවා. මට තරහ දැවිලා තියෙනවා මේ කාලේ. ඒ තරහ එනකොට මම චුට්ට වෙලාවකින් මට තේරුණා you know you did, you wasn't aware of the situation කියන එක. ඉතින් ඒ ඒ මොහොත චුට්ටක් පැන්නහම තමයි මට තේරෙන්නේ මට තරහ ආවයි. දෙකට තමයි මට උකට අඩංගු කරන්න තියෙන්නේ. ස්වාමීන් වහන්සේ මට තේරලා තියෙන විදිහට නම් මට තරහා යන වෙලාවට ඒක අනිවාර්යයෙන්ම යන්නෙම මේක මට වුණා මේක මට දෙයක් වුණා කියලා ඒ මම පුද්ගලයෙක්ට මේක හේතුවක් නිසා ඇති වුණාය කියන එක අමතක වෙච්ච ගමන් තමයි ඕක වෙන්නේ. මේක හේතුවක් මත සිද්ධ වෙච්ච ඵලයක් පමණයි මගේ මටය කියලා ගන්න දෙයක් නැහැ කියලා හිතුවොත් මට ඒක නැතුව යනවා. ඒක තමයි මට කියන්න තියෙන්නේ. මම හේතුව තමයි මේ පටිඝ නිමිත්ත අයෝනිසෝ මනසිකාරයෙන් පිරීම නිසා එතන පටිඝ නිමිත්ත කියන කීවේ කලින් එක්ස්පීරියන්ස් එකකින් කලින් මේ නිමිත්ත අපි එක පටිඝ විදියට අවිද්‍යාවෙන් දැකලා තියෙන එකක් යෝනිසෝම අයෝනිසෝ මනසිකාරය කිව්වේ ඒක ආපු පෑන කනහරහර ඇසහරක හෙන්ද කියලා හරියට දැක්කේ නැති නිසා තමයි ඒක සිද්ධ වෙන්නේ කියලා තමයි මට කියන්න ස්වාමීන් වහන්සේ ස්වාමීන් වහන්සේ තමන් ඉන්නවා කියලා හිතලා මේක තමන්ට වුණා කියලා අර පුද්ගලවාදයෙන් සලකන නිසායි තරහ ඇති වෙන්නේ කියලා මට හිතෙන්නේ. තවත් තවත් විදිහට කියනවා ස්වාමීන් වහන්සේ මේක මේ මට කැමති විදිහට මේක සිද්ධ වුණේ නැහැ. මට ඕන විදිහට මේක සිද්ධ වුණේ නැහැ. මට ඕන ආකාරයෙන් නෙවෙයි මේක සිද්ධ වෙන්නේ කියලා අපි අපිට තියෙනවා මේ ඒකෙන් තමයි තරහ ඇති වෙන්නේ ඇති වෙන්නේ කියලා මට හිතෙනවා. හොඳයි. රේණුකා නෝනා මතක් කරපු උත්තරය තමයි බුදුරජාණන් වහන්සේ දීලා තියෙන උත්තරය. ඔය ඇත්ත මතක් කරපු හැම අදහසක්ම හේතුඵල රටාව අනුව සහ ඒ නොදැකීම නිසා තමයි අපිට මේ ප්‍රශ්නේ හැදෙන්නේ කියන එක අවසානෙට උත්තරයට හම්බ වෙනවා මෙහෙමයි. පටිඝ නිමිත්තත් අයෝනිසෝ මනසිකාරයත් නිසා තමයි අපිට තරහ කියන එක උපදින්නේ. එතකොට දැන් ඔය ව්‍යාපාදයේ කළ නීවරණ වල කතා කරන්නේ පංච නීවරණ වල ව්‍යාපාදේ කියන්නේ ඒක. එතකොට පටිඝ නිමිත්ත කියුවහම ඉන්ද්‍රිය හයෙන්ම නිමිති හම්බ වෙන්න පුළුවන්. ඒක මනසේ අපි කලින් එක්ස්පීරියන්ස් කරපු දෙයකින් එන නිමිත්ත වෙන්න පුළුවන්. ඒක මනෝ ධම්මයක් විදියට එනවා. මනසින් එන ධර්මයක් විදියට. දැන් අපිට ඇහැ කනනාසය පරිහරණය කළා බාහිර ඒවත් එක්ක සම්බන්ධතාව පවත්වලා තියෙන අපේ හුරුපුරුද්ද නිසා සස්නනෝල මතක් කළේ මගේ කැමැත්ත ඉෂ්ට නොවෙනකොට ගැටීමක් හැදෙනවා කියලා. එතකොට බාහිර තියෙන වස්තුන් හැඩතල වෙනස් වෙනකොට මට ඕන විදියට නොපිහිටනකොට ඒවා සත්‍යයි ඒවා ස්ථිර දේවල් ඒවා ඇති වෙලා නැති වෙලා යන දේවල් නෙවෙයි කියලා මෙනෙහි කිරීම නිසා ඒ කියන්නේ ඒවා මෙනෙහි නොකිරීම නිසා ඒ කියන්නේ නුවණින් නොදැකීම නිසා අයෝනිසෝ මනසිකාරය නිසා බාහිරින් හම් වෙන නිමිති ටික ඔක්කොම මොකද වෙන්නේ? පටික නිමිති බවට පත් වෙනවා. හැට්පෙන නිමිති බවට පත් වෙනවා. ඒ නිසා අපි ඔය කියන්නේ සමහර වෙලාවට අහක යන ආයිබෝම් බාර ගන්නවා කියලා. කාගේවත් ඒවට අපිට කේන්ති යනවා. ඒ කියන්නේ නිමිති හදාගෙන අපි කේන්ති ගන්නවා. ඒ වෙන්නේ අයෝනිසෝ මනසිකාරය නිසා. එතකොට නුවණින් මෙනෙහි කිරීමත් යෝනිසෝ මනසිකාරයත් මෛත්‍රී නිමිත්තක් තමයි තරහ නැති කරගන්න හේතු වෙන්නේ. මම ප්‍රශ්න දෙකම ඇහුවා ඔයත් දුන්නේ. එකකටයි උත්තර. තරහ ඇති වෙන්න හේතුව තමයි අයෝනිසෝ මනසිකාරයත් පටිඝ නිමිත්තත්. තරහ ඇති වෙන හේතුවකුත් අනුවණත්. ඒ දෙක එහෙම තරහ ඇති වෙන හේතුව අනුවණින් මෙනෙහි කිරීම නිසා තමයි තරහ ඇති වෙන්නේ. එතකොට ඒක පැහැදිලි කරගන්න ඕන එක තමයි අපිට හිතෙන හැමදෙස්සෙම ඔයා නිසා මෙයා නිසා අරක නිසා මේක නිසා මට තරහාවයි කියන එකනේ. එහෙමනේ වෙන්නේ. ඒ වුණාට ඒ අපේ වැරද්ද. මොකද්ද? මම දැන් එතෙන්ට එන්න හදන්නේ විදර්ශනා කතාවේදී තියෙන එතෙන්ට සම්බන්ධතාවය. මේ දේ නිසා මෙයා නිසා අරයා නිසා මට තරහක් ආවයි කියලා හැමතිස්සෙම තරහට බාහිර වස්තුවක් සම්බන්ධ වෙනවනේ. බාහිර වස්තුවක් තරහ සම්බන්ධ වෙන තරහට සම්බන්ධ වෙනකොටම මට තරහ ආපු තැන හොයාගන්න බැරුව ගිහිල්ලා තියෙනවා. එන්න ඒ නිසා ඒකට කියනවා අයෝනිසෝ මනසිකාරය කියලා. එතකොට යෝනිසෝ මනසිකාරය වෙන්නේ තරහට බාහිර වස්තුවක් සම්බන්ධ නොකර ඉන්නවා. ඒ කියන්නේ තරහා එනකොට අපි කරන්නේ දැන් අපි හිතමු කවුරු හරි බනිනවා කියලා. අහවලා බැන්නා කියලා නේද අපි ගන්නෙ. ඒක තමයි නුවණින් මෙනෙහි නොකිරීම. නැත්තම් අයෝනිසෝ මනසිකාරය. ඒ නිසානේ උඹතෝ අරූමු වර වර කියාගෙන යන්නේ නේද? එහෙම අපේ තියෙනවනේ. එතකොට ඒ අයෝනිසෝ මනසිකාරය. ඒ කියන්නේ අර ඇහිච්ච shabdයට හේතු කෙනෙක් බාහිර කෙනෙක් බාහිර පුජ්‍යලයක් සත්වයක් සම්බන්ධ වෙලා කෙනෙක් ගැට ගහලා කොහේ හරි ගිහිල්ලා ඊළඟට මේ බාහිරට ගැටයක් ගහගෙන ඉන්නේ කොයි වෙලාවෙත් ලිහෙන්න දෙන්නෙම නැහැ. අල්ලගෙන ඉන්නේ. එතකොට දැන් අයෝනිසෝ මනසිකාරය නිසා තරහට කෙනෙක් හම්බ වෙනවා. දෙයක් හම්බ වෙනවා. නේද? ඒ නිසානේ සමහර වෙලාවට හට්ටි වලම් පොළවේ ගහන්නේ. ඒ නිසානේ බල්ල බලල්ලුන්ට පව පයින් ගහන්නේ. බාහිරින් කෙනෙක් හම්බ වෙච්ච ගමන් තරහට ඒ කියන්නේ අපි අයෝනිසෝ මනසිකාරයෙන් තමයි මේ මෙනෙහි කරලා තියෙන නිසා තමයි කපන්න කොටන්න මරන්න අවියායුධ අරගෙන යන්න හේතු හැදෙන්නේ එතන. ඊළඟට යෝනිසෝ මනසිකාරයෙන් මෙනෙහි කරන කෙනාට ඔය ඇත්තන්ගේ උත්තර වලින් සඳහන් වුණේ කමල් මහත්තයා ඒ වගේම මේ ලානිනෝන එහෙම මතක් කරේ අසවලා කියන දේ ගන්න නැත්නම් මේ විදිහට මෙහෙම ගන්න නැත්නම් මෙහෙම වෙනවා කියන අදහසින් මතක් කරේ යෝනිසෝ මනසිකාරයෙන් ගන්න ඕනි කියන එක. ඇයි යෝනිසෝ මනසිකාරයෙන් ගන්නවා කියන්නේ? යෝනිසෝ මනසිකාරයෙන් ගන්නකොට මෛත්‍රී නිමිත්තන එන්න ඕනි තරහ වෙනුවට යෝනිසෝ මනසිකාරයෙන් බලනකොට බාහිර කෙනෙකුට බාහිර දෙයකට හේතුවක් හැදෙන්නේ සම්බන්ධ කෙනෙක්ටයි වෙන්නේ. එතකොට හැමතිස්සෙම තරහ කියන ගාවි කොහෙන්ද? ඇතුලේ. ඇතුලෙන් ඉපදුනේ. එතකොට තරහ ඇතුලෙන් ඉපදෙච්ච බව දන්නේ නැති නිසා අහවලා නිසා තරහවයි කියන තැනකින් අපි අයෝනිසෝ මනසිකාරය පාවිච්චි කරනවා. යම් කෙනෙක් දන්නවා නම් තරහ කියන එක හැදෙන්නේ මේ ඇතුලෙන් කියලා ඒ කෙනා බාහිරින් හේතු හදන්නේ නැහැ ඇතුළම දකිනවා මෙන්න මේ නිසා තමයි මෙහෙම වුනේ කියලා. එහෙම දකින කෙනාට බාහිරත් එක්ක ගැටෙන්න දෙයක් නැහැ මේක නිකන් හොඳ සංකල්පයක් විතරයි කියන තැනින් අරගෙන හැප්පෙන්නේ නැතුව ඉන්න මානසිකත්වයට ගොඩ නැගෙනකොට එතන මෛත්‍රී සිත උපදින්න තියෙන අවස්ථාව එනවා හැබැයි මෛත්‍රී සිත ඉබේ පහළ වෙන්නේ උපද්දවන්න ඕන. ඉබේ එන්න බෑ මෛත්‍රී සිත. තරහ නැති කරන්න ඕනේ මෛත්‍රී සිත උපද්දවන්න ඕන. මොකද තරහා ගන්නේ නැතුව හිටියයි කියන්නේ මෛත්‍රී සිත උපදිනවයි කියන එකට නමක් නෙවෙයි. තරහ ගන්න නැතුව ඉන්නවයි කියන්නේ මෛත්‍රී සිත උපදිනවයි කියන එකට නමක් නෙවෙයි. හේතුව අපි හිතමුකෝ දැන් කවුරු හරි මට මොනවා හරි කිව්වොත් මම ඔන්න තරහ ගන්නෑ. මම ගණන් ගන්නෙ නෑ, තරහ ගන්නෙ නෑ, ඇලෙන්නේ ගැටෙන්නේ නැතුව ඉන්නවා. හැබැයි අහවලාමට මෙහෙම කිව්වානේ කියලා මතක් වෙන්න පුළුවන් නේද? මං හැප්පුණෙත් නෑ, ඇලුනෙත් නෑ, ගැටුනෙත් නෑ. හැබැයි අසවලාමට මෙහෙම කිව්වා කියලා මතක් වෙනවා. එතකොට මම ඇලුන් නැති වුණාට ගැටුන් නැති වුණාට අර එයා මෙහෙම කිව්වා කියන බැඳීම හැදිලා තියෙනවා නේද එතන. එතකොට යම් කෙනෙක් එයා මෙයා කියන තැනින් ගන්නෙත් නැතුව බාහිර සම්බන්ධයක් හදන්න නැතුව සත්පුජ්‍යල සංඥාවෙන් ඉවත් වෙමින් යම් කෙනෙකුට පුළුවන් නම් තරහ කියන එකට තරය මෛත්‍රියයි කියලා මෛත්‍රීසිත දියුණු කරන්න උපද්දවන්න එතකොට අර බාහිර කෙනෙක් නිසා හෝ Taman නිසා හෝ තරහ ගන්න හැදෙන හේතු ටික Taman තුළින් නැති වෙනවා. ඒ හේතු වෙන්නේ මෙහෙම තරහ ගන්නෙ නැතුව හිටියට මෛත්‍රිය ඉබේ උනන්නේ නැහැ. මෛත්‍රිය කියන එකත් ගන්න ඕන එකක්. එතකොට වෙන්නේ මෛත්‍රිය ප්‍රතිවිරුද්ධ දේ විදියට පුහුණු කරගෙන පුහුණු කරගෙන යනකොට තරහට හම්බ වෙන්න තැනක් නැතුව යනවා. එතකොට මෛත්‍රිය එළඹ හිටිනවා. මෛත්‍රිය එළඹ හිටිනකොට තරහ බැහැර වෙලා යනවා. ඒ නිසා මෛත්‍රියත් උපද්දන. ඒ නිසානේ මෛත්‍රී කරන්න කිය. තරහ නොගෙන ඉන්නකොට මෛත්‍රී ඉබේ පහළ වෙනවනම් මෛත්‍රිය කරන්න කියන්න ඕනේ නැහැ. මේ එකක්වත් ඉබේ පහළ වෙන්නේ නැහැ. හිතේ සමාධිය කියන එක ඉබේ එන්නේ නැහැනේ. යෝනිසෝ මනසිකාරය තිබෙන්නේ නැහැ. අයෝනිසෝ මනසිකාරය තිබෙන්නේ නැහැ. අපිට වෙලා තියෙන අයෝනිසෝ මනසිකාරය කියන එකට අනවරාග්‍ර සංසාරෙම මුළු සසර පුරාම දීලා තියෙන තැන එතෙන්ට. ඒ නිසා මේක ඉබේ ළඹ හිටිනවා. මේසක අයෝනිසෝ මනසිකාරයට හේතු නැතු වෙන්නේ නැහැ. යෝනිසෝ මනසිකාරයට හේතු තියෙනවා. ඒ නිසානේ යෝනිසෝ මනසිකාරය කියන්නේ නිවන නෙමෙයිනේ. යෝනිසෝ මනසිකාරය කියලා කියන්නේ අයෝනිසෝ මනසිකාරය නැති කරගන්න තියෙන හේතුව. එතකොට අයෝනිසෝ මනසිකාරයයි තරහට හේතුවයි දෙක එකතු වුණාම තරහ හැදෙනවා වගේ යෝනිසෝ මනසිකාරයයි මෛත්‍රී නිමිත්තයි එකතු වුණාම මෛත්‍රිය උපදිනවා. ඒක තමයි උපකාර වෙන්නේ ඉස්සරහට වඩන්න. එතකොට ඒ විදිහට ඒ දෙන්නගේ සම්බන්ධතාවය එහෙම හැදෙනකොට විදර්ශනා වඩන්න කොහොමද ඔය කාරණාව පාවිච්චි කරන්න කියන එක තමයි අන්තිමට මේ විනාඩි කිහිපය ඇතුළත ගන්න වෙන්නේ. ඒක මේ විදිහට තමයි පරිසරය හදාගන්න වෙන්නේ. දැන් විදර්ශනාවට අවශ්‍ය කරන බොහොමයක් කාරණා විටින් විට කියවිච්ච නිසා මම කෙටි කරගෙන කාරණාව කියාගෙන යන්නම් මේ ඉන්න බොහෝ දිනකට මේ කාරණා ටික වැටහෙනවා ඇත්තටම. දැන් අපිට ඕනේ තරහ නැති කරගන්න නම් තරහ නැති කරගන්න අපිට හේතු වන ධර්මතා ටිකක් පුහුණු කරන්න ඕනේ. මෛත්‍රී භාවනාව සියලු සත්වයෝ සුවපත් වෙත්වා නිදුක් වෙත්වා නිරෝගී වෙත්වා කියන තැනකින් වඩාගෙන යන්නේ එක ක්‍රමයක් විදියට. ඒ කියන්නේ බුදුරජාණන් වහන්සේ දේශනා කළා තියෙනවා යම් කෙනෙක් කෙරෙහි තරහ ඇති වෙනවා නම් ඒ කෙනා කෙරෙහි මෛත්‍රී සිතින් බලන්න කියලා. ඒත් බැරි නම් කරුණාවෙන් බලන්න කියනවා. ඒත් බැරි නම් උපේක්ෂාවෙන් බලන්න කියනවා. ඒත් බැරි නම් කර්මය කර්මඵලය අනුව බලන්න කියලා කියනවා. ඒ කියන්නේ එයාත් කර්මානුරූප හැදිලා තියෙන්නේ මාත් කර්මානුරූප හැදිලා තියෙන්නේ. ඒ නිසා ඉතින් තරහ අරගෙන වැඩක් නැහැ නේ කියලා. ඒත් බැරි නම් අමතක කරන්න කියනවා. එතන හොඳ පොයින්ට් එකක් තියෙනවා. මොකද්ද? තරහ කියන්නේ කියන්නේ මතක් කරොත් නේද? එහෙම ඒ නිසානේ කියන්නේ ඕකාව මතක් වෙන වාරයක් පාසා මගේ ඇඟේ මාළු නටනවා කියලා එහෙම කට්ටිය කියනවා නේද? ඒ මතක් කරොත් නේ දෙන්නේ. බලන්න තරහ ආවොත් කෙනෙක් ගැන මෛත්‍රී කරන්න කියනවා, කරුණාවෙන් බලන්න කියලා කියනවා, උපේක්ෂාවෙන් බලන්න කියනවා, කර්මය කර්මඵල යනුව බලන්න කියනවා. එකක්වත් හරියන්නේ නැත්තම් මොකද කියන්නේ? අමතක කරන්න කියලා කියනවා. මෙනෙහි කරන්න එපා කියලා. ඇයි? මොනවා කරත් ඒ ගැන මෙනෙහි කරොත් තමයි ප්‍රශ්නේ. එතකොට බුදුරජාණන් වහන්සේ එහෙම දේශනා කරන්නේ ඇයි? එක එක විදියට මේ තරහ නැති කරගෙන ක්‍රම තියෙනවා. ඊළඟට අපි එහෙම උත්සාහ කරන්නේ මොකටද? මොනවා ක්‍රමයකින් හරි මේ තරහ යටපත් කරගන්න නේද? එක එක ක්‍රම දාලා අපි බලන්නේ තරහ යටපත් කරගන්න. සමහර වෙලාවට බෙහෙත් දෙනකොට අසනීපයකට අපි එක සැරේටම අවසාන උත්තරය හොයන්නේ නැහනේ. එක එක ක්‍රමවලට බලනවා මේ බෙහෙත් වලින් පුළුවන්ද මේ බෙහෙත් වලින් පුළුවන්ද කියලානේ. බැරි නම් තමයි අවසානයට කපන්න කොටන්න හරි මොකක් හරි ලොකු දෙයකට යන්නේ. ඒ වගේ අපි ඉස්සෙල්ලා උත්සාහ කරනවා. දැන් අපි ඔය මේ මම මේක මේ කියන්නේ සමත විදර්ශනා වශයෙන් මේක වඩන්න ඕනේ කියන තැනට මේ කතා වෙන නිසා දැන් ඔය ඔයත් කියනවනේ අපි කාර්යාලයට ගියාම හරි මොනවා හරි දෙයකට ගියාම හරි ඉස්කෝලේදී හරි වැඩපළේදී හරි ගෙදරදී හරි මගතොටේ හරි අහල පහල උදවියත් එක්ක හරි අර දැන් මතක් කරේ මේ එක එක නායකයෝ ගැන එහෙම ලංකාවෙත් එහෙමයි හිටියනේ එතකොට ඒ කවුරු ගැන හරි අපි තරහ නැති වේවා මං කෙරෙහි හිතවත් වේවා ආදී විදියට හරි ඒගොල්ලෝ මට මෙහෙම උදව් කරත්වා ආදී විදියට සුවපත් වෙත්වා නිදුක් වෙත්වා කියලා මේ ඒ ඒ තැන් අරමුණු කරගෙන එක එක්කෙනා අරමුණු කරගෙන සහ මට වාසි වෙන විදියට ආදී විදියට මම මෛත්‍රිය පාවිච්චි කරනවා නේද? ඔය තමයි ඔය තරහ හොරතල් කරන විදිය. ඔය තරහ හොරතල් කරනවා දාගෙන ඇයි? ඉතින් මගේ තරහ නැති වෙන්න මෙහෙම කරොත් හරි අරම කරොත් හරි කිය කිය අපි කරන්නේ මේ ඒක බෝල පාස් කරන එක. ඒක එක ක්‍රමයක්. ඒ ක්‍රමයට විතරක් තරහ නැති වෙන්නේ ඔය කරන් නලවනවා. ඒ නලව නලව ඉන්න නිසා තමයි අවුරුදු 15 20ක් මෛත්‍රී කර කර ඉන්න වෙලා තියෙන්නේ. ඇයි එයාට මෛත්‍රී කරනවා, මෙයාට මෛත්‍රී කරනවා, අරයට මෛත්‍රී කරනවා. අපේ මෛත්‍රී භාවනාව ඇතුලේ අන්තිමට ඉන්නව නේද මේ විවිධ චරිත විවිධ පුජ්‍යලයෝ ඉන්නවනේ ඒ ටික ඔක්කොම අදාළ වෙන්නේ මෛත්‍රී භාවනාවේ සමත කොටසට ඒ නිසා තමයි මම නිතර මතක් කරපු කාරණාවක් මෛත්‍රී භාවනාව සම්බන්ධව කතා කරනකොට කර්ණීමෙත්ත සූත්‍රයේ තියෙන කාරණාව බලන්න කියලා ඒකේචිපාන බහුතත්ති තසාවා තහවරාවානම සේසා කියලා කොටසක් තියෙනවනේ බය ඇති බය නැති ශරීර වශයෙන් ප්‍රමාණ විදියට තියෙන පෙනෙන නොපෙනෙන දුර ළඟ ඉන්න ඉපදුණු ඉපදෙන්න ඉන්න ඒක තමයි බෙදිල්ල ඔය කියන කට්ටිය ඔය ඕන දිශාවක දස දිශාවෙම ඉන්න පුළුවන් නේ ඔය කියන අය අර ස්ත්‍රී පුරුෂයන් අතර ඕන තැනක ඉන්න පුළුවන් හත් ආකාරයකට පස් ආකාරයකට දහ ආකාරයකට ඕන විදිහකට ඉන්න පුළුවන් ඔය කණ්ඩායම. එතකොට ඒ අය පිළිබඳව මෛත්‍රී සිත ඇති කරගන්නවා. ඒක තමයි සමත ක්‍රමයට යන විදිහ. විදර්ශනා ක්‍රමයට යනකොට අපි කෙලෙස් හොරතල් කර කර ඉන්නේ නැහැ. තරහ හොරතල් කර කර ඉන්න නලව නලව ඉන්න ගතියක් හැදෙන්නේ නැහැ. ඇයි? එහෙම කරන්න තැනක් හම්බ වෙන්නේ නැති නිසා. දැන් අපිට මම මුලින් මතක් කරේ අයෝනිසෝ මනසිකාරය නිසා අසවලා නිසා අසවල් දේ නිසා මට තරහ ආවා කියන තැනක් හම්බ වෙනවනේ. ඒ එහෙම හම්බ වෙන්නේ සම්මාදිට්ඨිය නැති නිසා අපිට. ඇයි? හැමතිස්සෙම සත්වයක් පුජ්‍යලයක් ඉන්නවා කියන තැනකින් අපිට ගන්නෙ. ඒ නිසානේ කියන්නේ අසවලාමට බැන්නා අසවලාමට ගැහුවා කියන තැනකින් එනව නේද අපි. අක්කොච්චි මං අවදි මං අජිනි මං ආසි මේ කියලා බුදුහාඳුර දේශනා කරලා තියෙන අසවලාමට බැන්නේ ගැහුවේ පාර ගැසුවේ ඉන් පාස් කරේ ආදී විදිහට අපි කියනවනේ නේද ඒ එන්නේ අපි ගන්න විදිහ අනුව. ඒ කියන්නේ මම ඉන්නවා, තව කෙනෙක් ඉන්නවා. ඒ නිසා මට අහවලා මෙහෙම කිව්වා. එතනින් එනවා. ඒ එනකොට ඒක අයෝනිසෝ මනසිකාරය. යෝනිසෝ මනසිකාරයට එනකොට මමත් අසවලෙක් කියන කාරණාවක් හම්බ වෙන්නේ නැහැ. මම ඉන්නකම් අහවල්ලු හම්බ වෙනවා මට. අහවල්ලු ඉන්නකම් මාවත් මට හම්බ වෙනවා. මම නැත්තම් අසවල්ලු නැහැ. අසවල්ලු නැත්තම් මම අන්න එතෙන්ටයි යෝනිසෝ මනසිකාරය කියලා කියන්නේ. එතකොට යම් කෙනෙක් නුවණින් මෙනෙහි කරනවා දැන් කායානුපස්සනාව වඩනකොට කායානුපස්සනා සතිපට්ඨානය ආනාපාන සතියෙන් පටන් ගන්න නවසීවතිකේ දක්වා වඩනකොට මේ රූපය කෙස්ලොම් නියදත් සම්මස්නහර වලින් හැදුණු තමන්ගේ කියන රූපයත් කෙස්ලොම් නියදත් සම්මස්නහර නිසා සතර මහා ධාතු නිසා හටගත්තු අනුන්ගේ කියන බාහිර අම්මා තාත්තා අඹ දරුවෝ හරක බාන ආදී විදියට මේ බාහිර වස්තුත් හම්බ වෙනවානේ ඒ සියල්ලම මේ හිත නිසා වැඩ කරන විඥාණය නිසා වැඩ කරන මමය මගේ කියන හැඟීමකින් හදාගත්තු දෙයක් කියන නුවණින් බලනවා නම් ඒ අයට යෝනිසෝමනසිකාරය තමයි එතන සකස් වෙන්නේ. ඒ කියන්නේ ඒක තව ටිකක් සරල කරන්න ගියොත් ඔය ඇත්තන්ට පුළුවන් මේ වෙලාවේ මම අල්ලනවා කියලා නැත්නම් තමන්ව මගේ ඇඟ මං අල්ලනවා කියලා ඔළුව අල්ලගෙන බලන්නකෝ. ඔළුව ඇල්ලුවොත් අහුවෙන්නේ මොනවද? කෙස් ටිකනේ අහුවෙන්නේ. එතකොට මම කියලා ඇල්ලුවට අහුවෙලා තියෙන්නේ මොනවද? කෙස්. මම මගේ අත අල්ලනවා කියලා අල්ලනවා. ඇල්ලුවොත් අතද අහුවෙන්නේ, හැමද අහුවෙන්නේ. හැම අහුවෙන්නේ. එතකොට දැන් මේ ඇඟේ පඨවි ධාතුවෙන් 20ක් වෙන කොටස් ටිකෙත් ආපෝ ධාතුවෙන් 12ක් වෙන කොටස් ටිකෙත් කොයි කැල්ලුවත් මම අල්ලනවා කියලා ඇල්ලුවොත් මම තමයි මේ කියලා ඇල්ලුවොත් අහුවෙන්නේ මොනවද? ඒ ඒ කොටස් ටිකනේ අහුවෙන්නේ. දැන් ඔය සෙම සටු කබ කඳුළු ටිකක් එහෙම ඇල්ලුවොත් එහෙම මම අල්ලනවා කියලා සෙම ටිකක් අල්ලන්න පුළුවන්ද අපිට? මම අල්ලනවා කියලා මුත්‍රා ටිකක් අල්ලන්න පුළුවන්ද අපිට? බෑනේ අහුවෙන්නේ මොනවද? ආපෝ ධාතුව හෝ පඨවි ධාතුව තමයි හම්බ වෙන්න තියෙන්නේ. ඒ කියන්නේ සෙම සටු කබ කඳුළු ටිකක් තමයි අතට අහුවෙන්නේ නේ. දැන් ඒ විදිහට මම මගේ නෝනාව අල්ලනවා පුතා අල්ලනවා දුව අල්ලනවා කියලා ඇල්ලුවත් අහුවෙන්න තියෙන්නේ මොනවද එතකොට? ඒම ටිකක් තමයි අහුවෙන්න තියෙන්නේ. කෙස් ටිකක් අහුවෙයි, හැම අහුවෙයි, ඕවා තමයි අහුවෙන්න තියෙන්නේ. දැන් එතකොට එහෙනම් මම කියලා ඇල්ලුවත් අහුවෙන්නේ සතර මහා ධාතු. අසවලා කියලා ඇල්ලුවත් අහුවෙන්නේ සතර මහා ධාතු. මේ එහෙනම් මම කියලා කියන්නේ මේ සතර මහා ධාතු තියෙන තැනක හැදිච්ච සිතුවිල්ලක්. එයි කෙස්වලත් මම නෑ, ලොම්වලත් මම නෑ, හැමෙත් මම නෑ. අල්ලන අල්ලන හැමතැනම අහුවෙන්නේ එක එක ඒවා මිසක මම අහුවෙන්නේ නෑ. එතකොට මේ දේවල් ටික එකතු වෙච්ච තැනකදී මම කියන හැඟීමක් තියෙනවා. අන්න ඒ හැඟීම තමයි ඔය අහුවේ. එතකොට මම කියන හැඟීමෙන් දේවල් ඇල්ලුවම අහුවෙන්නේ ඒ දේ මිසක මම නෙවෙයි. ඒ නිසා රූපය මමයි කියලා හිතාගෙන ඉන්නවා. මේක පුටුවක් කියලා ඇල්ලුවොත් අහුවෙන්නේ පටවි ගතිය. තද ගතිය අහුවෙනවා. පුටුව නෙමෙයි අහුවෙන්නේ. හැබැයි හිතේ තියෙනවා මේක පුටුවේ කියලා. අන්න ඒක මමත්වය. එතකොට පටවි ධාතුව පටවි ධාතුවේ හැටියට දන්නේ නැතිකම නිසා පටවි ධාතුවට ඇලෙනවා. ඒකට කියනවා මම කියලා. යම් කෙනෙක් මේ තමන්ගේ කියන කෙස්ලොම් නියදත් ටික පටවි ධාතුවයි ආපෝ ධාතුවයි ආදී විදියට අරගෙන ඒ ටිකේ නොඇලී හිටියොත් නුවණ උදා වෙනවා බාහිර තියෙන්නේ දෙබඳු දේවල් කියලා එහෙනම් මේ බාහිරින් අහුවෙන්නේද පටවි ධාතු ආපෝ ධාතු තමයි මේ අහුවෙන්නේ කියලා දන්නවා. ඒ නිසා ඒක කම්පයා කරලා බලාගන්න මේ විදිහට තමන්ගේ ශරීරයේ තියෙන කෙස්ලොම් නියදත් ටිකත් බාහිරින් හම්බ වෙන ඇඳපුටු මේස ගස් කොළන් ආදී දේවල් ටිකත් සමානයි. පටවි. තමන්ගේ සෙමසොටු කබ කඳුළු ටිකත් බාහිර හම්බෙන ඇලදොල ගංගාවල වතුර ආදී ඒවත් සමානයි. ආපෝ. ඊළඟට තමන්ගේ ඇඟේ තියෙන උෂ්ණය සීත උෂ්ණ දෙකත් බාහිරින් හමු වෙන රස්නෙන් හම්බ වෙන දේවල් ටික තේජෝ සමානයි. ඊළඟට තමන්ගේ ඇඟේ තියෙන වායුවත් පුම්බන හකුලන ගතියත් ආශ්වාස ප්‍රශ්වාස ආදී වායුවත් බාහිරින් හමන හුලඟත් සමානයි. එතකොට එහෙනම් මේ පඨවි ආපෝ තේජෝ වායෝ කියන සතර මහා ධාතු ටිකේ සමානත්වයක් තියෙනවා. කොහේ ඇල්ලුවත් මම කියලා අහුවෙන්නේ මේ දේවල් ටික. ඒ ටික එහෙම දකින්නකට කියනවා යෝනිසෝමනසිකාරය කියලා. යම් කෙනෙක් එහෙම දකිනකොට බාහිරිනුත් දකිනකොට ඒ විදියට. එහෙනම් මේ සතර මහා ධාතු ටික තියෙන තැනක නේද මේ මම කියන හැඟීමක් ඇති වෙලා තියෙන්නේ කියලා දකිනකොට හේතු නිසා නේද එහෙනම් මේ ටික හටගෙන තියෙන්නේ කියලා දකිනකොට එතෙන්දී ඒ කෙනාට යෝනිසෝ මනසිකාරය උපදිද්දී ඒ යෝනිසෝ මනසිකාරය නිසාම මොකද වෙන්නේ? මම කියලා දෙයක් ගන්න විදිහක් නැහැ කියලා මේකේ තේරෙන්න පටන් ගන්න. ඒ කියන්නේ අනිත්‍ය පේන්න පටන් ගන්න. වෙනස පේන්න පටන් ගන්න. වෙනස පේන්නේ ඇයි? මේ හේතුවකින් හටගත්තු එකක් මම කියලා ගන්න දෙයක් නෑ නේද කියලා නුවණක් උදා වෙනවා. එයා දැනගන්නවා යම් විදියකින් මම මේ පටවි ගත්තොත් මම කියලා. මට දුක හම්බ ඇයි? අම්මා මැරුණා තාත්තා මැරුණා දුව මැරුණා පුතා මැරුණා දුව ලෙඩ වුණා පුතා ලෙඩ වුණා කියලා මම දුක් වෙනවනේ. ඉතින් මොකද්ද මේ වෙලා තියෙන්නේ? සතර මහා ධාතු වෙනස් වෙනකොට මගේ හිත ලෙඩ වෙලා තියෙනවා. හිත දුක් වෙනවා. ඒතර දුක කියන්නේ මොකද්ද? ජාති දුක, ජරා දුක, මරණ දුක, ශෝක පරිදේව දුක්ඛ දෝමනස කියලා හම්බෙන්නේ ඒ ටිකනේ. එතකොට ඒ දේවල් බාහිර සතර මහා ධාතු වෙනස් වෙනකොට මොන හිත ලෙඩ වෙනවා. එහෙනම් මේ දුක කියලා එන්නේ මොකද්ද? ධාතු වෙනස් වෙනකොට හැදෙන සංකල්පයක් නේද එහෙමනම්? එතකොට මම කියලා මේ සතරමහා ධාතු ටික ගන්න තාක්කල් මට මේ දුක නැති වෙන්නේ නෑ කියලා Tamanට නුවණක් එනවා. එතකොට බාහිරටත් වෙන්නේ ඒක. දෙපැත්ත සම්බන්ධ කර කර බලනවා. එහෙම බලනකොට ඒකට යෝනිසෝ මනසිකාරයෙන් බලනවා කියලා කියන නුවණින් මෙනෙහි කරනවා කියලා කියනවා. ඒ බැලිල්ලම තමයි විදර්ශනා. එහෙම බලනකොට කියනවා එහෙනම් මේ සතරමහා ධාතු වෙනස් වෙන නිසා නේද මට මේ දුක එන්නේ. අර අනිත්‍ය මෙනෙහි වෙනවා. සතර මහා ධාතු වෙනස් වෙනවා කියලා කියන්නේ එහෙනම් දැන් මේ දුක ඇවිල්ලා තියෙන වෙනස් වීම නිසානේ. වෙනස් වෙනකොට නේ දුක එන්නේ. වෙනස් වීම නේද මේ අසුබය කියලා කියන්නේ. එතකොට වෙනස් වෙන නිසා දුක නිසා නේද අසුබය වෙන්නේ අපිට. හොඳයි කියලා ගන්න බැරි. එහෙමනම් මේක ආත්මයි කියලා ගන්නත් බෑනේ. දැන් වෙලා තියෙන්නේ මොකද්ද අපිට? මේක රූපයක් මේ අසවලා මේ අසවල් දේ මේ අසවල් කෙනාගේ හඬ මේ අසවල් දේ කියලා ගන්නකොටම වෙන්නේ අනිත්‍ය දුක්ඛ අනාත්ම කියන ධර්මතාව ටික අපෙන් ඈත් වෙලා ගිහිල්ලා නিত্য සුඛ ආත්ම කියන ධර්මතාව ටික අපිට ඇවිල්ලා. ඒ කියන්නේ අපි කෙලෙස් අරගෙන නිකෙලස් බව නැති කරලා. පැහැදිලි වෙන්න ඕනි කියන එක අපි කෙලෙස් ටික බාර අරගෙන නිකෙලස් බව අයින් කරලා දාලා. දැන් අපි අනිත් පැත්තට කරන්න හදන්නේ මේ. ඒක ගේන්නයි යෝන කරන්නේ. එතකොට අපි දැන් නුවණින් මෙනෙහි කරනවා කියන්නේ ඒකට. අයෝනිසෝ මනසිකාරය කියන්නේ කෙලෙස් ඇති වෙන විදිහ. යෝනිසෝ මනසිකාරය කියන්නේ කෙලෙස් නැති වෙන විදිහ. එහෙනම් යම් කෙනෙක් මේ ඇති වෙන්නේ හේතුවකින් හටගත්තු ස්වභාවයක් නේද? සතරමහා ධාතු තියෙන තැනක යෙදෙන සංකල්පයක් නේද මේ මම කියන්නේ. සතරමහා ධාතු යෙදෙන තැනක තියෙන සංකල්පයක් නේද අසවලා කියන්නේ. නෝනා කියන්නේ, අම්මා කියන්නේ, දුව කියන්නේ, පුතා කියන්නේ, දායකයෝ, හාමුදුරුවෝ ඔය ඔක්කොම දේවල්. බාහිර, සචේතනික, අචේතනික සියල්ල. සහ අභ්‍යන්තර. මේ සියල්ල මම කියලා නැත්තම් මේ සංකල්පයක් විදිහට යෙදෙන තැනක යෙදෙන සතර මහා ධාතු ගොඩක් නේද කියලා මෙනෙහි කරලා බලනවා. එතකොට මේ සතර මහා ධාතු ගොඩකට නේද මම කියලා කියාගෙන ඉන්නේ. අහවලා කියලා කියන්නේ. එහෙම මේ සතර මහා ධාතු ගොඩේ කියලා මෙනෙහි කරද්දී නුවණක් උපදිනවනේ. අන්නේ උපදින නුවණ තමයි අපි වර ගැටෙන් ලිහන්නේ. මේ සතර මහා ධාතු ආයත් සතර මහා ධාතු මේකත් සතර මහා ධාතු දැන් මේ දෙක නිසා මෙහෙමුනේ කියලා කිව්වයි කියලා කෙලෙස් නැති වෙන්න බෑ. ඒ දෙක දකින නුවණක් එනවනේ. අන්නේ නුවණ අපිව ස්ථිරකාර තැනකට ගෙනියනවා නැවත මේකේ ගැට නොගහන්න. එතෙන්ට තමයි අපි විදර්ශනාව කියලා කියන්නේ ප්‍රඥාව කියලා කියන්නේ නුවණ කියලා කියන්නේ සම්මාදිට්ඨිය කියලා කියන්නේ. එතකොට එහෙම උදා වෙන නුවණ නිසා අපි මොකද වෙන්නේ? ආයෙ බැඳෙන්නේ නැහැ. අපි දන්නවා මේ මගේ ඇඟ කියලා අල්ලන්නේ නැහැ ඊළඟට. අහවලා කියලා අල්ලන්න බෑ අපිට. ඇයි? අහුවෙන්නේ සතර මහා ධාතු. අපි මුලින් එක පුහුණු කරගන්නවා. අහවලා කියලා මම කියලා ඇල්ලුවත් අහුවෙන්නේ සතර මහා ධාතු නේද කියලා මම මනසේ නුවණ උදා කරන යෝනිසෝ මනසිකාරය කරනවා. එහෙම කරන්න කරන්න මම එහෙනම් සතර මහා ධාතු තමයි හැමතැනම අහුවෙන්නේ කියන නුවණකට එනවා. එහෙම එනකොට මේ හිත ගිහිල්ලා අහවලා කියලා බඳින්නේ නැහැ. අහවලා කියලා මම කියලා හිත අතන මෙතන බඳින්නේ නැතිනම් මේ රාගය, ඇලීම, ගැටීම, තරහ, මම ඔයා මෙයා අරයා ගෙවල් දොරවල් ඉඩකඩම් හරක බාන වතු පිටි හාමුදුරුවෝ දායකයෝ ගිහියෝ පැවිද්ද මේ ඔක්කොම අන්තිමට මොනවද සංකල්පනා ගොඩක් නේද සංකල්පනා ගොඩක්නේ අපිට හම්බ වෙන්නේ එතකොට එහෙනම් තරහ කියන්නේ සංකල්පනාවන්නේ මෛත්‍රිය කියන්නේ සංකල්පනයක් කරුණාව කියන්නේ සංකල්පනාවක් ඇයි කරුණාව දැක්වයි කියලා කරුණාව හේතු කරන්න පුළුවන් කොහෙටවත් ගෙනහිල්ලා දැන් තරහ එහෙනම් තරහ ගත්ත කියලා තරහ කෙනෙකුට බාර දෙන්න පුළුවන් මේ ඔයාගේ තරහ මේ අරයාගේ තරහ කියලා. බෑ. මගේ තරහ කියන්නත් බෑ. ඊට පස්සේ ආ මම දැන් ඔයාට මෛත්‍රී කරනවා කියලා දැන් මෛත්‍රී කියලා කාගවත් ඇඟට දාන්න පුළුවන්ද මේ ඔයාට කරපු මෛත්‍රී කියලා. හේතු කරන්න පුළුවන්ද කොහෙටවත්? බෑ. මේක මනෝභාවයක් විතරයි. ගිය සතියේ විනීතනෝන ඇහුව ප්‍රශ්නයක් අන්තිමට මේ මනසේ ඇතිවෙන ධර්මතාවයක් නේද කියලා. ඒකම තමයි කාරණාව. අවසානෙට මේක මනෝමූලික කාරණාවක්. මෛත්‍රී කියන්නේ මනසෙන් උපදින එකක්. තරහ කියන්නේ මනසෙන් උපදින එකක්. ඇයි? මම කියන සත්වයක් පුජ්‍යලයක වශයෙන් ගන්න තැනක් නැත්තම්. අසවලා කියලා ගන්න තැනක් නැත්තම්. තරහ අරගෙන තියෙන්නේ මගේ කෙස් ටිකටද? ලොන් ටිකටද? අසවලාගේ මොකේටද තරහ අරගෙන තියෙන්නේ? එතකොට මම මෛත්‍රී කරනවා. මෛත්‍රී කරනවා කියලා කියන්නේ මගේ කෙස් ටිකටද ලොන් ටිකටද? හැබැයි ලංකාවේ ඔන්න එහෙම භාවනා ක්‍රමයක් නම් ඇවිල්ලා තිබුණලු පහුගිය කාලේ. මගේ කෙස් වලට මෛත්‍රී කරනවා. හැමේ කොටස් වලට මෛත්‍රී කරනවා. ඇට ටිකට මෛත්‍රී කරනවා. ඇඟේ කෑලි කෑලි අල්ලලා මෛත්‍රී කරනවා. ඒක හරි අමුතු භාවනා ක්‍රමයක්. මොකද එහෙම එකක් එන්න බෑ. මොකද මේ පටවි ධාතුවට කොහොම මෛත්‍රී කරත් පටවි ධාතුව පටවි ධාතුවම තමයි. ඒ නිසා තමයි මම මුලින් මතක් කරේ කොච්චර කල් භාවනා කරත් තාම තරහ වෙලා නැති වෙලා නැත්නම් ඉතින් කොච්චර කරත් එච්චරම තමයි ඉතින්. දැන් හොඳට හිතලා බලන්න මම මේ තරහ ගන්නවා කියලා තරහ අරගෙන තියෙන්නේ මගේ කෙස් ටිකට ලොන් ටිකටද මට මං ගැනම කේන්ති කියලා කියනවනේ එහෙම වෙලාවට හිතලා බලන්න මගේ කොයි කොටසටද මේ කොටස් 32කින් මට කේන්ති ඇවිල්ලා තියෙන්නේ ඊළඟට අහවලත් එක්ක මට මෙහෙම තරහයි කියලා හිතනකොට අහවලාගේ කොයි එකටද මං තරහ අරන් තියෙන්නේ ඒ විදිහට මෙනෙහි කරනකොට අපිට තරහ ගන්න තැනක් නැහැ ඊට පස්සේ මම මෛත්‍රී කරනවා මම අරවට අරයට මෛත්‍රී කරා මෙයාට මෛත්‍රී කරා මේ විදියට මෛත්‍රී කරා අරයා මට මෙහෙම দমনය වුණා අරම দমনය වුණා කියලා දැන් හොඳට හිතලා බලන්න මම මෛත්‍රී කරන කෙනෙක් හම්බ වුණොත් මගේ මෛත්‍රියට මට හම්බ වෙනවා කෙනෙක් අසවලාට මෛත්‍රී කරා මෙයාට මෛත්‍රී කරා කියලා කෙනෙක් හම්බ වුණොත් එතන සත්වයක් පුජ්‍යලයක් ඉන්නවද නැද්ද මම මට මෛත්‍රී කරගන්නවා කියලා කියනවා මං අහවලාට මෛත්‍රී කරා කියලා කියනවා මට මෛත්‍රී කරගත්තා කිව්වත් අසවලාට මෛත්‍රී කරා කිව්වත් අවසානෙට මෛත්‍රිය හම්බ වෙච්ච කෙනෙක් හිටියොත් මෛත්‍රිය ලැබෙන කෙනෙක් ඉන්නවා නම් එතන සත්ව පුජ්‍යල සංඥාව තියෙනවද නැද්ද මගේ මෛත්‍රිය කෙරෙන කවුරු හරි ඉන්නවා නම් මම අහවලාට මෛත්‍රී කරනවා අසවලෙක් ඉන්නවනේ මට එතකොට මං අහවලාට මෛත්‍රී කරා මට මෛත්‍රී කරා කියලා කිව්වොත් එතන සත්වයක් පුජ්‍යලයක් ඉන්නවද නැද්ද? ස්වාමීන් වහන්සේ මෙහෙම හිතුවොත් as a whole මං අහන්නේ ප්‍රශ්නයක්. ඒක නෙමෙයි. මං අහන්නේ ආ ඒක තමයි මං අහන්නේ. මගේ මෛත්‍රියට කෙනෙක් හම්බ වුණොත් හිතන්න මම දැන් ගෙෂාන් මහත්තයාට මෛත්‍රී කරනවා. ගෙෂාන් කෙනෙක් මට ඉන්නවනේ. ගෙෂාන් කෙනෙක් මට හම්බ වෙන තාක්කල් ඒ කියන්නේ සත්වයක් පුජ්‍යලයක් ඉන්නවනේ මට. අන්න ඒ මෛත්‍රිය නිවනට උපකාර වෙන්නේ නැහැ. ඒක සම්මා දිට්ඨිය නෙවෙයි. එතකොට මෛත්‍රී භාවනාවෙන් නිවන් දකින්න ඕන නම් මෛත්‍රී භාවනාව කෙරිච්ච මෛත්‍රී භාවනාවට අහු වෙච්ච මෛත්‍රී භාවනාව යොමු වෙච්ච මෛත්‍රිය පැතිරිච්ච තැනක් කෙනෙක් පුජ්‍යලෙක් නැති වෙන්න ඕන. ඇයි? මෛත්‍රී භාවනාව නිසා සත්වේ පුජ්‍යලෙක් බිහි වෙනවා නම් එහෙම නිවන් දකින්නේ කොහොමද? මමවත් බැරි නම්, අහවලත් බැරි නම් මට මෛත්‍රී කරගත්තත්, අහවලාට මෛත්‍රී කරත් මම ඉන්නවනම් සත්වයක් පුජ්‍යලයක් ඉන්නවනම් එතන මෛත්‍රිය ලෞකිකමයි ලෝකෝත්තර වෙන්නේ. ඒ මෛත්‍රිය සමතේ විතරයි. ඒ නිසා මෛත්‍රී භාවනාව නෙවෙයි කොයි භාවනාව වඩලා ඉවර වෙනකොට ආශ්වාස ප්‍රශ්වාසය බැලුවත් සත්වයේ පුජ්‍යලෙන් අවසානට හම්බ වෙන්න බෑ. හම්බ වුණොත් එතන හුස්ම ගන්න කෙනෙක් ඉන්නවා. හුස්ම ගන්න කෙනෙක් ඉන්න තාක්කල් හුස්ම ගන්න වෙනවා. හුස්ම ගන්න කෙනෙක් ඉන්න තාක්කල් සංසාරේ තියෙනවා. ඒතර සංසාරේ යනකම් මෛත්‍රී කරන්න වෙනව නේද? මෙහෙම ගත්තොත් අපිට. ඒතර මෛත්‍රියෙන් සසර නවත්තන්න ඕන නම් සත්‍ය පුජ්‍යලේ නැතුව ගන්න වෙනවා. ඒ නිසා තමයි සමතයේදී අසවලා අසවල් කෙනා අම්මා තාත්තා ආදී විදිහට අරගෙන මෛත්‍රී කරන්න. හැබැයි අපිට විදර්ශනාවට එනකොට විදර්ශනාවේදී කිසිම විදියකින් සත්‍යයක් පුජ්‍යලෙක් හම්බ වෙන්න බෑ. සත්‍යයක් පුජ්‍යලෙක් හම්බ වෙන්න බෑ කියන්නේ එහෙනම් මෛත්‍රී කරන මමෙක් ඉතුරු වෙන්න බෑ. මෛත්‍රී කරන තව කෙනෙක් හම්බ වෙන්න බෑ. එහෙම තව කෙනෙක් හම්බ වුණොත් වෙන්නේ අන්තිමට මට ඉතුරු වෙනවා කෑල්ලක් සමතයක් හම්බ වෙන්නේ. ඒ කියන්නේ මම නිවන් දකින මාර්ගයට යොමු වෙලා නැහැ. අන්න එතෙන්දී නුවණ ඕන කරන්නේ. දැන් සසඳන ඕන ඇහුව නේද? කොහොමද දැන් මේ නුවණින් මෙනෙහි කරන්නේ කියලා. ඒ මෙනෙහි කිරීමට එන්නේ මේ විදිහට. දැන් අපි ඔය කතා කරපු ඔක්කොම කාරණා ටික අරගෙන බැලුවාම දැන් තමන් මෙනෙහි කරලා බලාගන්න ඒ කියන්නේ මම සමතේ වශයෙන් වඩනකොට මට අම්මා තාත්තා දූ දරුවෝ මම ආදී විදිහට ගන්න. ඒකේ කිසි තරකයක් නැහැ. ඒ කැමති විදිහට ගන්න. ඒ කැමංගේ තරක කළා මේක දිනන්න බෑ කියලා ඒ කාරණාව. ඊට පස්සේ ආය අරගෙන මෙනෙහි කරලා බලන්න. එතෙන්දි එහෙනම් තාමත් අයෝනිසෝ මනසිකාරය වැඩ කරනව නේද? විදර්ශනාවට එනකොට යෝනිසෝ මනසිකාරයයි වැඩ කරන්න ඕන. යෝනිසෝ මනසිකාරය වැඩ කරනකොට සත්‍යයක් පුජ්‍යලයක් හම්බ වෙන්නේ නැති විදිහට යන්න ඕනේ. සත්‍යයක් පුජ්‍යලයක් හම්බ වෙන්නේ නැතුව යන්න නම් මේ මමය කියලා ඉන්න තැනක කෙස්ලොම් නියදත් සම්මස් නහර වලින් පිරිච්ච එකක් නේද මේ හම්බ වෙලා තියෙන්නේ. අසවලා කියලා ගත්තත් එහෙම දෙයක් නේද මේ තියෙන්නේ කියලා නුවණින් මෙනෙහි කර කර මෙනෙහි කර කර වඩන්න ඕනි වඩනකොට අන්තිමට මෛත්‍රිය ගිහිල්ලා හේතු කරන්න තැනක් හම්බ වෙන්නේ නැත්නම් තමයි විදර්ශනා භාවනාව විදිහට මෛත්‍රී භාවනාව ගන්න පුළුවන්කම තියෙන්නේ. ඒක තව දිග කතාවක්. ඉතින් ඔය කෙටියෙන් පුළුවන් තරමට තමයි කිව්වේ. දැන් ඔය ඇත්තට තියෙන මොන හරි ගැටලු තියෙනවා නම් කතා කරන්න පුළුවන්. හැබැයි ගොඩක් දිගට කතාව යන්න බෑ. දැන් 10ට විනාඩි 6ක් විතර තියෙන්නේ. විනාඩි 4ක් විතර වගේ අපිට තව ඉතුරු වෙලා තියෙන්නේ. ඉතින් බලන්න තව මොනවා හරි දෙයක් තියෙනවා නම් කතා කරන්න පුළුවන්. මම කියපු දේවල් තේරුණාද දන්නේ. ස්වාමීන් වහන්සේ මේ මේ ප්‍රශ්නේ ගිය ගියතරේ උදයක් ඇහුවා. මෛත්‍රියයි කරුණාවයි අතර වෙනස ඔබ වහන්සේට ටිකක් කෙටියෙන් පැහැදිලි කරන්න පුළුවන්ද? කරුණාව වඩනකොට බුදුරජාණන් වහන්සේ දේශනා කරන්නේ මෛත්‍රිය වඩන්න තරහ නැති කරගන්න, කරුණාව වඩන්න වෙහෙස නැති කරගන්න කියලා. දැන් ඔය අපි කෙලෙස් නිසා වෙහෙසටපත් වෙනවනේ, දුකටපත් වෙනවනේ. ඒ බව නැති කරගන්න කියලා. මහා රාහුලෝවාද සූත්‍රයේ දේශනාව තියෙනවා. කරුණාවෙයි මෛත්‍රී භාවනාවෙයි ලොකු පරතරයක් මට පේන්නේ නැහැ. මම උත්සාහ කරා අභිධර්මයේ සූත්‍ර පිටකයේ දෙකේම උකට උත්තර හොයන්න. නමුත් උත්තර හම්බ වෙන එකම තාලයකට ලොකු වෙනසක් පෙන්වන්නේ නැහැ. මෙන්න මෙහෙම අදහසක් මගේ ගුරුවරයෙක් උගන්වලා තියෙනවා. මෛත්‍රී භාවනාවෙන් කරන්නේ සුවපත් වේවා කියන එක. බලන්න මේ සබ්බේ සත්තා භවන්තු සුඛිතත්තා කියලානේ මෙත්ත සූත්‍රයත් උගන්වන්නේ. ඊළඟට කරුණාවෙන් කරන්නේ නිදුක් වේවා කියන අදහස. ඒ කියන්නේ දුකටපත් වෙච්ච කෙනෙක් අපි හිතමු අසනීපයටපත් වෙලා හොඳටම දුක් විඳින කෙනෙක් ඉන්නවා නම් ඒ කෙනාට දුක නැති වේවා, නිදුක් වේවා, නිරෝගී වේවා කියලා අදහසක් ඇති කරගන්නවා. ඒ වගේ අදහසකින් කරුණාව. ඒ කියන්නේ අනිත් අයගේ දුකේදී අපේ ඇතිවෙන සහකම්පන ස්වභාවය. අනේ මේ මනුස්සයට එහෙම නොවෙනවා නම් හොඳයි කියන අනුකම්පා ගහගත ස්වභාවය කරුණාව කියලා අදහස් කරන්නේ ඒ වගේ එකක් කියන එක තමයි පැහැදිලි කරන්නේ. අනුන්ගේ දුකේදී හදවත කම්පා කරන ස්වභාවය කියන එකක් අටුවාවල එහෙම එනකොට විස්තර කරනවා. එතෙන්දී කම්පා කරනවා කියලා කියන්නේ අර මමයේ මගේ කියන තැනින් අරගෙන කම්පා කරන එකකට නෙවෙයි. දැන් මෙහෙම කිව්වහම අනිත් අයට කරුණාව මෛත්‍රිය දක්වන්නේ නැහැ කියන තැනකට නෙවෙයි එන්න ඕන. මොකද සත්වයක් පුජ්‍යලයක් නැත්තම් මෛත්‍රී කරන්න කෙනෙක් නෑ නේද කියන තැනකින් ගන්න බෑ. මොකද සත්වයේ පුජ්‍යලේ නෑ කියලා කියන්නේ නෑනේ ධර්මයේ. සත්වයේ පුජ්‍යලයක් ඉන්නවා කිව්වෙත් නෑ ධර්මයේ. කිව්වේ හේතුවක් නිසා හටගත්තු දේවල් ටිකක් තියෙනවා කියන එකයි. එතකොට අපි හැමෝම හේතු නිසා හටගත්තු උදවිය. ඒ නිසා අපි හැමෝම උපන්න නිසා හටගත්තු දුක්ඛම් කරලු ටිකක් තියෙනවා. ඒ නිසා තමයි අපිට මෛත්‍රිය ඕන. ඒ නිසා තමයි කරුණාව ඕන. ඒ නිසා තමයි මුදිතාව ඕන. එතකොට අපි එතනින් ගන්න ඕන. දැන් අපි මම ගිය සතියේ කිව්වේ මෛත්‍රිය කියන්නේ ආලය සෙනෙහස නෙවෙයි කියලා. ත්‍රිය කියන එක ආදරය කියන තැනින් විග්‍රහ කරන්න බෑ. ඒතර දැන් අපි මේ කරන්නේ සියලු සත්වයන් කෙරෙහි ආදරයෙන් කරුණාවෙන් ආදරයෙන් සෙනෙහසින් බලන එක වෙනුවට මෛත්‍රියෙන් බලනවා. ඒතර අම්මා තාත්තා ගැනත් මව් සෙනෙහස පැත්තකින් තියලා කරුණාවෙන් මෛත්‍රියෙන් බලනවා. දූදරුව කෙරෙහි දූදරු සෙනෙහස පැත්තකින් තියලා ආලය පැත්තකින් තියලා කරුණාවෙන් මෛත්‍රියෙන් බලනවා. කරුණාවෙන් මෛත්‍රියෙන් බලනකොට සංසාරයට යන්නේ නැහැ. ආලයෙන් සෙනෙහසින් බැලුවොත් අම්මා දිහා බැලුවත් තාත්තා දිහා බැලුවත් දූදරුව දිහා බැලුවත් කවුරු දිහා බැලුවත් සංසාරයට යනවා. එහෙනම් කරුණාවයි මෛත්‍රියයි අතර ලොකු පරතරයක් නැහැ. ඒකෙදි අපි මෛත්‍රී සිත උපදින කෙනාට අනිත් අයගේ දුක නැති වෙනවා නම් හොඳයි කියන අනුකම්පා සහගත මෛත්‍රී සහගත අනුකම්පා සහගත ස්වභාවයක් උපදිනවා අනේ ඒ අයටත් මෙහෙම නොවෙනවා නම් හොඳයි මේ විදිහට මේක අවබෝධ වෙනවා නම් හොඳයි කියන තැනකින් උපදින අනුකම්පා සහගත භාවයක් කියන එකයි මට වැටහිලා තියෙන්නේ මං හිතන්නේ ඒකට තව අදහස් තියෙන්න ඕන කාලය පිළිබඳ හරස් වීමක් තියෙනවා. අපි මේක තව දිගට ගෙනියන්න ගියොත් එහෙම ලොකු වෙලාවක් අපිට යයි. ඒ දෙකේ පරතරයක් කතා කරන්න මම හිතනවා ඊළඟ දවසකට අපිට තව ටිකක් ඒක ගන්න පුළුවන්. මොකද සතර බ්‍රහ්ම විහරණ සම්බන්ධව නැවත සාකච්ඡාවක් අපිට කරන්න පුළුවන් බ්‍රහ්ම විහාර කොහොමද භාවනා කරන්න ගන්න කියන එක සම්බන්ධව ඒ නිසා අපි එතනින් මේ කතාව තියමු. මොකද කරුණා භාවනාව වෙනම කතා කරන්න පුළුවන්. උදේ මහත්තයා අහපු ප්‍රශ්නේ මට මතකයි. සොසනම මතක් කරේ. කරුණාවේ මෛත්‍රියේ තියෙන වෙනස මොකක්ද කියන එක සම්බන්ධව. ඉතින් මාර ගුරුහාමුදුරෙන් දැනගත්තු සිද්ධිය තමයි මෛත්‍රියේදී සුවපත් වෙත්වා කියන අදහසත් කරුණාවේදී නිදුක් වේවා කියන අදහසත් අනිත් අය දුක්ඛම් කටළු නැතුව නිදුක් නිරෝගීව සිටීවා කියන අදහසක් තමයි පැහැදිලි කරේ. ඉතින් ඒ දෙකේ පරතරය තව ටිකක් අපිට ඉස්සරහ කාලෙකදී සාකච්ඡා කරගන්න පුළුවන් කියලායි මගේ අදහස. ඉතින් දැන් 10යි 1යි වෙලාව ප්‍රශ්න තිබුණත් ඉස්සරහට ගෙනියන්න කාලය හරස් වෙනවා. අත්‍යවශ්‍ය කාරණාවක් මොකුත් තියෙනවා නම් මතක් කරමු නැත්නම් මෙහෙම අපි සාකච්ඡාව අවසන් කරන්න පුළුවන්. හොඳයි එහෙනම් විශේෂයක් නැති බව තමයි පේන්නේ. අපි ඉදිරි දවස්වල එමනම් අපි අදට සාකච්ඡාව අවසන් කරමු. අද දවසෙත් ධර්ම සාකච්ඡාවෙන් උපදවාගත්තු කුසලය සසර දුක් නැති කර ගැනීම පිණිසම වේවා කියලා අපි අද දවසේ සාකච්ඡාව අවසන් කරනවා හැම දිනාටම තෙරුවන් සරණයි